ඉතින් අපි ඊයේම ඉදිරිපත් කරගත්ත පරිදි මේ පවත්වන ධර්ම දේශනාවන් දේශනා මාලාවක් විදිහට පැවැත්වීමේ දවසින් දවසේ දවසින් දවසේ දේශනාවල සම්බන්ධයක් පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අද අපි දේශනා මාලාවේ මේ භාවනා වැඩපිළිවෙල දේශනා මාලාවේ දෙවෙනි අංකය වශයෙන්ුයි සටහන් වෙන්නේ. ඉතින් අපි ඊයේ දවසේ මාතෘකා වශයෙන් ගත්තේ සත්පුරුෂ සංසේවනය නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කෙනෙකුට සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාවක් සැලසෙනවයි කිය. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රයත්නෙන් තමන්ගේ ආයාසයෙන් තමන්ගේ මෙහෙයුමෙන් සත්පුරුෂයා ලං කරගත්තොත් සත්පුරුෂයෙක් හමු කරගත්තොත් එයින් ලැබෙන ලාභය නැත්නම් සත්පුරුෂ සංසේවනයේ කියන ආසන්න කාරණාව නිසා ලැබෙන ප්‍රතිලාභය තමයි සද්ධර්ම ශ්‍රවණයට ඉඩ ලැබෙන එක. එතකොට අද ඒකට තවත් පාඩයක් එකතු කරා යම් කිසි කෙනෙකුට මේ විදිහට සද්ධර්ම ශ්‍රවණයක් ලැබෙනවා නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඒ කෙනාට මේ සද්ධර්ම ශ්‍රවණය ශ්‍රද්ධාව ඉස්මතු වීම සඳහා මහෝපකාරී වෙනවා කියන එක. ඉතින් මේ පාඩ සඳහන් වෙන්නේ මේ දේශනා මාලාවට මුල් කරගත්ත අවිජ්ජා සූත්‍රය. මේ අවිජ්ජා සූත්‍රය චරවත්න දේශනාවේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සඳහන් වෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා දසක නිපාත. එතකොට අද දේශනාවලියේ දේශනා මාලාවේ අද දවසේ අපි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කොහොමද සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙන්නේ කියන එකයි. එතකොට අපිට කල්යාණ මිත්‍ර කියන නැත්නම් සත්පුරුෂ සංසේවණය කියන පදය ඊයේ කරගත්ත විග්‍රහයේ ආලෝකය ඒකේ ගැම්ම අද දවසට අවශ්‍ය කරනවා. ඊට පස්සේ මේ සද්ධර්ම ශ්‍රවණය කියන එකෙන් මොකද්ද අදහස් කරන්නේ කියන එක මේ වාතර තියෙන අන්තර් සම්බන්ධතා බලලා මෙන්න මේ දෙක නිසා කෙනෙකුට මේ හිතේ ඇතිවෙන ශ්‍රද්ධාව චෛතසිකය පහළ වීම සම්බන්ධයේ සම්බන්ධතාවයේ සලකා බලන්න යන්න. එතකොට සද්ධර්ම ශ්‍රවණයකට ආසන්න කාරණාව සත්පුරුෂයෙක් කියන පාඩයෙන් අපිට ගන්න පුළුවන් අපි සත්පුරුෂයෙක් ආශ්‍රය කරන හම් වෙන ඍජු ප්‍රතිඵලය නැත්තම් නොවර්ධින ප්‍රතිඵලය වෙන්න ඕන අපිට සද්ධර්ම ශ්‍රවණයක් ලැබීම. එතකොට මේ ශ්‍රවණයන් අතරින් ධර්ම ශ්‍රවණ සද්ධර්ම ශ්‍රවණ වශයෙන් අපි වතෝරා බේරා ගැනීමේදී ඒක එක දවසකින් එක රැයකින් එක බණකින් එක සිද්ධියකින් වෙන දෙයක් නෙවෙයි. අපිට දිගින් දිගට දිගින් දිගට කල්යාණ මිත්‍ර අසුරු කිරීම නිසා එnde එnde එnde එnde එnde ධර්මයේ තියෙන සද්ධර්මය. ඒකේ තියෙන සත්භාවය. ඒකේ තියෙන ගැඹුර මදේ ගොබේ කොටසට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ලං වෙන ගතියක් තියෙනවා නම් ඒ කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් ක්‍රියාවලියක් බවට පත්වෙවි එකින් එකට එකින් එකට එන්නේ එන්නේ එන්නේ ගැඹුරට යන. එතකොට මේ අනිකුත් ලෝකයේ තියෙන ධර්මදේශනත් අනිකුත් එහෙම නැත්නම් සාධර්මයත් අතර වෙනස ඊටාම අමාරුයි එක වචනයකට එක වාක්‍යයකින් අපිට තේරුම් අරගන්න. නමුත් අපි මතක තබා ගැනීම සඳහා ඉතින් අර පිඩු කරන ගතියක් තියෙනවන්නේ පිඩු කිරීම ගත්තොත් අපිට කියන්න පුළුවන් ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් සාධර්මය පිඩු කරන්න උත්සාහ කරොත් මේ අප්‍රමාද කියන පදයට පිඩු කරන්න පුළුවන්. ඒක ටිකක් මේ ආරක්ෂාකාරීව කළ යුතු වැඩක්. ඒ මොකද ඔය මුළු ත්‍රිපිටකයම ඉස්සෙල්ලාම වගේ සිංහලට නම් ඉංග්‍රීසියට නගපු එකේ ඒ පාලි ටෙක් සොසයිටි එකේ ඒ බහාරදූර කෘත්‍ය නියම කෙරුවට පස්සේ රයිස් ඩේවිස් මැතිණිය උත්සාහයක් කරලා තිබුණා සුද්ධට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ බුද්ධ ආගම අඩු කරලා පිඩු කරලා ගොනු කරලා ඉදිරිපත් කරා. ඉතින් ඒක පිළිබඳ කරපු උත්සාහයේදී එතුමියගේ සටහන් වල ලේඛනවල සටහන් වෙනවා එහෙම බුද්ධ ධර්මය බුද්ධ ධර්මයේ පිඬු කරන්න අමාරුයි පිඬු කරන්න වගේ නැමියාවක් පෙන්වන ගතියක් ධර්මයේ තිබුණාට එහෙම එකකට පිඬු කරන්න අමාරුයි කියන උදාහරණ වශයෙන් ගෙන්න හර දක්වනවා <clears throat> සර්වඥන් වහන්සේ සමහර විටක තමන් වහන්සේගේ ධර්මය මේ චතුරාර්ය සත්‍ය වශයෙන් පිටු කරලා දක්වනවා. ඉතින් ඒක ඇත්තටම ඒක පැත්තකින් අංග සම්පූර්ණ ප්‍රකාශයක් වුණාට තව පැත්තකින් පටිච්ච සමුපාදය කියලා පෙන්වනවා. එතකොට ඒකත් බොරු නෙවෙයි. තව පැත්තකින් මේක සීල සමාධි ප්‍රඥා ශික්ෂා වශයෙන් පෙන්වනවා ඒකත් බොරු නෙවෙයි. තව පැත්තකින් රාග ద్వේෂ මෝහ දුරු කිරීම වශයෙන් පෙන්වන එකත් බොරු නෙවෙයි. ඒක නිසා අනිකුත් සංග්‍රහ කිරීම වගේ මේ සාරවත්ඥ දේශනාව එක බිඳුවකට ගොනුවකට ගන්න අමාරු බව ලිඛිතයි. ඒක සාමාන්‍යයෙන් සුද්ධ පිළිගන්න දේ. නමුත් අර අපි අර ඉදිරිපත් කරගත්තා වගේ ශාසන භ්‍රමචර්ය අප්‍රමාදී කියන තනිපදයට දාන්න පුළුවන් කියන එකත් ඒක පැත්තකින් ඇත්ත. මොකද මූල ධර්මානුකූලව නැත්තම් දාර්ශනිකව බැලුවොත් නම් චතුරාර්ය සත්‍ය බොහොම වැදගත් දාර්ශනික අදහසක්. පටිච්චසමුපාදේ, කර්මේ සකර්ම ඵලය, ත්‍රිවිධ ශික්ෂාව, කෙලෙස් මුල් දුරු කිරීම වගේ කියන්නේ. නමුත් මේ සියල්ලගේ ප්‍රායෝගික පැත්ත ගත්තොත් නම් ඒක කිටි කරන්න පුළුවන් අප්‍රමාද කියන පදේට. අප්‍රමාදය තුල ඒ ඔක්කොම වැටෙනවා. මේ සද්ධර්ම ශ්‍රවණය කියන පදේ ගන්නකොට තවත් අදහසක් ඉදිරිපත් වෙනවා සරුවච්චන් ආංශිකේ දේශනා ගැන පිටු කරන සරුවච්ච වචනෙම ගන්නකොට සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් බ්‍රහ්මචර්යයන් ප්‍රකාශෙන්ති කියලා මේ අවුරුදු 45 තුලම බුදුරජාණන් වහන්සේ කෙරුවේ අර්ථ සහිතව ව්‍යංජන සහිතව. ඒ කියන්නේ හරියටම අර්ථේ sannivedanaya කරන අදහසින් අකුරු ඇලපිලිස් පිළිවෙලක් දන්නේ නැතුව භාෂා ශාස්ත්‍රයක ඉඳගෙන කේවල පරිපූර්ණං මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ Brahmacharya ප්‍රකාශ කරා. සර්වඥාන්සේ විතරක් මේ මුළු ලෝකයම කාම ලෝකයම කාමයට ඇද දමන ඒ කාමය වෙනුවට ඒ කියන්නේ 100ට දැනන්සේ පහළ වෙනකොට ලෝකෙ තුන 100%ක්ම කාම වස්තුන් සහ කාම ගවේෂණයේදී ඉන්න මිනිස්යන් අතර එක මිනිසෙක් කොලෝසලා කිව්වා තන්නේ කර Brahmacharya කළ හැකි කළ යුතුයි මම කළා කිය. ඒ සියලු කාමයන්ගෙන් වෙන්වීම කළ හැක්කක් බව උන්වහන්සේ සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුඤ්ඤම් පරිපුන්නම් පකාසීති. වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට මේක කියන්නත් බැරි වුණා, කරන්නත් බැරි වුණා, ගෝලේ කරපන් කියලා කියන්නත් බෑ. ඒ මොකද ලෝකයා මුළු ලෝකෙම ජයග්‍රහණය මනින්නේ තමන් භුක්ති විඳින කාම ආශාව මත. එහෙම නැත්නම් අපි කියනවා මේ කාම ලෝකයේ තියෙන භව සම්පatti මතින් තමයි ලෝකයා මනින්නේ. ඉතින් එහෙම මනුන් කිරුන් තියෙන ලෝකෙක ඒ සියලු කාම ආශාවන්ගිට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරන Brahmacharya කට ඇරලා කරලා පල්ලා කරන්න පුළුවන් මම කරා මගේ සියලු ධර්ම යොමු වෙලා තියෙන මෙතෙන්ඩයි කියලා වගේ ප්‍රකාශ කරනවා කියන එක ඇත්තටම සත් ධර්මයකින් අනිත් ධර්මයේ වෙන් කිරීමේ හොඳ උපමානයක් කියලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදයේ වශයෙන් Brahmacharya වාසයෙන් යම් කිසි කෙනෙකුට කළ හැක්කක් බව මේ දේ කළ හැක්කක් බවට ශ්‍රද්ධාව ඇති වෙන්න යොමුක් උත්සාහයක් කරනවා නම් ඒකට සාධර්මය කියලා අපිට නිර්වචනයක් දෙන්න ඕනේ. ඒ මොකද ඒ ශ්‍රද්ධාව ගැන විස්තර කරපු සුද්දෙක් මට මතකයි පොතක ලියලා තිබුණා ලෝකේ ජීවත් වෙන සෑම සතෙකුටම ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. ඒ මේ වේයට තියෙනවා ඒ වේයා කරන වැඩේ නොපැකිල නොසලී කරන්න පුළුවන් ශක්තියක් උපන්දාසිට මැරණක්. මීමැස්සට මීමැස්සිට තියෙනවා ඒ කට්ටියගේ ජීවන රටාව දිගට කරගෙන යන්න පුළුවන් ඒ සහජාසය හෝ යම්කිසි ශ්‍රද්ධාවක්. මිනිස්යාට ඒ අතින් බලනකොට ඒ මනුස්ස සහජාසය එහෙම නැත්නම් අපේ වංශෙන් කුලෙන් පරම්පරාවෙන් ගුරු කුලෙන් මතුවෙන දේවල් කිරීමේ හැකියාව වගේ නව නිර්මාණ ඒ ඔක්කොමත් එක බලනකොට මිනිස්සුගේ සද්ධාව විවිධාංගීකරණයි විචිත්‍රයි. ඒ නිසා මිනිස්සෙකේ සද්ධර්මයෙන් කරණ තියෙන්නේ ඇදය යුතු උසස්ම වස්තුව අදහන තැනට තල්ලු කරනවා ඒකට සද්ධර්මය කියනවා. සද්දේය වස්තු ඇදය යුතු දේවල් තිරසනෙකුට වැඩිය විශාල පරාසයක් මිනිස්සෙකුට තියෙනවා. අන්නේ පරාසයෙන් උසස්ම ඇදහිීමට නැත්නම් සද්දේය වස්තුවට යොමු කරන දෙයට සද්ධර්මය කියලා කියනවා. ඉතින් අපිට මේ සියලු විප්ලවය මේ හැබෑ වෙනස සිදු වෙන්නේ කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ තමයි. කල්යාණ මිත්‍යා දකින්න ඉස්සර වෙලා කල්යාණ මිත්‍යා මුලිච්ච වෙන්න මුණ ගැහෙන්න ඉස්සර වෙලා මේ ප්‍රමාදයට තමයි අපි ඡන්ද දෙන්නේ ප්‍රමාදයට තමයි අපි කටයුතු කරන්නේ. අප්‍රමාදයේ මෙලොව කළ නොහැක්කක් විදියට අපි ලයිස්ට් එකෙන් කපහැරලා තියෙනවා. මොකද අපිට රාජකාරි ගොඩක් තියෙනවා. එකවර වැඩ ගොඩක් කරන්න සිද්ධ වෙන නිසා එලඹ සිටි සිහිය අප්‍රමාදයේ කියන එක මේ ජීවිතේ බෑ මතු බුදු වෙන මෛත්‍රී බුද්ධ ශාසනෙමත් කරන්ඩ තරම් උත්සාහයක් නම වගේ උත්සාහයක් තමයි තියෙන්නේ. මොකද කල්යාණ මිත්‍ර යම් ආකාරයකට සද්ධර්මයේ තුලින් මේ ජීවිතයේ අප්‍රමාදයේ කියන එක අඩු ගානේ සුළු චිත්තක්ෂණ කීපයකට එහෙම නැත්නම් විනාඩි කීපයකට පැය කීපයකට කළ හැක්කක් බව පෙන්නලා දෙනකොට ඒක සද්ධර්මයක් බවටපත් වෙනවා. ඒ පුද්ගලයාගේ හැබෑ වෙනසක් බවටපත් වෙනවා. ඉතින් මේ එවැනි සද්ධර්මයක් ලෝකයේ ධර්ම චක්‍රයේ වශයෙන් කැරකෙන්න ආරින එක තමයි සරුවචනාංශේ ලෝකයකට පහළ වීමෙන් කරන්නේ. ඒ නිසා සුකෝ බුද්ධානං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා ආදි වශයෙන් සරුවචන සදාහන් කළා තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මානවයාට මානවයා වශයෙන් බෞද්ධ වුණත් නොබෞද්ධ අබෞද්ධ වුණත් බුදු කෙනෙක් ලෝකේ පහළ වීම සහ සද්ධර්මයක් ලෝකේ පහළ වීම කියලා කියන්නේ මනුස්ස පරිණාමයේ කැපී පෙනෙන පිම්මක්. එතෙන්ට එනකන් පරිණාමයක් වෙලා කායික වශයෙන් සහ පරිසරයට හැඩ ගැසීම මේ මානසික විප්ලවයට ලෝකේ සූදානම් වෙලා ඉන්න කොටයි පස්මා බැලුම් බල්ලා සිද්ධාර්ථ කුමාරයා මේ විද්‍යාව මධ්‍යම දේශයේ පහළ වෙලා ලෝකේ තුවාකල් හොයාගෙන තිබ්බ මේ පරිඋත්තාන කෙලෙස් අංශය කෙලෙස් වීතික්‍රම කෙලෙස් කියන දෙක පිළිබඳව සෑහෙන පුලුල් විශයකට පත් වෙලා ඉඳදී තමයි සරුවචනන්සේ ලෝකේ සිද්ධාර්ථ කුමාරය වශයෙන් පහළ වෙලා ඒ වීතික්‍රම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් විතර නෙවෙයි අනුසය කෙලෙසුත් කඩලා ඒ තරම්ම අප්‍රමාදි වෙලා manussත්වයේ කියලා පැමිණෙන්න පුළුවන් සරුවඥතා ඥාණයට යන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒක මිනිස්යාගේ ඒ මානවයාගේ මනසේ එන උපරිම ප්‍රබුද්ධ පිබිදීම බව දේශනා කරයි. ඒ දේශනා කරන ක්‍රමයට අපි කියනවා සද්ධර්මය කියලා. ඒ එවැනි සද්ධර්මයක් ලෝකේ කොනක හරි තියෙන එක ඒ මානවයාට ලැබිච්ච ලොකු වාසනාවක් ලොකු භාග්යක්. ඒ භාග්ය ලැබුණාට පස්සේ ඒක සාදු කියලා සමාදන් වෙන පිරිසට අපි බෞද්ධයි කියලා කියනවා. බොදු පුබුදුවක් වෙනවා. ඊට පස්සේ එවැනි දෙමව්පියන ජාතක වෙලා ඉපදිච්ච අපි වගේ මිනිස්සුයෝ ජීවිතේ පටන් අරගන්නෙම යම් ප්‍රමාණික සද්ධාවෙන් කියලා කිය හැකි මෙතන ඉන්න ඔක්කොමලා බෞද්ධ දෙමාපියන් ජාතක වෙච්ච දරුවෝ කියන නීති මින්ම හරිනම් ඉතින් එහෙම වුණාට මොකද මේ අපි ළඟ තියෙන මේ සද්ධාව ඊගාවට කත්තු කම්මිතා කුසලයක් වශයෙන් කරබැලීමේ ආසාවක් වශයෙන් පොඩ්ඩක් වාඩි වෙලා භාවනා කරන්න. පොඩ්ඩක් ඉඩක් හම්බෙච්චාම ටිකක් සක්මන් කරලා බලන්න. පොඩ්ඩක් එදිනදා වැඩ කාර්යබහුල හිටියත් තුනීවට වැඩ තියෙන පුද්ගලික ඉන්න වෙලාවේ සතියෙන් කරන්න. මේක කරබැලීමේ ආසාව පහළ වෙන තැනට මේ ශ්‍රද්ධාව උලුප්පලා දක්වන එක තමයි සද්ධර්මයෙන් කෙරේ. එහෙම නැතුව අපි කොච්චර කෙල ගණන් පොත් කියවලා තිබුණත් කොච්චර සත්පුරුෂය ආශ්‍රය සත්පුරුෂය කියන ඇත්තෝ ආශ්‍රය කරත් අපිට තාම බැරි වුණා නම් අඩු ගානේ දවසකට පැයක්වත් දාගෙන නැත්නම් අඩු ගානේ මාසෙකට පැයක්වත් දාගෙන මේක කළ හැක්කක්ද නැද්ද කියලා බලන්න. ඒ වගේම ඉඩක් හම්බෙච්ච අන්දි සක්මන් කළ බලන්න. එහෙම නැත්නම් මේ ඉදින්දා වැඩවල සතිය පිටවන්න තාම වෙලා නැත්නම් ඒකට අමාරුයි ශද්ධාව කියලා කියනවත් නැත්නම් එතෙක් උදව් කරපු ධර්මයට සද්ධර්මය කියන්න අමාරුයි. නිසා කල්යාණ මිත්‍යා ලැබුණා නම් ඒ පුද්ගලයාට හැබෑ වෙනසක් වෙනවා පෙර නොඇසු නොවිරු විදු කොටසකට හිත විවෘත වෙනවා. ඒක කවදාකවත් අර කිව්වා වගේ එක පැයකින් එක දේශනාකින් වගේ වෙන්නේ නෙවෙයි වෙන්නේ. නමුත් මේ පුද්ගලයා ඇත්ත වශයෙන්ම කියනවා මේක ඉස්ලාම් දස මට ඇහුනේ අසවලාගෙන් එදා ඉඳලා මගේ ජීවිතේ වෙනස් වුණයි කියලා. නමුත් මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන එකක්. ඒ ක්‍රමයෙන් වේගනේ යනකොට අර සද්ධාව කුසල ඡන්දයක් බවට මෝරනවා. ඒ මෝරලා ඉවරලා Taman ඒ ඒ කල්යාණ මිත්‍යා කියාපු ඒ සාධර්මයේ සඳහන් වෙන ඒ උපදේශ පන්ති ක්‍රියාත්මක කරලා ඒකේ යම් කිසි අත්දැකීම් කොටසක් ලබනකොට නැවතත් කල්යාණ මිත්‍යා කෙරේ විශාල සද්ධාාවක් පහළ වෙනවා. සද්ධර්මයේ කෙරේ විශාල නැමියාවක් සොයා බැලීමේ ආසාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඇත්තටම සද්ධාව ආපහු ගිහිල්ලා කල්යාණ මිත්‍රත්වයට උදව් කරනවා. සද්ධාව ආපහු නැමිලාවිලා සද්ධාර්මයට උදව් කරනවා. ඊට පස්සේ එතකොට අර තිබුණට වඩා හොඳ සද්ධාර්මයක්, තිබුණට වඩා හොඳ කල්යාණ මිත්‍රත්වයක් ලැබිලා ඒක අපිට ආය සද්ධාව උනන්දු කරනවා. අන්නේ මේක පටිච්ච සමුප්පන්න ක්‍රමයට එකිනෙක එකිනෙක උදව් කරගෙන යනවා. ඒක නිසා යම් තාක් අපි භාවනාකට නොපෙළඹී සතියක් ගැන උත්සාහ නොකර ප්‍රම අප්‍රමාදේ ගැන උත්සාහ නොකර අපි ළඟ තිබුණු සද්ධාවට අපි කියනවා ප්‍රසාද සද්ධාව කියලා. ඒක බොහොම තුනී මතු පිට සද්ධාාවක්. සමහර විටක ඒක අමූලික සද්ධාාවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ අතර තමයි ඔන්න ඔතන ඔය තලයේ තමයි මේ ආගම් ભેදේ තියෙන්නේ. ඒ නිසා අපි යම් තාක් දුරට සද්ධාව කුසල ඡන්දයක් පාඩපත් කරගෙන නැත්නම් ඒ අපි ළඟ තියෙන බුද්ධ ආගමේ සද්ධාව නැත්නම් බුද්ධ ආගම ආගමක් විදියට තියෙන සද්ධාවයි කතෝලික ආගමක් විදියට තියෙන සද්ධාවයි මුස්ලිම් ආගමක් තියෙන විදියට සද්ධාවයි Hindu ආගමක් තියෙන සද්ධාව ඕකෙනම් පංගු peeru බේරන්න දෙයක් නෑ ඔක්කොම එකම තමයි ඒ නිසා මේ සද්ධාව කියන වචනේ ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා සාරුවච්චන් වහන්සේ මේ කියන සත්පුරු ශාස්ත්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් සඳහන් කරන සද්ධාව එහෙම එක දිගට පවතින අංශභාග වෙච්ච කොර වෙච්ච සද්ධාාවක් නෙවෙයි ඒක නොබෝ කලකින් කුසල ඡන්දයක් වඩපත් වෙලා තමා වශයෙන් මේ පරිේශණය කරලා අර සද්ධාවෙන් අදාහපු වස්තු සද්දේය වස්තු ඇත්තදෝ නැත්තදෝ කියලා තමන්ටම අත්දකින්න පුළුවන් වෙනකොට අර මතු පිට සද්ධාව ඇතුළට මුල් බහිනවා කිඳා බහිනවා එතකොට ඒ සද්ධාවට කියන ඕකප්පන සද්ධාව කිය. අර කලින් තිබුණු මතු පිට සද්ධාව බොහෝම නිකන් පරණ වෙච්ච වතුර කඩක් උඩ තියෙන දියසෙවල් ටිකක් වගේ එහෙම නැත්නම් සල්වීනියා තෝගයක් වගේ. එහාට මෙහාට මතුවෙනවා. ඒක තාම මුල් බහලා නැහැ. උලන් අත දිහාට දුවනවා. නමුත් අර ඕකප්පන සද්ධාව කියලා කියන්නේ තමන්ගේම අත්දැකීමෙන් ටිකක් භාවනා කරලා මට එකලස් වුණොත් මූල කර්මස්ථානට හිත යෙදුනොත් අඩු ගානේ මූල කර්මස්ථානයේ මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්නා තරමට මගේ මේ දැනුම තීක්ෂණ වෙනවා. මගේ සතිය අඛණ්ඩ වෙනවා. මගේ වීර්යය එක දිගට පවතිනවා මට ඒකට සතියක් වගේම සමාධියක් එනවා. මට එතකොට එන සද්ධාව අර බුදුහාමතුගේ බණහන කොට එන සද්ධාහට වැඩි. මොකද මේ බණ දැන් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ විදිහට සද්ධර්මයක් දේශනා වෙනවා නම් කෙනෙකුට කරබලන තනවටම කුසල ඡන්දයක් බවට පත් කරන තල්ලුවක් දෙන එවැනි ධර්මයකට අපිට කියකි සද්ධර්මය කියලා. එතකොට ඒ සද්ධර්මයෙන් යම් කිසි කෙනෙක් ඒ කුසල ඡන්දය පහල කරගෙන වැඩ කරන්න පටන් අර ගත්තොත් ඇත්තටම කියනවනම් ඒ පුද්ගලයාට ආයේ නිවන් නොදකනම් බේරෙන්න හම්බෙන්නේ. වෙන විදිහකට කියනවනම් කුසල ඡන්දේ පහල වෙච්ච මිනිස්සයා කොයි වෙලාවෙත් ඉන්නේ Tamange gedara බල ආපහු යන ගමනේ. Tamange හැබෑ නිවනන් නිවන නිවනයි. ඒ මිනිස්සයා හිමීට යනවා කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන් මට ওই අර කින දේ ලැබුණා මේකේ දේ ලැබුණා කියලා තමන් ගැනම මේ අව탁සේරු කරන්න පුළුවන් නමුත් මේ කුසල ඡන්දේ පහළ වෙච්ච දවසේ ඉඳලා ඒ කුසල ඡන්දයට උපමාවක් සරුවචනාංශේ දෙන්නේ මහමූද මැද කොහෙන් නමුත් මලකුණක් පහළ වුණොත් මේ මූදේ රැල්ලේ තියෙන රහස්‍ය තල්ලුවක් ඉවුරට තල්ලු කරලා මිසක් නතර කරන්නේ තල්මහෙක් මැරුණත් ඒ තල්මස් මලකුණ මුහුදු රැල්ල මාර්ගයෙන් මුහුදේ ඉඳ දෙන්නේ නැහැ එළුවෙට තල්ලු කරනවා. මිනිහෙක් මැරුණත් මොකා මැරුණත් අපි ගත්තොත් මැරිච්චි බෙල්ලගේ බෙලි කට්ටවත් මුහුද මැද තියන්න දෙන්නේ ඒක තල්ලු කරනවා. ඒ වගේ තමයි මේ සද්ධාව කුසල ඡන්දයක් වඩ පණ පිහිටේ යනං ඊට පස්සේ මේ මනුෂ්‍ය නිවන් දක්ලා මිසක නතර වෙන්නේ. හිමීට යන ගමන යන්න පුළුවන් අන්තිම බස් එක යනවාද කියන්නේ ඒක නම් කියන්න බෑ. නමුත් කුසල ඡන්දේ පහළ වුණා නම් දිගටම යනවා. අන්න එවැනි හැබෑ වෙනසක් තමයි මේ සද්ධර්මයේ කරන්නේ. ඉතින් එවැනි සද්ධර්මයකට සරුවච්ඡාන්සේ සඳහන් කරන්නේ කේවල පරිපූර්ණං පරිසුද්ධං. මුලමහම යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ සුපරිසුද්ධ වූ ධර්මයක් සරුවච්ඡාන්සේ සාත්තකව සව්‍යංජනව ප්‍රකාශ කරනවා. ඉතින් ඒ ඒ සරුවච්ඡාන්සේ වැඩ ඉන කාලේ ඒ ප්‍රකාශ කරපු දේවල් තමයි මේ 500ක් මහරතන් වහන්සේලා පංචසත්‍තික සංගායනාවේදී පෙට්ටියක දාලා ලොක් කෙරුවා වගේ මේ සංගහන ආදී ස්ථිරසාර කෙරුවේ. අපි ඒක තමයි දැන් ඔය බුද්ධ දේශනාව නැත්තම් සරුවච්චන් දේශනාව කියලා කියන්නේ. ඉතින් ඒකේ සංගායනා කීපකට ආපු නිසා දැන් අපි තේරවාදයේ වශයෙන් රකින්නේ උත්සාහ කරන්නේ සරුවච්චනාංශයේ මූලික කියමන් සහ දේශන අපේ ජීවිතයට ලං කරගන්නයි. නමුත් ඒ ලං කරගන්න පොත් කියවන බණහන කීයෙන් කී දෙනෙක් ඒ කියන දේවල් කරලා බලන්න උත්සාහ කරනවාද කියලා බැලුවොත් මේ සද්ධර්මයේ කියන වචනේ විශේෂ වටිනාකමක් තියෙනවා. ඒක සජීවී වටිනාකමකට එනවා. මගේ පුද්ගලික ජීවිතේ මම දන්නේ මම 10 පන්තිර යනකම් බුද්ධ ආගම විෂයක් වශයෙන් හදාරුවා. මම හිතන්නේ මට පළවෙනි වතාවෙදිම මම දෙපාරක් විභාගය කෙරුවා මෝඩෙකින්ද පළවෙනි දතාසියෙන් බුද්ධහන්ට මට සම්මානයක් හම්බුණා. දෙවෙනි සැරේත් හම්බුණා. ඉතින් ඒ කාලේ 10 පන්තියෙන් පස්සේ අපි ඇත්තටම 8 පන්තියෙන් පස්සේ අපි මේ ධාරා තුනකට බෙදනවා විද්‍යා විෂයන්, කලා විෂයන් සහ වාණිජ්‍ය විෂයන් කියලා. ඉස්කෝලේදී මම තේරෙන්නේ විද්‍යා විෂයන්. ඊට පස්සේ අර බුද්ධ ආගම විෂයක් වශයෙන් තියෙනක අයින් කරලා ඒකට තියෙන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව අනම්මනම් කිව්වා. ඉතින් එතකොට අපි ඒ අර කලින් බුද්ධ ආගමෙන් අහපු <clears throat> සියලු සංස්කාරයෝ නැසෙන සුළුය කියනකොට අපි දැන් කියන්නේ සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුය කියලා. අපි ඔක්කොම සයන්ස්. ඒ නිසා ඒවා බුද්ධ ආගම ඊට පස්සේ ඕනේ අපිටනේ අයිසෙක් නිව්ටන්ලා ආර්කිමිඩිස්ලා බොහොම ලොකුයි. බුද්ධ ආගම කියලා කියන්නේ ඒක නිකන් අර විෂය පාස් වෙන්න අවශ්‍ය කරන එකක් මිස ඒක අවුරුදු 2500 ගණන් පරණ එකක් මිස අද මිනිහෙක් වෙන්න නම් වයිට් කොලර් ජොබ් එකක් කරන්න නම් විද්‍යාව තමයි කියලා. ඒ නිසා මේ බුද්ධ ආගමට සැලකුවේ ඉස්කෝලේ ක්‍රෙඩිට් එකක් ගන්න තියෙන විෂයක් මිස කවදාකවත් ජීවිතේට සම්බන්ධ වෙයි කියලා හිතුවෙත් නැහැ. පුළුවන් තරම් ඉක්මනට ඒක අයින් කරුවේ මොකද විද්‍යාව මේ බුද්ධ ආගමේ විෂයක් වශයෙන් බෞද්ධ සංස්කෘතිය මේක නන්නේ කලා කරන කට්ටිය මෝඩයෝ. විද්‍යාවට යන්නේ දක්ෂයෝ කියලා. විද්‍යාඥයන් දක්ෂ. ඒගොල්ලෝ ඒ සිංහල භාෂාව බුද්ධ ආගම අමතක කරපු තරමට ඒගොල්ලෝ නව පන්නේට යනවා කියන අදහස තමයි තිබුණේ. ඉතින් ඒක නිසා එතන ඉඳලා ඊට පස්සේ මම විශ්වවිද්‍යාලේ ගියාට පස්සෙත් මට ඉස්ලාම් වගේ ඒ ධර්මයක් එහෙම නැත්නම් මේ සද්ධර්මයක් එහෙම නැත්නම් කරබැලීමේ ආසාව පහළ කරලා දුන්නේ මම නමක වශයෙන් කියන්න කැමති අපේ සාවස්තිය ධම්මික ස්වාමීන් වහන්සේ. ඒකත් කිසිසේත්ම මේ නිවන් දකින්න අදහසෙන් පින් කරන අදහසෙන් ඒ ස්වාමීන් වහන්සේ හම්බෙලා කතා කරනකොට මේ මේ ධම්මික ආමතුරු සුද්දෙක් නිසා විච් එක පමණමයි මට එකම හේතුව. එයා සුද්දෙක් හින්දා ඉංග්‍රීසියෙන් බණ කියන හින්දා මම පැය එකහමාරක් දොරකඩ බලාගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේට කතා කරන්න. ඊට පස්සේ ගිහිල්ලා මට සන්තෝෂී තුනා මේ මේ. සුද්දෙක් ඉංග්‍රීසියෙන් බණ කියනවා. බණ නෙවෙයි සාකච්ඡාවක් ඊට පස්සේ මම ගිහිලා ඒ සාංශය ආශ්‍රය කරන්න හදනකොට ඒ සාංශය ඇත්තට මට ඒ සෑහෙන්න රිද වැව්වා ඒක ඒ සාංශික අදත් ඇති සෑහෙන රිදලා කිව්වා උඹලා වගේ මිනිස්සුනි කියලා දෙනවට වැඩක් නැහැ කවදාකවත් මේක කරන්නේ නැහැ කියලා ඉතින් ඇත්තටම කරන දෙයක් නෙවෙයි අපිට බුද්ධහම කියන්නේ ඒ කාලේ. කරන දෙයක් නෙවෙයි ඉස්කෝලේ ගිහලා කටපාඩම් කරලා මට ඒ දවස්වල ඒ දවස්වලත් ධම්මපදේ ඒ විභාගෙට තියෙන හැම ගාතාවක්ම කටපාඩ හැම මොන්නම දෙයක්වත් කරන්නෙත් නැහැ තේරෙන්නේ නැහැ. ඉතින් මම හරියට වාද කරායි ස්වාමීන් වහන්සේත් එක්ක මේ බුද්ධහම කියන්නේ එහෙම කරන දෙයක් නෙවෙයි. ඒක කරනවා PhD වලට. ඉතින් මම සයන්ස් කරන නිසා මම කරන්නේ. ඒ විශ්වවිද්‍යාලේ කරන මම හරියට ඒ ස්වාමීන් වහන්සේ මට උත්සාහ කරා මේ සද්ධර්මයේ කියන වචනයට ඔච්චර පහත් කළ සලකන්න එපා සද්ධර්මය කියන්නේ මේ ඇඟේ වදින එකක් සජීවි දෙයක් කියලා. ඊට පස්සේ මම ඉතින් බැගෑ වෙලා කිව්වා ස්වාමීන් වහන්සේ මට ඒක එහෙමනම් ඒ විදිහට කියලා දෙන්න මම. සද්ධර්මයේ කරන හැටි. ඊට පස්සේ තමයි ඔය සතිය කියන වචනය mindfulness එහෙම නැත්නම් මේ අප්‍රමාදේ කියන වචනයයි ඔච්චරමයි කියන එකට බැස්සුයි. ඉතින් ඒකෙදී මම සෑහෙන්න වාද කරා ඒ මොකද ඒ වෙනකන් ඒ බුද්ධහමර කීටයක් කරන් තිබුණා මට කවදාකවත් සතිය කියන වචනේ ඒ වෙනකන් හම්බෙලා තිබුණෙත් නැහැ නේ අර්ථකථනක් දීලා තිබුණෙත් නැහැ සතිය කියන්නේ අප්‍රමාදී කියලා දන්නෙත් නැහැ අප්‍රමාදී කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ හැබැයි ඉතින් අපි ධර්මද්වීපයේ උපදින්න බෞද්ධ දෙමාපියන්ට ජාතක වෙච්ච ලෝකෙට ධර්මද්වීපය කියාගන්න ಜಾති කොල්ලෙක් තමයි මම කවදාකවත් දන්නේ ඊට පස්සේ අවුරුදු 3ක් විතර යනකම් ඒ ස්වාමීන් වහන්සේ දන්න ඉංග්‍රීසියෙන් මයි ළමයි ඉංග්‍රීසි බොහොම දුර්වලයි ඒ කාලේ පුළුවන්තරම් උත්සාහ කරා දැන් මගේ වචනෙන් කියනනම් බුද්ධාගම කියන්නේ භාවනා භාවනා කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ සතිය බොහොම සරල සමීකරණයි. ඉතින් උඟ දෙනෙක් මයිත් එක වාද කරાવી ඒක විතරක් නෙවෙයි කියලා. නමුත් මම මේ මට වෙච්ච සංගතිය මම මේ කියන්නේ. ඊට පස්සේ මට කිසිසේත්ම සැකයක් ආවේ නැහැ. මම දුස්සීලද සුසීලවත්ද? මම ත්‍රිපිටක ධාරීද නැද්ද? මම උපාසකෙද්ද නැද්ද කියලා මට ඕනකමක් තිබුණේ මට ඕන උනේ මේ හාමුදුරුවෝ මේ කියන සත්‍ය කර බලන්න පුළුවන්ද කියලා. හැබැයි මම ඉතින් අත් දෙක උස්සලා බාර ගන්න මම කවදාකවත් වාඩි වෙලා නැහැ. මට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ සත්‍ය පිටවන්න කියලා එදිනදා වැඩ කරනවා. සක්මනක් මට අඳුරලා දෙන්න තිබුණෙත් නැහැ. ඒක නිසා මම පටන් අරගත්තේ සම්පූර්ණ අනිත් පැත්තෙන්. හැබැයි මේක මට ලොකු විනෝදාංශයක් වුණා. ලොකු අභියෝගයක් වාටපත් වුණා. මේක කර බලන්න. කර බලහන යනකොට යනකොට එන ප්‍රශ්නවලදී මම ඒ ස්වාමීන් වහන්සේගේ කාලයේ සෑහෙන්න නාස්ති කරා වෙන වෙන සෑම දෙයක්ම ගිහිල්ලා වාර්තා කරා. මෙන්න මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ මේ ඒව කරගෙන යනකොට රාග ආදී කෙලෙස් ඇවිස්සෙන හැටි සමානට කී කරු වෙන හැටි අවුරුදු 4ක් විතර ගියාට පස්සේ මාව අඬ ගහන නිල්ලඹට ගිහිල්ලා රිට්‍රීට් එකදී වාඩි වෙන්න ඇරලා මේ ආනාපාන සතිය කියන එක කියලා දුන්නා. එතකොට සතිය කියලා කියන්නේ ආනාපානට හේතු කරපු විශේෂණ පදයක්. අර ඉදින්දා කරපේකමයි තමයි කියන්නේ. ඊට පස්සේ ආනාපාන සතිය කරන්න ගියාට පස්සේ මම දැනගත්තා මට කප්පට ඒක කරන්න බෑ. මුන්නම තාලකින්වත් කරන්න බෑ ආනාපාන කියන කවදාත් අහුවෙන්නෙත් නෑ. අහු වුණත් වෙන්නේ විනාඩි 3න් 4න් මට නිින්ද යනවා. හැබැයි මේ නිින්ද ටිකක් ජොලි. නැගිටට පස්සේ මොකද්ද උනේ පටන් ගත්ත තැන දන්නේ ඉවරචි තැන දන්නේ. ඉතින් ඊට පස්සේ ඒ ස්වාංශිකෙන් මට දුරස් වෙන්න සිද්ධ වුණා. ඒ කෙසේ නමුත් එදිනදා ජීවිතයේ සත්‍ය ප්‍රවැත්වීම තුළින් මේ සද්ධර්මය කියන්නේ මොකද්ද? ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන එකේදී මොකද්ද හේතුවක් නිසා දීර්ඝ පරිශ්‍රණයක් වම් පටන් අරගත්තා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි අවුරුදු 8ක් 10ක් ගියාට පස්සේ තමයි මේ ආනාපාන සතිය භාවනා කියන්නේ මේකයි මෙහෙම කරන්නේ මේකයි කියලා ලාවට යාන්තමට අදහසක් පහළ වුණා. ඒත් මට අයිතිවාසිකම් කියන තරම් කිසිම හැකියාවක් තිබුණේ නැහැ. මොකද මම දන්නවා ඒ අතින් නම් අන්තිමම දුර්වලයි කියලා. ඒ වෙලාවේදී කියවන පොතකදී තමයි ඔය ඥානාරාම ස්වාමීන්ගේ පොතේ මේ ආනාපාන සති භාවනා පිළිබඳ පොඩ්ඩක් විස්තර දැක ගන්න හම්බුනේ. ඉතින් එතකම්ම මම මේ කියන්න උත්සාහ කරේ මම සීලයක් ගැන සැලකෝමිනියකුත් නෙවෙයි ක්‍රමිකව වාඩිලා භාවනාවක් ගැන සැලකපු මිනිසෙකුත් නෙවෙයි සත්පුරු ශාස්ත්‍රය කියලා ඒ ස්වාමීන් වහන්සේගෙන් පිට බොහොම පුංචි එතනිට වේලුවන ධර්ම ගෲප් කියලා ගිහියෝ එකතු වෙලා සාකච්ඡාවක් ගත්තා. ඒකට සම්බන්ධ වුණා. එතකොට හැබැයි මට ඒ ඒ බදාදට පෑයි අපි සිකුරාදා ඉද්දාට පෑයි හම්බ වෙනවා. ඒකට ඔක්කොම ඇත්තටම දැන් අතින් බලනකොට මට පේන්නේ බ්‍රහ්ම මණ්ඩලයක්, දේව මණ්ඩලයක් වාගේ. කොහොම පිරිසුදු ජීවිත ගත කරපු යැත්තෝ කවදාකවත් බෞද්ධයි කියලා කිව්වෙත් නැහැ. කවදාකවත් සුදුයන් දෙත් නැහැ. කවදාකවත් ඒ බුද්ධඝම පතුරවන්න කටයුතු කරෙත් නැහැ. නමුත් මට මට ඒක පුදුම වේදිකාවක් පාටපත් වුණා. යන යන හැම වෙලාවෙම මට තේරුණා මං වාගේ දස පකුසල් කරන පස්පව් කරන කෙනෙක් බාරගන්නෙකවත් මේ පිරිසට ලොකු දෙයක් කියලා. කවදාකවත් මේ පිරිස මගේ චරිතය හරන්න ගියෙත් නෑ. ඒ යන ගමන මට හරි සාන්තියක් ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේ භාවනා කරනවා අනම් මනම් ඔය අවුරුදු 8ක් 10ක් ගියා. ඒක තේරුම් ගන්න එයාටින් බලනකොට ඔය මේ මගේ බණහන ඇතුන් ගා දක්ෂයි මොකද ඕගොල්ලෝ දවස් 3 4න් ආනාපානිය අල්ලගෙන භාවනාත් කරනවා. මට අවුරුදු 7-8ක් ගියා මේක තේරුම් ගන්න. හැබැයි මම මේ කියන්න හදන්නේ මේක සද්ධර්මයක් බව මේක කරන්න කරන්න කරන්න ඇඟට වදින බවත් මොකද්දෝ නැති සද්ධාාවක් විශේෂ මේ බණ උගන වේ ස්වාමීන් වහන්සේ කෙරේ ඊට පස්සේ මෙවුව අවසන් ඕන ගතිය. ඊට පස්සේ ඇත්තටම ඒ මම ඇහුවා දැන් මේකට මේ ක්‍රමිකව බහ ගන්න සතිය හරි ක්‍රමිකව බහන මොකද්ද? ඊට පස්සේ කිව්වා සූත්ත නිපාතේ තියෙන කග්ගවිසාන සූත්‍රය කියවන්නේ. ඉතින් ඒක බුද්ධ ඥාන පොතේ තියෙනවා. අරගෙන කියලා බලනකොට ඒකේ මොනවත්ම දෙකක් නැහැ. තනි වයන්, තනි වයන්, තනි වයන්, තනි වයන්, තනි වයන්, තනි වයන් ගාථා 38න් 37ක්ම තියෙන්නේ එච්චරයි. ඉතින් මේක හරි විශාල ප්‍රශ්නයක්. මොකද මගේ ජීවිතේ මම මේ මේ හැඩ ගහගෙන රස්සාවක් කරන්න, ඉතින් කරකාරයක් බඳින්න, අනම්මනම් හිත හිත ඉන්න වෙලාවේදී මේ තනිවීමේ අදහසත් එක්ක සද්ධර්මයේ මට විශාල නෑදෑකමක් තියෙනවා. Brahmacharya ගන්න මට කොහොමඩක්වත් හිතා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒ තරම්ම මේ ආශාවන්ගේ පිරිච්ච ලෝකේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරේව මොනවත් ඔලුවට ගන්න එපා. මේක කරගෙන කරගෙන යනකොට ඒ සද්ධර්මයේ විසින් හොඳ හොඳ කල්යාණ මිත්‍රෝ හොයලා දේවි සද්ධර්මයේ විසින් ගැඹුරු සද්ධර්මයට ගෙන ආවි සද්ධර්මයේ විසින් සද්ධාව පහල කරාවි. ඉතින් මෙතනදී නිටතරම ඒකට යෙදෙන ගතිය නිසා මේ ධර්මයේ තියෙන මේ සජීවීවි තල්ලුව ඉස්සරහට ගෙනියන ගතිය ඉතාමත් මෙහිමීට මගේ සිද්ධ වුණේ ඒ වුණාට මේ වෙන වෙන හැම වෙලාවෙදීම ඇතුළත ලොකු සිලිලාරයක් ඇතුළත ලොකු කුතුහල දනවන ගතියක් එන්න පටන් ගත්තා ඊට පස්සේ දැන් මගේ ඉතිහාස ගැන කියනවනම් ප්‍රධානම සම්දිස්ථානයේට හේතුුනේ මේ ඥානරාම ස්වාමීන් දැක්කා කටුකුරුන්දි ස්වාමීන් දැක්කා ඊට පස්සේ ඉතින් මට හිතුණා තවත් ප්‍රමා කරන්න දෙයක් නැහැ. මේක පිළිබඳව පූර්ණ කාණ්ඩ ගත කරන්න කියලා. ඊට පස්සේ ඔය අපේ ලොකු ශාංශික අපවත් ඊට පස්සේ බුරුමට ගියාට පස්සේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ හරි පුදුමාකාර විදිහකට මේ දේවල් තව කෙනෙකුට කියා දීමේදී ප්‍රවේශම් විය යුතු ආකාරය පුළුවන් තරම් සරල කියලා කියලා දෙන එක ඍජුව කියලා දෙන එක ඔය කිසිම গুপ্ত ධර්මයක් ඔකට කිට්ටු කරගන්න එපා කිසිම සංකරකමක් ඕනේ කිසිම සුදුසුකමක් ඕනෙත් නැහැ සම්පූර්ණම මේක එදිනදා ජීවිතේ ධර්මයක් බාටපත් කරන්න හැබැයි කියලා දෙන්නේ අන්තිම ගැඹුරක් ඒ වුණාට කවදාකවත් ගුරුගෝල වෙනසක් ඇති කරන්නේ නැහැ කවදාවත් දන්නේ කරන නොදන්නේ කරන අතර වෙනසක් ඇති කරන්නේ නැහැ. කවදාකවත් සතිය තියෙන එක නැති කරන අතර වෙනසක් ඇති කරන ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් මොන අපරාධයක් කරලා තිබ්බත් කරතයි. ඊට පස්සේ තමයි ඇත්තටම මේ බණක් කියන හැටි එහෙම නැත්නම් කවුරු හරි කියන බණකින් Tamanට ඕන කොටස උකහා ගන්න හැටි කියන ඒ ධර්මයේ තියෙන ඒ sannivedana කොටස එnde එnde එnde එnde එnde මේකේ මේ බුදුහාමුදුර කෙරේ තියෙන සද්ධාව ඒකේ මේ ධර්මය අපිට මේ පේන අතරින් මෙතරින් කෑලි එකතු කරලා තිබුණාට මේක සම්පූර්ණ පද්ධතියක් මේකේ තියෙන. ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට යනකොට එකම ප්‍රභාවයකින් විහිදිච්ච පද්ධතියක් මේක තියෙන්නේ. අපි මේ මතු පිටින් හොයනකොට අපිට හරි අමාරුයි දොරංගිඩියක් උඩ ඇවිදින කූඹියෙකුට මේකේ අගක් මුලක් හරක් තේරෙන්නේ නැහැ. නමුත් පොඩ පොඩ පොඩ පොඩ පොඩ ආනාපානට ගැඹුරට බහින්න බහින්න බහින්න අරමුණකට ඇතුළට බහින්න බහින්න බහින්න බුදුහාමුදුරෝ ගිය ගමනමයි. මහරහතන් වහන්සේලා ගිය ගමනමයි ඇතුළට ඇතුළට ගියාට පස්සේ ඒ ධර්ම વિશે තියෙන සද්ධාවත් පුදුමාකාර විදිහට වැඩෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ තාමත් මගේ මේ මම බලනකොට තාමත් වනුගාන පොඩු දරුවෙක් වගේ මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ මම හරියට අරෙන් මම පොත් කියවන නමුත් මේ ත්‍රිපිටකයේ පොත් බලබලා මේ සාරුවච්චන් වහන්සේ මේ සද්ධර්මයේ කියලා මොකද්ද දෙන්න හැදුවේ ඒකෙන් අපිට මේ අවුරුදු 2600 කට පස්සේ කොහෙදෝ රටක ඉඳගෙන අපිට මොකද්ද කරන්න හදන්නේ කියන එකේ කිසිම කාලානුරූපව හානියක් වෙලා නැහැ සජීවීව ධර්මයේ තියෙනවා අපි ඒකට එළඹිච්ච පෙළඹිච්ච ගතිය අනුව තමයි අපි එකෙන් වැඩ ගන්න මෙතනදී මම නැවතත් මතක් කරනවා මේ අප්‍රමාදේ කියන පදේ හොඳට තේරුම් ගත්තොත් නැත්නම් ඒකේ සමානාර්ථ පදේ වෙන සතිය කියන පදේ තේරුම් ගත්තොත් ඒ බ්‍රහ්මචර්ය තේරුම් ගත්තොත් බ්‍රහ්මචර්ය කියන්නේ මොකද්ද කියලා අනිත් සේරම සිල්පදයි නැත්නම් ධර්ම විනය ටික තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ තේරුම් ගත්තයි කියලා කියන්නේ සත්‍යමත් වුණා කියන එක නෙවෙයි අප්‍රමාද වුණා කියන එක නෙවෙයි පිරිසුදු කේවල පරිපූර්ණ Brahmacharyaටපත් වුණා කියන එක නෙවෙයි කළ හැක්කක් කියන එක විතරක් හිතට වද්දාගත්තා නම් හිතට වද්දාන්න තරම් කල්යාණ මිත්‍යා ශක්තිමත් වුණා නම් ධර්මයේ අපේ ඉදිරි පිට සජීවී වුණා නම් ආනේ සද්ධාව අපිව ගෙනියන. ඒක නිසා ඒක තමයි කල්යාණ මිත්‍යෙක් අපිට හම්බ වීමේ හම්බ වෙන ප්‍රධානම වෙනස උතන ඒ කල්යාණ මිත්‍යා උත්සාහ කරන්නේ දැන් සරුවච්චන් වහන්සේ කල්යාණ මිත්‍යෙක් වශයෙන් නම් උන්වහන්සේ අලුත් යමක් කළා මානවයාට මේක කියලා දුන්නා. ඊට පස්සේ ඉන්න සෑම කල්යාණ මිත්‍රෙක්ම කරන්නේ අර සරුවචනන්සේගේ පණිවිඩේ අතින් අතට අතින් අතට ගෙනියන එක. ඉතින් ඒ සඳහා සරුවචන් වහන්සේ මේ සද්ධර්මය කියන එක සක්කාතෝ භගවතා ධම්මෝ සාන්දිටිකෝ අකාලිකෝ ඒහිපාසිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා පද නමයකට සරුවචනන්සේ දාලා දීලා තියෙනවා. ඒක ශාස්ත්‍රීය වශයෙන් හදාගන්න. ඉතින් ඒකෙත් මේ ස්වක්ඛාත ගතිය තමයි මේ කේවල පරිපූර්ණ ගතිය කියලා කියන්නේ. සුවක්ඛාතය කියලා කියන්නේ ධර්මයේ ධර්ම විසින් ප්‍රකාශ වෙනවා. ඒක නිකන් මේ අපි භාවනාවට සම්බන්ධ කරලා ගත්තොත් ආනාපානට සම්බන්ධ කරලා ගත්තොත් මේ ආනාපාන ජපි වායෝ පොට්ටබ්බ ධාතුව මේ පිරිමදින පුම්බන හකුලන තද කරන තෙරපන වායෝ පොට්ටබ්බ ධාතුව අත නෑරේ ඒකේ සෑම සටහනක්ම සෑම ආකාරයක්ම සෑම ස්වභාවයක් ස්වභාවක ලක්ෂණයක්ම දැක ගන්නා සුළුව මුළු ජීවිතය කරන ඉතාමත්ම වැඩේ තමයි වැදගත් වැඩේ තමයි ඇස්පනා පිට හුස්ම ගන්නකොට හුස්මේ තියෙන ඒ ස්වභාවික ලක්ෂණ බලන්නේ. ඒක ආස්වාස වශයෙන් වෙන් කරලා ප්‍රස්වාස වශයෙන් වෙන් කරලා ඒ වායෝ ධාතුවේ තියෙන මේ ඒ කම්පන චංචල තෙරපන පුම්බන හකුලන ගති ටික හොඳට තේරුම් අරගෙන ඒ තුලින් යම් ප්‍රමාණික පිරිචිගතයක් එනකොට අඹ දැල්ලක් හුළඟ වැනෙනවා දකින්නකොටත් බුදුහාමුදුරුවෝ බණ කියනවා වගේ තමයි. ඒ වායෝ ධාතුවේ වැඩපිළිවෙල තමා වශයෙන් වම්නාස්පුඩුවේ ආශ්වාසයත් එක්ක <clears throat> මෙහෙමයි වායෝ ධාතුව වැඩ කරන්නේ. ප්‍රශ්වාසයත් එක්ක මෙහෙමයි වැඩ කරන්නේ කියලා හොඳට අතනෑර අඛණ්ඩ සතියකින් බලන් හිටියානම් කොලයක් දැල්ලක් කුලගේ වැයෙනකොට ඒ වායෝ ධාතුවම තමයි එතකොට මේ ධර්මයේ ධර්මයේ විසින් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා නම් මේකට බුදු වෙච්ච බුදු කෙනෙක්ම ඕනේ ජේතවනාරාමයට මේ යන්න ඕනේ බුදුහාමසෝ ගාවන බණහන්න ඕනේ කියලා තමයි කිව්වේ නමුත් එක ලේස මාත්‍රයක් ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳට විශේෂණය කරගත්තොත් ඒ තුලින් වායෝ ධාතුවේ ගතිය අඹ දැල්ලක් කොළ ගෙහෙල්ුණාත් ආස්වාස වශයෙන් ඇතුළුණාත් කොයි එකෙත් වායෝ ධාතුවේ නෑ අපිට මායින් කිරිලා. ඒකේ ධර්මයේ ප්‍රකාශයක් තියෙනවා. ගින්නක් පාත් වෙනකොට වතුරක් ගලනකොට හුණගක් හමනකොට පොළවේ තියෙන තද ගතිය ඒ ධර්ම කොටස් අපිට හරි හැටියට නොතේරෙන්නේ අපි සද්ධාව මදි නිසා. යම් දවසක මේ සද්ධාව මතුණා නම් ඒ සද්ධාව නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ජීවත් වෙනවා කියලා විඳිනවා කියලා කරන සෑම දෙයක්ම ශ්‍රේෂ්ඨතම උත්කෘෂ්ඨ වූ ධර්ම තියෙනවා. නමුත් අපි ඒක ධර්මයක් වඩපත් කරගන්න අත්දැක ගන්න දන්නේ නැති නිසා අපි මේවට නංවනන් දීලා ඒක හොයා යනවා. නමුත් මේ ස්වක්ඛාත ගුණය කියලා කියන්නේ ආදී කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියලා. මේ ධර්මයට ආධුනිකයෙක් වශයෙන් බැස ගන්න මිනිස්යාට ඇති වෙන මේ හැබෑ වෙනස ආශ්චර්යමත්. එතනින් තමයි මේ නිවන් ගමන පටන් ගන්න. ඒ නිසා ඒක ඉස්සලම කුරුඳුලේ දරුවෙක් ඉපදිලා එකා hina වෙනවා දකින්නකොට අම්මට ඇති වෙන සතුට වගේ එකක්. එකා අතහතයි කියලා ඇවිදිනකොට අම්මට සතුට වෙන සතුට වගේ එකක්. හැම වෙලාවෙම මේක තියෙන නවම ගතිය තියෙන්නේ මේ ආදි කල්යාණේ. අපිට තියෙන බොහෝම ලාමක සද්ධාාවක්. නමුත් ඒ ලාමක සද්ධාාවේ කුසල ඡන්දයක් බාටපත් කරන වාඩි වෙලා හුස්මක් තියා බලනින්. අපිට වීරියක් කියන එක තිබුණ නැහැ. ඉඳ ගන්නකොට නිින්ද යන ගතිය තියෙනවා. අපිට හොඳ සක්මන් කරලා ආවිලා ඔන්න ටිකක් නිින්ද නොයන විදිහට හදා ගන්න. වීරිය පොඩ්ඩක් ඉස්සරහට දා ගන්න. ඊට පස්සේ සතිය කියලා කියන්නේ මොකද්ද කියලා අපි නොදන්න භාෂාවකින් ඉගෙන ගන්න හදනවා වගේ සතිය මොනවද ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් අප්‍රමාදයට එක සම්බන්ධ වෙන හැටි අත්දැකීමෙන් දකිනවා. එතකොට ඕන ටික වේලාවක් යනකොට අපිට ලාවට මෝදු වෙනවා මේ සමාධිය කියන ගුණේ. එතකොට ප්‍රඥාවට අහු වෙනවා මෙන්න මේකයි සද්ධාවේ කෘත්‍යය මේකයි වීරිය මේකයි සමාධිය මේකයි සතිය කියලා මේ එක එකක් වෙන් වෙන්න පටන් ගන්නකොට බුදුහාමුදුරන්ගේ වගේ සද්ධාාවක් වීතියක් සතියක් සමාධියක් අපිට නැති වෙන්න පුළුවන් මහරහතන් වහන්සේලාගේ නනමුත් Tamanට ඇති වෙච්ච මේ ලාවට ඇති වෙච්ච මේ දැනුම විතර බුදුහාමුදුරගේකවත් මට වැඩන්නේ මොකද ඒක හුදු බාහිර දෙයක් විතරයි. ඒ නිසා ඉස්සල්ලාම Taman මේ ශද්ධාවක්, වීරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් ප්‍රත්‍යක්ෂ වශයෙන් තොල ගන්න දවස, ඉඳුල් කට ගන්න දවස හැබැයිම හැබැයි වෙනසක් වෙනසකට කියනවා ආදී කල්යාණී. පණන් ගන්නකොට මේක ලොකු වෙනසක් ඇති කරනවා. ඉතින් මේ මහසිසයඩෝ ස්වාමීන් වහන්සේ මේකේ තියෙන වටිනාකම පෙන්වන්නට උන්වහන්සේ සඳහන් කරනවා අපි පුංචි කාලේ ගත්තොත් අපි පුංචි කාලේ ගත්තොත් එහෙම අපිට සල්ලි දන්නේ නැති කාලේ කවුරු හරි සත පහක් අතර දුන්නා නම් අපිට ඒකේ තියෙන එකම බූදලේ බවටපත් වෙනවනේ අපිට ඉතින් ඒක විතර වටිනා දෙයක් නෑ මොකද අපි දන්නවා ඒ කාලයට සත පහට ඉරේසරෙක් ගහපු පැන්සලක් ගන්නත් පුළුවන් නැත්නම් ගල් කුරා සත්තුණයි. ඉතින් ඒ නිසා සත පහ කියන්නේ විශාල වටිනාකමක් තියෙනවා. ඉතින් අපි ඒකට මාස ගානක සැලසුම් හදනවා. ඒ තරම්ම අර හම්බෙච්ච සත පහ පිට වටිනාකමක් තියෙනවා. නමුත් නිතර නිතර නිතර සල්ලි හම්බෙට පටන් අරගත්තාම දැන් අහන්න බෑන ලක්ෂ පහක් හම්බුණාට ගාණක් තියෙනවද කියලා. ලක්ෂ 10කට සැලසුම් හැදිලා ඉවරයි. ලක්ෂ පහක් හම්බෙනොත් ලක්ෂ 10ක ටෙන්ෂන් එක හම්බෙනවා අපිට දැන්. අර ඉස්සලාම හම්බෙච්ච සත පහේ තියෙන සිලිලාරේ නෑ. ඉතින් අපිට පුළුවන් නම් තාමත් එදා ඒ තිබුණ සිල්ලාරේ විදියට අපිට කටයුතු කරන්න අර පුංචිල මනසේ තිබුණේ සෑහළු ගතිය අදත් ගන්න පුළුවන්. ඊයේ ආරම්භක දේක තියෙන මේ සිල්ලාර ගතිය යෝග ජීවිතේ කවදාකවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ ආධිකාම්මික යෝගාවචරයේ වශයෙන් මම වෙනදට වැඩිය මට සද්ධාව වැඩි වෙනවා නම් ලාවට හරි කමන්නේ. දෙන්දට වැඩිය වීර්ය ලාවට හරි වැඩි වෙනවනම් සතිය අර්ථකතනේ වැටහෙනවනම් සමාධියේ වැඩෙනවනම් ප්‍රඥාව වැඩෙනවනම් ඕක කවදාකවත් ඇක්සලරේට් කරන්න යන්න එපා. ඒකෙන් තමයි අපි මේ ආදි කල්යාණේ වනසගන්නේ. හැමදාම මට මතකයි ඔය DT සුසුකිගේ පොත තියෙනවා beginner's mind the zen mind කියලා. ඒකෙන් පෙන්ලා තියලා තියෙන මේ ආධුනික මනසක් සකස් කරගන්නකොට මොන තරම් සහැල්ලුද කියලා. ඒක නිසා කොච්චර වයසට ගිහලා අපි භාවනාව පටන් අරගත්තත් භාවනා ශාස්ත්‍රයට අපි ලදරුවෝ. ඒ ලස්සන වචනයක් අපේ සාසනය සඳහන් කරනවා කොච්චර හැට පිටලා මහණ වුණත් ඌට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. අලුතෙන් පටන් ගන්න. අන්නේ අලුතෙන් පටන් ගන්න ගතිය තමයි සරුවචනාංශේ මේ ආදි කල්යාණය කියලා කියන්නේ. ඉන්නේ ආදි කල්යාණයත් පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒක තමයි මම තාමත් ඒ ධම්මික ස්වාමීන් වහන්සේ දකින්නකොට මට ගෞරවයක් ඇති වෙන්නේ මම කිසිම හැඟීමක් නැති වෙලාවේ මේ සද්ධාව මේ සතිය කියන එකට අත්පොත් තිබ්බා. අප්‍රමාද කියන එක තියලා දුන්නා. ඉතින් ඒ නිසා යා මුල් ගුරුවරයෙක් වශයෙන් පුදුමාකාර සේවයක් එතන සිද්ධ වුණා. ඊට පස්සේ හොයාගෙන ගිහිල්ලා ගොඩක් ගොඩක් දේවල් මම ඉගෙන ගන්න ඇති. නමුත් ඒ ඔක්කොම පටන් අරගත්තේ ඒ කල්යාණ මිත්‍ය හම්බෙච්ච නිසා යම් ආකාරයක සද්ධර්මයේ මාව ආරෝපණය කරගත්ත නිසා සද්ධාාවක් ඇති කරපු නිසා. ඒක නිසා භාවනා කරන කෙනා භාවනා පරියන්කයකට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ කවදාකවත් ඊයේ භාවනාවම ඒකට ගා ගන්නත් එපා. එක එකන ඔළුවට දාන සංකල්ප කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න යන්න එපා. මේ දැන් ඉපදිච්ච ළමයේ හුස්ම ගන්න ඉගෙන ගන්නේ කොහොමද? ඒකේ ස්වභාවයෙන් මතුවෙන දේ. අනිත් වගේ හොඳට පట్టල වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් බාධාවක් ඇති නොවන විදිහට ඉරියව්ව ඉරියව් විසින් පවත්වන්න පුළුවන් විතර හොඳට හරි පරි ගහිලා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ දෙපැත්ත සමබර කරගන්න. සම සම සමතුලිත වාඩි වෙලා හැම මස්පිඩුවක්ම ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන. දැඩු කරගන්න නැතුව දැඩි කරගන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් ඔකට කියනවා ආදි කල්යාණේ කියලා පරියන්කේ. අන්නේම ආදි කල්යාණයේ ඉන්නවා කියලා කියන්නෙම මම දැන් මෙතන ඉන්නවා කියන එක. එහෙම කියන්නේ ඒකේ වටිනාකමක් තියෙනවා. එහෙම ශික්ෂණයක් නැති බණක් නාව සත්පුරුෂයෙක් නොදැපු කෙනෙක්ගේ අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ පුද්ගලයා කවදාකවත් මාත් එක්ක මම ඉන චිත්තක්ෂණ නොතිබෙන්න ඉඩ තියෙනවා. මේ নানা ආකාර අපේ අභිමතාර්ථ නිසා. ඒ වගේම මේ මෙතන නැතුව අපි මෙතන ඉඳගෙන වෙන තැන් ගැන හිතන වෙලාවේ තමයි ජීවිතේ ගත වෙන්නේ. මේ දැන් කියන චිත්තක්ෂණය පන්නලා ඊයේ සහ අතීතයේ තමයි අනාගතේ තමයි ජීවත් වෙන්නේ. නිසා එකම චිත්තක්ෂණයකට හොිත දැන දැන දක දක මම දැන් මෙතෙන්ද ගත්තා කියලා කියන්නේ මෝහ පටල සංසාරේ පුරාට බැඳිච්චව එක පහරකට එක චිත්තක්ෂණයකට කැපුවයි කියලා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය හොඳට විග්‍රහ කරලා බලන්න හොඳට පටල වාලිලා ලැහැසැලු මොස්පිඩු සහිතව ඉන්නකොට මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ ඉන්නවනම් කවදාකවත් ඒ චිත්තක්ෂණය තුළ සතෙක් මැරීමක් හෝ කියන්නේ කායික දුස්චරිත හෝ වචනයෙන් සිදුවෙන දුස්චරිත හෝ අඩු ගානේ රාග දෝෂ මොහ කියන වචී මනෝ දුස්චරිතයක්වත් තියනවද කියලා නිසා කේවල පරිපූර්ණයි. පරිශුද්ධයි. මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ කේවල පරිපූර්ණයි පරිශුද්ධයි. මෙන්න මේක දිගට පවත්වන්න පුළුවන් නම් තමයි ඒ ඉන්න එක තමන්ට අත්දකින්න පුළුවන්. ඒක චිත්තක්ෂණයක් හිටියට අපි ඒකට අත්දකින්න බෑ. මොකද ඊට ඉස්සරත් කෙලෙසිලා ඊට පස්සෙත් කෙලෙසිලා. මෙන්න මේ චිත්තක්ෂණයක දිගට පවත්වන්න පුළුවන් නම් යෝගාචර කිසිසේත්ම බරපතල සමීකරණ කටපාඩම් කරලා නැහැ. මම දැන් මෙතන ඉනවා. මෙන්න මේක සහතික කරන්න පුළුවන් ඕනම යෝගාවචරයට කවදාකවත් චිත්ත පීඩා පහළ වෙන්නේ කවදා බලාපොරොත්තු සංගීම් පහළ වෙන්නේ කවදාකවත් කඩා වැටීම් සිදු වෙන්නේ මොකද මෙතනින් පල්ලෙහාට වටන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ අපිට කාටවත් හුණියම් කරන්න බෑ මම දැන් මෙතන එක මට නොවේවා කියන්නේ සාතන්ටවත් යමාරයාටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් අල්ලපු ගෙදර මිනිසයාටවත් කාටවත් බෑ මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය මගෙන් අයින් කරන්න මේක විශාල ජයග්‍රහණයක්. මේක මිනිස්සුෙකුට පමනක් කළ හැකි නොකිරුවාට මොකද කෙරුවොත් වටනා දෙයක් කියලා. ඒක තේරුම් අරගත්තා නම් ඒ පුද්ගලයා ඉඳගෙන ඉන්න එකමත් ලොකු සතුටකින් කරා. අන්නේම සතුටේ ඉන්නකොට අපි හිතමු යාට මේ ස්වභාවයෙන් අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිද්ධ වෙන මේ ආස්වාද ප්‍රසවාසය වැටුණයි කියලා. එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම වැටුණයි කියලා. නැත්නම් බොහෝ විට සමහර කෙනෙකුට මේ ශරීරයේ තියෙන අනිකුත් ස්වභාවික හෘද වස්තුවේ ගැස්සීම් අනම්මනම් වැටෙන්න පටන් ගන්නවා. ඒ එකක් ආවහම කවදාකවත් එතන චේතනාවක් නැත්තම් මට මේක වේවා කියලා. ඒකට ගොඩ වෙනවා මේ කය කියන එක දිහා බලාන මම දැන් මෙතන හිටපෙන. ඒකට අර ආස්වාද ප්‍රසවාසයට හෝ පිම්බි මැකිලිමට හෝ මොකක් හරිකට හිත යෙදුවට පස්සේ අර පිරිසිදුකමමයි අර තියෙන කායික වාසික මානසික දුර්ලකම් නැතිකමයි අරිට වැඩිය එකලස් තැනකට වැටෙනවා. හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා මේක කවදාකවත් කරන දෙයක් නෙවෙයි. ආන ඒ නිසා සරුවචනාංශේ සතු වාස සති සතු පස්ස සති කියලා හුස්සියෙන් යුතු ආස්වාස කරා සියෙන් යුතු ප්‍රසවාස කරා. ආන එතන ගියාට පස්සේ තමන්න තේරෙන්න පටන් අර ගන්නවා තාමවත් නැහැ කිසිම තැනක සංස්කාර කිරීලා. ස්වභාවයෙන් වැටෙන හුස්ම. මේක දිහා බලාගෙන මේ ගත්ත දේ හොඳට දිගට පවත්තන්න තහවුරු කරගන්න ඒකට බැස ගන්න නම් ඒ වෙනකොට පවතිනා වූ හිතවිලි වලින් ශබ්ද වලින් වේදනා වලින් මෙයා පොඩ්ඩක් ඈත්මත් කරලා තියාගන්න වෙනවා. මොකද නැත්නම් හිත බොහෝ විට පිට යනවා. අන්නේව නොවීම සඳහා මේ ආස්වාසය සහ ප්‍රස්වාසයට මෙනෙහි කරමින් හෝ කිට්ටු කරන්න සිද්ධ වෙනවා. ලං වෙන්න වෙන්න හිතයි අරමුණයි අතර ලං වෙන්න වෙන්න අතර ඊට ප්‍රස්තාව අඩු නිසා හිතවිලි වේදනා සද්ද බලපෑම අඩු වෙනවා. ඒක ඈත් වෙන්න වෙන්න වෙන්න බාහිර බලපෑම් වැඩි වෙන නිසා එබී බැලීමේ කටයුත්තක් කරන්න වෙනවා. අරමුණට සමීප වීමේ කටයුත්තක් කරන්න වෙනවා. අන්න ඒ කටයුත්ත කිරීම සඳහා මානසිකාරය කියන වචනේ පාවිච්චි කරනවා. මෙනෙහි කිරීම කියලා සමහරවිට අපි ඒක සිංහලට දාගෙන තියෙනවා. ආස්වාසල ආස්වාස කියලා ඉතින් මෙනේ කරන ප්‍රසවාස කියලා ප්‍රසවාසය මෙනේ කරනවා. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක බාධක ධර්ම වලින් තොර කරගෙන ලංකර ගැනීම සඳහා කරන ප්‍රයත්නය ඇත්තම මේ සමාධිය සඳහා කරන ප්‍රයත්නයක්. මෙන්න මේ ප්‍රයත්නය කරනකොට යෝගාවචරයේ යාන්ත්‍රමුණ හරි වැටෙනවා නම් වෙනදට වගේ එන සිතිවිලි අඩු වෙනවා. සද්ද ඇහුණත් මට ආනාපාන දිගාව ඉන්න පුළුවන් වෙලා වැඩි වෙනවා. කය වේදනා නැතිවීම හෝ තිබුණත් කරගෙන යන්න පුළුවන් ගැතිය වැඩි වෙනවා කියලා වැඩියෙන් ආනාපානිය ඇසුරු කරන්න ඇසුරු කරන්න ඇසුරු කරන්න තව තවත් උපක්‍රම යෙදුවොත් අර ඇසුර අර ආනාපානෙ කිට්ටු වෙන ගතිය වැඩි වෙන නිසා ගුරුවරු මෙතෙන්දී ආප්තෝපදේශ හදලා ශිෂ්‍යයන්ට කියලා දෙනවා ආස්වාස අත්දැකීම ප්‍රස්වාස අත්දැකීමෙන් පුළුවන් නම් වෙන් කරලා බලන්න. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියපු වචනයක් මට මේ වෙලාවේදී මතක් වෙනවා බොහොම ලස්සන කියනවා ආස්වාසේ විලාජික ප්‍රස්වාසේ නෙවෙයි කියලා බලන්නේ. ප්‍රශ්වාසය වෙලාදී මේක ආශ්වාසය නෙවෙයි කියලා බලන්න. ඒකට මම දන්නවා මම ඉන්නේ ආශ්වාසයක ප්‍රශ්වාසය නෙවෙයි මේක සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේක ආශ්වාසයමයි. ඒත් එක්කම ආශාසි වරණ ප්‍රසවාසය නේ. ඒකට දන්න මේ ආශ්වාසය නෙමෙයි ප්‍රශ්වාසය. ශබ්ද වේදනා හිතවිලි නෙවෙයි. ආ එහෙමනම් මේ ආශ්වාසය ප්‍රශ්වාසය වෙන්කොට හඳුනාගෙනද හිත තියෙන්නේ නැත්නම් හඳුනාගන්නේ නැද්ද? උගෝදෙනෙක්ගේ මේ නෙමෙයි ප්‍රශ්නේ આવොත් ඒත් කියන ඇත්ත වශයෙන්ම හිත දන්නවා. මේ ආස්වාසය ඇස් දෙක වහගෙන නේ කරන්නේ. ඇත්තට ඇස් දෙක ඇරියත් ආස්වාස ප්‍රස්වාසය අඳුරන්න බෑනේ. හුළඟ පේන්නේ නෑනේ. ඇස් දෙක වහගෙන හිටියත් ආස්වාස ප්‍රස්වාසයක වෙන් කරගන්න දැනගන්න පුළුවන් වුණොත් ඒක වේදයක් බවට පත් වෙනවා වේදනාව පිළිබඳ තියුම් අත්දැකීමක් බවට පත් වෙනවා මෙන්න මේ වෙනස දකිමින් ආසත් ප්‍රසවාස රැලි 10ක් 15ක් 20ක් ඉදිරියට යනවා කියලා කියන්නේ අර ඉඳගෙන ඉන්න තැනින් හුස්ම දැනගත්තා කියන එකට වඩා බොහෝම තියුම් සූක්ෂම දෙයක් මේ හරියට යනකම්ම මේකට කියන්නේ ආදි කල්යාණේ කියලා. මේ හරියට යනකම්ම යෝගාවචරය ගන්න මේ ප්‍රයත්නෙට කියන්නේ ධර්මයේ සජීවි ධර්මයේ සද්ධාවේ ආදි කල්යාණේ කියලා. මෙන්න මේකට ගියාට පස්සේ දවසකට යෝගාවචරයට සපයලා උත්තර දෙන්න පුළුවන් මම වාඩි වුණා මගේ හොඳ පරියන්කෙදි මම ආස්වාසය ආස්වාසි කියලා මෙනෙහි කරා එතකොට මට ආස්වාසියේ නාසිකාග්‍රය මෙන්න මෙතන හැපෙනවා තේරෙනවා ඒක මට ලාවට සීතලට කිටියට වැටුණා ඒතර ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනකොට වෙනකොට මම ප්‍රස්වාසය මෙනෙහි කරා. ඒ ප්‍රස්වාසය මට එතනම හෝ ටිකක් උණුසුමට හෝ අයිටි දිගට හෝ මොනවා හරි ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැනගන්න පුළුවන් වුණා නම් කී හැකි ගුරුවරයා විසින් කළ යුතු කෘත්‍ය හමාරයි කියලා එක පැත්තකට. ඒ කියන්නේ ශිෂ්‍යයාට දැන් තේරෙනවා. තේරෙනවා කියලා කියන්නේ කරනවා විතරක් නෙමෙයි කරලා ඇවිල්ලා නැවත ගුරුවරයාට සපේලා උත්තර දෙන්න පුළුවන්. මේක පරීක්ෂණය මේක නිරීක්ෂණය මේක නිගමනය කියලා අපි අර විද්‍යාව ගණ ගන්න කර කරනවා වගේ. පරීක්ෂණය වෙන්නේ ආස්වාසි ආස්වාසි අඳුරා ගැනීම. ඒ නිරීක්ෂණය තහවුරු කිරීම තමයි අපි කරන්නේ ආස්වාසි කියලා මෙනෙහි කරන්නේ. එතකොට අපි නිගමනය කරන එක ප්‍රස්වාසය නෙවෙයි. මොකද මේ ආස්වාසයට ආවිනික වූ සොලක්ෂණ වූ ස්වභාවික වූ වෙනමම ලක්ගති වර්ගයක් තියෙනවා. දැන් ප්‍රස්වාසයේ ආශ්වාසයෙන් වෙන් වෙච්ච සලක්ෂණ වර්ගයක් තියෙනවා. අත්‍යන්ත ලක්ෂණ වර්ගයක් තියෙනවා. අච්ඡන්ත කියලාත් කියනවා මේක. පෞද්ගලික ලක්ෂණ වර්ගයක් තියෙනවා. මෙන්න මේ දෙක කඩාගත්ත දවසේ. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් දෙක කඩාගත්ත දවසේ ආදී කල්යාණ කොටස භාවනාවේ ධර්මයේ સમાપ્ત වෙලා ඊට පස්සේ යෝගාවචරිනව මජ්ජේ පරියෝ මේ කල්යාණේ මේ ගත්ත වෙනස මේ ගත්ත මේ විශිෂ්ටත්ව විසිතුරු දැක්ම දකිමින් මට හුස්ම රැලි කීයක් පවත්වන්න පුළුවන්ද කියලා. ඒක හරියට කියන්නේ අපි දැන් මේ අපි මේ ඉන්නේ නිසරණවනේ පල්ලෙහා දානශාලාවේ උඩ භාවනා ශාලාවට යන්න ගියොත් මෙතන සාමාන්‍ය කිලෝමීටර් භාගයක් විතර දුරයි. ඒකේ තියෙන මහා හෙලක් උඩට උඩ භාවනා ශාලාවට සිමෙන්ති කොටයක් ගෙනියන්න පුළුවන්. දැන් මම දන්නේ මේක ඉන්නේ දෙන්නෙකුට විතර පමණයි. ඒ කොටයක් අරගහත්තම් උඩට ගෙනියන්න පුළුවන් කලාතුරකින් කෙනෙක් ඉන්නේ. එහෙම කට ගහන්න ගියාම අපි දන්නවා මෙතනදී කොට්ටේ කරට අරගන්න දෙන්නේකත් උදව් කරන්න ඕන. එහෙම නැත්නම් කන්දක් උඩ තියලා කර දීලා කරට ගන්න ඕන. ඊට පස්සේ මේක කරට අරගෙන දැන් කට ගත්තට පස්සේ දැන් ඉතින් ඉන්න බෑ. දැන් දුවන්න ඕන. දුවගෙන දුවගෙන යනකොට යනකොට යනකොට මගට යනකොට හති වැටෙනවා. හති වැටිලා මේක බිම තිබ්බොත් ආයෙ උස්ස ගන්න බෑ. ඒක නිසා මේ මිනිස්සයා කරන්නේ දැන් මේ භාවනා ශාලාවට කිට්ටු කරලා තියෙන ඕන ඕන දෙයක් වෙච්චවයි කියලා අර හත්ති පිඹගෙන ඇදගෙන කරේ තියාගත්ත එකනේ. බිම දාන්න නැතුව ඇදගෙන යනවා කොහොම හරි ගිහිල්ලා භාවනා ශාලාවටම ගිහිල්ලා දාන. අන්න ඒ වගේ ඒ පටන් ගැනීමේදී ආදි කල්යාණ වශයෙන් කරේ තබා ගැනීමට ගන්නා ප්‍රයත්නයේට හාත්පසින් වෙනස් අමතර ක්‍රමසාවිදි අවශ්‍ය කරනවා මේක බිම නොදබා හැකිතාක් දුරට ගෙනියන්න මොකද බිම දැම්මොත් ආය උස්සන්න තව දෙන්නේ කොහෙන්ද ඕන ඒක නිසා කියනවා වීරිය කියන චෛතසිකේ පැත්තෙන් ගත්තොත් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා ආරම්භ ධාතු කියලා කියන මේ ආදී කල්යාණ කොටසට අයිති කවුරු හරි දෙන්නේ තුන් එකස කරේ තියාගන්න. ඊට පස්සේ මේකට කියනවා සමාලාට ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා සමාන අර්ථපද. මේ පග්ගහිත විරිය කියලා කියන්නේ ගද්දේ අතන අරගෙනියන එකයි. බිම නොතබ ගෙනියන එකයි. එහෙම නැත්නම් බිම තිබුණොත් ආය උස්සන්න වෙන එක අපහසුයක් නිසා. මෙන්න මේ වගේ අරමුණක් සද්ධර්මයේ තියෙනවද මේක භාවනාවක් කියලා එකක් ඒ අරමුණක් කියලා එකක් තියෙනවා අරමුණ අල්ලගෙන හැම වෙලාවෙම බලන්න අරමුණ <clears throat> සරුවචනාංශේ ඉදිරිපත් කරන්නේ පළු දෙකකට යන එක ආස්වාස ප්‍රස්වාස පිම්බීම හැකිලිම වම දකුණ වශයෙන් මෙන්න මේ දෙක දෙකට බෙදලා දෙක වෙන් කරලා හඳුනනවා කියන එක කුස්සියම්මා කෙනෙක් පොල් බෑවක් දෙකට බෙද පළලා මේක උල් පැත්ත මේක ඇස් පැත්ත කියලා වෙන් කර ගන්නවා වගේ ඒක පොට්ටේකට උනත් කරන්න පුළුවන්. පොල් gediye තියෙනකොට එක gediye තමයි. දෙකට පැලුවට පස්සේ මේක උල් පැත්ත මේක ඇස් පැත්ත. අන්න වගේ මේ ආස්වාද ප්‍රසවාස දෙකේ මෙන්න මේක මේ ආස්වාසයමයි ප්‍රසවාසය නෙවෙයි, ශබ්ද වේදනා හිතුවේ නෙවෙයි. මේ ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි කියලා හරියට ඒ දේ පැලිර බෙදාගෙන මෙන්න මේක අල්ලාගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා ඒ සඳහා ගන්න ප්‍රයත්නයේදී එකම එක සාධකයයි තියෙන්නේ අරමුණට එබිලා බලන එක විතර. නැත්නම් අරමුණ නිමග්න වෙන එක. අරමුණට බැහැ ගන්න එකයි. ආනේ බැහැ ගැනීමේදී එක එකන අනිවාර්යම Tamanට ආවේනික වූ ක්‍රමසා විදි උපයාසපය ගන්න. ඒ විදිහට ඒක අපි කියමු ආස්වාස ප්‍රසවාස කියලා මේ දේශනාවලියට මේ මූලික ආදර්ශයක් වශයෙන් නිදර්ශනයක් වශයෙන් ආස්වාසයේ පමණක් නෑ මෙහෙම කිව්ව ආශ්‍රව ප්‍රසවාස දෙක පමණක්. ලබන්න පුළුවන් දකින්න පුළුවන් සෑම පෞද්ගලික ලක්ෂණයක්ම අත්‍යන්ත ලක්ෂණයක්ම ස්වලක්ෂණයක්ම දකිමින් ඒක පිළිබඳව පූර්ණත්වයකට යන්න පුළුවන් නම් මුළු ලෝකෙම දැනගත්තා වගේ තමයි. ඒක ඒ දවස්වල බුදුහාමුදුරුවෝ කියනකොට හුඟ දෙනෙක් හරියට අභියෝග කරා බුදුහාමුදුරන්ට මේ ලෝකෙ මෙච්චර විශේෂ ධාරාවන් තියෙද්දි මෙච්චර ජීවික අවෘත්ති තියෙද්දි මෙච්චර ජීවන රටාවන් තියෙද්දි එකක් අල්ලගත්තට පස්සේ ලෝක කරන්න පුළුවන්ද කියලා. නමුත් හොඳටම තේරෙනවා ඔය භෞතික විද්‍යාව උගන්වන හෙලෝග්‍රැෆික් තියරි එකේ හැටියට හැමදේම එකකින් නියෝජනය වෙනවා එක හැම දෙයක්ම පෙන්වනවා. ඒක බුදුරජාණන් වහන්සේ දැනගත්තේ සමන් වහන්සේගේ සර්වඥතා ඥාණය. ඊට පස්සේ ගෝය දොඩංගෙට බදා ගන්න හදන වගේ හැම එකම අල්ලන්න යන්න එපා. එකක් කරන එක හොඳට කරන්නයි කියලා. ඒකෙත් අලු දෙක කඩාගෙන ඒ දෙක පවත්වාගෙන යනකොට අපිට අත නෑර පග්ගහිත ක්‍රමයට මේක පිළිබඳ සියල්ල පිරෙන්න පටන් ගන්නවා. ඒ හරිය අහුවෙනවා ධර්මයේ මජ්ජේ කල්යාණේ වශයෙන්. මේක ඔක්කොම දැනගෙන මේ ආස්වාසේ මීට වඩා දත යුත්තක් නැත. ඒක විදිහට කියනවා මේ ආස්වාස චීන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් වල ලකුණු අත නැර දකින්න. තවත් පැත්තෙන් කියනවනම් ආස්වාස ප්‍රසවාසයේ තියෙන 11 ආකාරයේ අත නැර දකින්න. එහෙම නැත්නම් තවත් පැත්තෙන් කියනවා ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට ආස්වාස ප්‍රසවාසයේ ඒ 16 ආකාර ඔක්කොම ටික අත්දැකනනම් මේ ඉබේ හම්බෙච්ච හුස්ම අවුරුදු 100ක් ජීවත් වුණත් නොබල සතියෙන් නැතුව අප්‍රමාදයේ ගත වෙන්න පුළුවන් පුළුවන් හුස්ම බුදුන් කියපු හින්දා මේක සද්ධර්මයේ කරන මේක සද්ධාව උපදවාගෙන ඒකේ ගන්න පුළුවන් උපරිම සාරය ගත්තොත් බුදු වෙන්න පුළුවන් පහුගිය තිබුණ රිට්ටි දෙක තුනකදීම නිතරම ප්‍රශ්න කරන්න පටන් අරගත්තා මේ ආනාපාන සතිය භාවනා කරන පූර්ව කෘත්‍ය ඕනේ නැද්ද ආනාපාන සතිය භාවනා කරන කසින භාවනා කරන්න ඕනේ නැද්ද? ආනාපාන සතිය භාවනා කරනකොට අසුබ භාවනා සෝහන් කොටට යන්න ඕනේ නැද්ද? ඉතින් හැම කෙනාටම සැකයක් තියෙනවා මේකෙන්ම පිරෙයිද කියලා. මේ මේ ආනාපාණයෙන් පමණක් ඔක්කොම කරන්න පුළුවන්. ඇත්තට මේකෙන් අදහස් කරන්නේ ලෝකේ තියෙන එකම භාවනාවයි මේකමයි කළොත් මේකම සම්පූර්ණ කරන්න කියන එක නෙමෙයි. මේ අපේ හිතේ තියෙනවා මේ හැම දෙයක්ම අනා ගන්න ගතිය, සංකර කර ගන්න ගතිය, සංකර නැත්තම් සෞත්තුයි කියලා. හොඳ දේවල් සංකර වෙන්න ඕනේ නැත්නම් සමීකරණ තියෙන්න ඕනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ආනාපාන සති භික්කවේ භාවිතෝ බාහුලිගතෝ චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණේති. චත්තාරෝ භික්කවේ සතිපට්ඨානා පරිපූර්ණේන්තෝ භාවෙන්තු භාවිතෝ බාහුලිකරන්තෝ සත්ත බොජ්ජංගා පරිපූර්ණේ. සත්ත බොජ්ජංගා භික්කවේ භාවිතෝ බාහුලිගතෝ විඥා විමුක්ති පරිපූර්ණේ. ඒක ඒක මේ මේ අපි කියන සූත්‍රෙත් එනවා. මේ අවිජ්ජා සූත්‍රෙත් ඒකම කියවෙනවා. ඒක නිසා මේ අර විචිත්‍රත්වයට විවිධත්වයට යන එක තමයි කාමගුණේ හැටි. ලෝකයාගේ හැටි විචිත්‍රත්වයේ විවිධත්වයේ විවිධ දේවල් බල බල එකින්කට පැන පැන පැනපැන යනවා. ඒ නිසා සරුවචනසේ සඳහන් කරන දුක අවබෝධ කරගන්න බැරි අපට අපි ඉරියව් මාරු කරන හින්දා. එක දෙයක ඉන්න බැරි නිසා. ඉතින් නමුත් ආනාපානෙම අර විදියට මූල පරියෝ මේ ආදී කල්යාණේ වශයෙන් හැ ඉඳගන්න ඉඳගෙන ආවේදී වේවා හිත සැප වේලාවේදී වේවා දුක් වේලාවේදී වේවා කනගාටු වේලාවේදී වේවා හරියන වේලාවේදී වේවා වර්ධින වේලාවේදී හැම පැත්තකම මෙවැනි මානතාවරණයක ඉඳද්දී හුස්ම මට පේන්නේ කොහමද කීකියා කීකියා බලන්න පටන් අරගත්තොත් ඒ මනසට හම්බ වෙන මේ අත්දැකීමෙන් අන්තිමට පරිපූර්ණත්වයටපත් වෙන එක ඒක කියන්නේ ආනාපානේ සම්පූර්ණම ඔය දැන්ට හුඟව දෙනෙක් භාවනා කරනකොට කියන උඟක්ම ආනාපාන සංසිඳිලා ගෙවිලා නොදැනෙන තැනට ගියයි කියලා. ඒ ඉතින් එහෙම හිතාගෙන ඉන්නවා. නමුත් මේ ගෙවිච්ච එක තුල තව මට්ටම් රාශියක් බහින්න තියෙනවා. අනේ ඔක්කොම බස්සලා බස්සලා බස්සලා ආනාපාන හුද්දටම සංසිච්ච වෙලාවක මේක ආදි කල්යන පරියෝසాన කල්යනටපත් කරන්නේ මාර්ග ඥානකින් තමයි. ආනාපානෙමයි. ඇත්තටම පරියෝසాన කල්යාණ වශයෙන් සරුවචනන්සේ සඳහන් කරන්නේ නම් ප්‍රථම මාර්ග ඥාන නෙවෙයි ආර්යත් මාර්ග ඥානෙ. නමුත් අපි මේ පොඩි ආදර්ශයක් කරන ගත්තොත් ආනාපානෙට බැස ගන්න. හාපුරා කියලා බැස ගන්න එක ආදි කල්යාණේ වශයෙන් උත් ආනාපානයේ තියෙන මේ 11 ආකාරය 16 ආකාරය එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වාසය වශයෙන් දැක ගන්න කොටස <clears throat> මජ්ජේ කල්යාණේ වෙනවා. ඒකේ සෑහෙන දුරට කොටස් ඉගෙන ගත්තට පස්සේ ඒ යෝගාවචරය විසින්ම ක්‍රමසහවිදී සකස් කර ගන්නවා ඒක පරිපූර්ණත්වයට යන්න මේ පරිපූර්ණත්වය කියලා කියන්නේ රූප ධර්මයන්ගේ පරිපූර්ණත්වය. එහෙම නැත්නම් කියනවා කාය ආදී සතර සතිපට්ඨාන වලින් කායानुපස්සනාවේ පරිපූර්ණත්වය. මේ පරිපූර්ණත්වයේ තමයි නාම ධර්ම පරිපූර්ණත්වයට ආරම්භයට සුදුසුකම් සපයන්නේ. අපි ඉස්ලාම දවසේ ධර්ම සාකච්ඡා වෙලාවේදී ප්‍රශ්නයක් විස්තර වශයෙන් ඉගෙන ගත්තා මේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමි චික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමි චික්ඛති කියන එක. ඒකෙදී අදහස් කළේ කාය <coughs> කාය සංස්කාර වශයෙන් තියෙන ආස්වාද ප්‍රසාර දෙක සංසිඳුමින් සංසිඳුමින් හික්මෙනවා කිය. ඉතින් මේක හරියට කරා නම් ඒ හික්ම වීමේ කටයුත්තේ සාර්ථක වුණා නම් ඒ හික්මවපු තැන ඉඳලම ආනාපානෙ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියනා වූ මේ සතර මහා ධාතුන් විඳින හැටි උණුසුම විඳින හැටි සීතලත් එක්ක සංසන්දනය වෙන හැටි එහෙම නැත්නම් කම්පන චංචල දරණ ගති විඳින හැටි එහෙම නැත්නම් වැగిරෙන ගති එහෙම නැත්නම් තද ගති මේ සෑම දෙයක්ම මේ පටවියාපෝ තේජෝ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ වේදනාවක් කරා. වේදනාවන පස්සනාවක් වෙනවා. ඉස්සලා අපි මේ රූප ධර්ම වශයෙන් තමයි අල්ලන්නේ. රූප ධර්ම අල්ලගෙන ඒකම හොඳට හිත දින්න පටන් අර ගන්නකොට ඒ තුල විඳීම් රාශියක් වශයෙන් තමයි උණුසුම සිසිලසේ වෙනස් වෙන්නේ. තද ගතිය, මෙලෙක් ගතිය වෙනස් වෙන්නේ. ගුරුසු ගතිය, සියුම් ගතිය වෙනස් වෙන්නේ. බරගතිය හැලු ගතිය වෙනස් වෙයි මේක වින්දන වශයෙන්. ඒ වින්දන ඒ අනපානෙමයි තමයි. ඒ වින්දන වශයෙන් තේරුම් ගන්නකොට කායනුපසනදලා වේදනානුපසනට හිමීට මාරු වෙනවා. තාම මජ්ජේ මජ්ජේ කල්යාණිමයි යන්නේ. ඊට පස්සේ මේ උණුසුම සිසිලස කියලා අපේ හිතට වද්දලා දුන්නේ අපි ඉගෙනගත්ත සංඥාවක් නිසා. එහෙම නැතුව උණුසුමේ නෑ ලේබල් එකක් සීතලසේ නෑ ලේබල් එකක්. අනික් වෙලාවට කියලා බලනකොට හුඟා ක්‍රස්නේ වෙලාවේදී පොඩි සිසිලසක් ආවත් හොඳට තේරෙනවා. හොඳට සීතල වෙච්ච වෙලාව ඒක සිසිලසක් වෙන්නේ නැහැ. ඔක්කොම සාපේක්ෂයි. මේ සාපේක්ෂව තියෙන දේ මේ සංඥාවෙන් තමයි මේ අපි සැප විඳිනවා දුක් විඳිනවා දුප්පත් වෙනවා පොහසත් වෙනවා ආදි වශයෙන් මේ දක්වන දේවල් වල අපි කොච්චර හිර වෙලා තියෙනවද කියලා බලනකොට කේවල தત્ත්වය පිළිබඳව කෙටි අදහසක් එන්න පටන් අරගන්නවා. උණුසුම සිසිල දෙකටම පොදු කේවල தત્ත්වේ. කම්පන චංචල දරණ ගති වලට කේවල தত্ত্বය. කාටවත් මායි නොකරන தত্ত্বයක් තියෙනවා මේකේ. ආන්න ඒ தত্ত্বයට යන්න සංඥා පිළිබඳ හොඳ මේ අනපානෙමයි මේ කතා කරන්නේ. සංඥා පිළිබඳව හොඳ බැසගැන්මක් අවශ්‍යයි. ඒ වගේ මේ ආනාපානය හොඳ උණයි කියලා නරක උණයි කියලා ලං උණයි කියලා ඈත් උණයි කියලා මගේ උණයි කියලා පිට උණයි කියලා ඒවා පිළිබඳව කිසිම චේතනාවක් පහළ නොකර හැසිරවීමක් නොකර අනුන්ගේ හුස්මක් වගේ බලාගෙන යන්න පුළුවන් තරම උපේක්ෂාවක් වෙනකොට නැත්නම් උපේක්ෂාව ඉස්සර කරන හිම පුහුණු වෙනකොට මේ සංස්කරණය කිරීම කියන සකස් කිරීම අරැඳීම් නොකර හුස්මට යන්න ඇරලා බලන ඉන්න ගතිය. අර සංසිඳිච්ච හිතේ කෙරෙන අතිරේක අභ්‍යාස බවටපත් වෙනවා. ඒ විදිහට රූප හරහා වේදනා සංඥා සංඛාර ඒ කියන ධර්ම දිහා පුහුණු සතිමත් මනසකින් සමාධිමත් මනසකින් බලන හිටියොත් එnde ende ende ende ende ende ඒ රූප චෛතසික ධර්ම පුහුණු වෙන්න වෙන්න වෙන්න ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ වාගේ එකක් තුලට බැහැගෙන එයම මම ඉවර කරනවා ඒ තුලින්ම මම සියල්ලම ඉගෙන ගන්නවා කියන අදහසින් ගියොත් ඒක ඇතුලේ විවිධාකාර විදියට රූප වශයෙන් සංඥා වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් දේවල් පැතිරෙනවා මේවා එක එකක් වෙන්කොට හඳුනා ගන්න ඥාණය තමයි විඥානය කියලා කියන්නේ ඒ විඥානයේ වැඩේම මේ දේශපාලනඥයෝ වගේ කට්ටි ભેද පාතයට ඇති කරලා ගැටන එකයි. මෙයා රූප මෙයා වේදනා නෙවෙයි. මෙයා රූප මෙයා ධර්ම නාම නෙවෙයි. මෙයා නාම වුණත් මෙයා වේදනා මෙයා සංඥා ආදි වශයෙන් මේ දේවල් කපලා කොටලා වෙන් කරලා ඒක පිළිබඳ සුවිශේෂී තත්වයක් යාරූඪ කරගෙන මෙව්වා අතර පංගු peeru ભેදනක තමයි විඥානය කියලා කියන්නේ. අන්තිමට බලනකොට මේ රූපයාගේ තවත් විස්තර වශයෙන් කියනවා ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස්කම වශයෙන් දක්වලා නේ පටන් අරගත්තේ. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස කියනවා රූප ධර්ම වේදනා ධර්ම වෙන් කරලානේ අපි පටන් අරගන්නේ සංඥා සංස්කාර මේවා සේරගෙම කිසිම වෙන් කර ගන්න දෙයක් නැහැ මේ විඥානයේ විසින් පටවන ලද අමතර පංගු peerුවක් නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විඥාණය පවතින නම් මේ අතර පංගු peeru තියෙනවා මේකට කියනවා එක පැත්තකින් ඥාත පරිඥාව කියලා එකිනෙකට වෙනස් වූ පෞද්ගලික ලක්ෂණ බලමින් හිටපු හිත මේ විඥානයේ මායාව තේරුම් ගන්නවයි කියලා කියන්නේ මේ සෑම වෙනස්කම් සහිත දෙයකටම සමාන පොදු ලක්ෂණකුත් තියෙනවා කියලා අහුවෙනවා. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණේ ඉඳලා පොදු ලක්ෂණයට හිත මාරු වීම විශාල පරිණාමයක් භවනා ජීවිතේ. මේ පොදු ලක්ෂණේ නම් මොකද්ද? මේ සෑම පෞද්ගලික ලක්ෂණයක්ම ඇතිව නැතිව යන බව. ආස්වාසයට පෞද්ගලික වූ ඒ සීතල ගතිය ප්‍රස්වාසයට පෞද්ගලික වූ උණුසුම් ගතිය උණුසුම සීතලස වශයෙන් නම් ලෝකේ ද්‍රව දෙක වගේ ඈත තියෙන. නමුත් මේ දෙකේටම පොදු ලකුණක් තියෙනවා මේක ඇති වෙලා නැතිලා යනවා. උණුසුමත් ඇතිලා නැතිලා යනවා. තද ගතියත් ඇතිලා නැතිලා යනවා. මෙලෙක් ගතියත් ඇතිලා නැතිලා යනවා. නාම ධර්මත් ඇති වෙනවා නැති වෙනවා. රූප ධර්මත් ඇති වෙනවා. මෙන්න මේ වෙනස පෞද්ගලික ලක්ෂණයකටම විශේෂණය කරගෙන එයම කෙල පැමිණීම සඳහා උත්සාහ කරන යෝගාවචරයාගේ මේ පොදු ලක්ෂණය මතුවීම පෙන්වන්නේ ඉහළ කුඹරේ වතුර පෙරනකොට ඒක වක්කඩෙන් පල්ලෙහා කුඹරට වැක්කිරෙනවා කියන්නේ. ඒකේ වතුර පින්නට පස්සේ පල්ලෙහා කුඹරට වැක්කෙන නිසා කවදා හෝ යම් විශේෂක පෞද්ගලික ලක්ෂණ කියලා පැමිණියොත් පුරවගත්තොත් භාජනේ අනිවාර්යයෙන් මේ භාවචනයේ උතුරලා වැක්කරන එකට අපි කියනවා පොදු ලක්ෂණය කියලා. මෙන්න මේ පොදු ලක්ෂණයට මාරු වීම තමයි මේ මජ්ජේ කල්යාණයේදී යෝගාවචරයාගේ පෞරුෂත්වයට සිදුවෙන ප්‍රධානම වෙනස. මේකට කියනවා සන්තති ලක්ෂණය කියලා. ඉස්ලාම වැඩිනේ සන්තති ලක්ෂණය ස්වභාව ලක්ෂණ වශයෙන් පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ දැකලා ඒක පිරෙනකොට සන්තති ලක්ෂණයට එනකොට පේන්නේ රූපෙන් පටන් ගත්තත් නාමයෙන් පටන් ගත්තත් ආස්වාසයෙන් පටන් ගත්තත් ප්‍රසවාසයෙන් පටන් ගත්තත් පිම්බීමෙන් පටන් ගත්තත් හැකිලීමෙන් පටන් ගත්තත් වමෙන් පටන් ගත්තත් දකුණෙන් පටන් ගත්තත් ඔය ඔක්කොම නම් වණන් ගුරුකුල භාවනා ක්‍රම mati මතාන්තර සේරම තියෙන්නේ පෞද්ගලික ලක්ෂණ වල හිර වෙලා ඉන්න හිතට පමණයි යම් දවසක පෞද්ගලික ලක්ෂණ පිරීලා වාජනේ ඉතිරෙන වෙලාවක් එනවා කිරි උතරාගෙන ගිහලා වාජනේ කිරි ඇලිය උතුරනවා වගේ. අන්නේ පොදු ලක්ෂණ ගියාට පස්සේ තේනවා අනේ කොච්චරනම් මේ ලෝකේ භාවනා ගුරුවරු භාවනා ගුරුවරු අතර ගහ ගන්නවද? ශිෂ්‍ය පැත්තක තිබිච්චාවයි. ඒ මොකද මම කරන්නේ ආහසව භාවනාව. ඒක අනිත්කන අයියාජෝ. ඒ ගුරුවරයා හැටනේ අපි කරන්නේ මෙහෙම භාවනාව මම කරන්නේ මේකයි කියලා. මේ කට්ටිය තාමත් අර මොන්ටිසෝරි පන්ති ඉනකන් තමයි ගහගන්නේ. කවදා හෝ මේ පොදු ලක්ෂණය පෞද්ගලික ලක්ෂණ හරහා ඒ පොදු ලක්ෂණය දැක ගන්න තරම් භාවනා කරා නම් මේ කලහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤන් සේරම තියෙන පෞද්ගලික ලක්ෂණ තියෙනකම් පමණයි. වෙන විදිහට කියනවනම් අපේ හිතේ තියෙන මේ උපක්ලේශ ටික සමාදන් වෙලා අනුන්ගෙත් උපක්ලේශ ටික දැකීමෙන් මතු පිටම රණ්ඩු කරන තාක්කල් අපි අතර විශාල ගැටුම් තියෙනවා. මතිමතාන්තර තියෙනවා. පන්ති ભેද තියෙනවා. ඒ ඒ ඒ නිකායන් අතර ගැටුම් තියෙනවා. පොඩ්ඩක් ඕක ඉක්මනට ගිහික්මෝලා ගිහිල්ලා පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණට යන්න පුළුවන් තරමට උදව් කරන්න පුළුවන් ගෝලයේ ගුරුනාංශ කෙනෙක් ඉන්නවනම් නැත්නම් කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් අන්නේ ඒ කල්යාණ මිත්‍යා මේ මනසට දෙන මේ පාඩම ගැන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දුක්කරං කරෝති දුද්දදන් දදාති දුක්ඛමං කමති කියලා. කදාක තමෙකුට තාත්තෙකුට දරුවෙකුට දෙන්න බැරි තරම් ඊටාම දුෂ්කර දීමනක් මේ දෙන්නේ. සාමාන්‍ය ලෝක සම්මත මේ ලෝකායත ගුරුවරයෙකුට කවදාකවත් ශිෂ්‍යයෙකුට දෙන්න බැරි ගුරු පාඩමක් මේ දෙන්නේ. ඒ වගේම රජෙකුට වැසියෙකුට දෙන්න බැරි පාඩමක් මේ උගන්වන්නේ. ඒ දේ තමයි මේ පෞද්ගලික ලක්ෂණ වල ව්‍යාවෘත වෙන තාකල් විඥානයේ අවස්ථාව ගන්නවා ගැටෙනවා අපි පන්ති ભેදයට වැටෙනවා. මේ පෞද්ගලික ලක්ෂණ පිරේමයි කියලා කියන්නේ පරිපූර්ණත්වයට පත් වෙනවයි කියලා කියන්නේ මේ තුල තියෙන පොදු ලක්ෂණය දැක ගන්න තරමට අපේ හිත මෝරනවා. මේ විදියට පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණය දකිනකොට ශ්‍රද්ධාව පසාද සද්ධාංගල ඕකප්පන සද්ධාවට නැගෙනවා. වීරිය ආරම්භ ධාතුන් ඉඳලා නික්කම ධාතුව දක්වා නැගෙනවා. ඛණ්ඩ සතිය අඛණ්ඩ සතියක් වඩපත් වෙනවා. සමාධිය අර්පණා මට්ටමට නැගෙනවා. ප්‍රඥාව දේවල් හරියට චීන කණ්ණාඩියකින් දාලා බැලුවා වගේ. දැන් කියලා කියනවනම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් දකින අන්තිම පාටිකල් ෆිසික්ස් බලන භෞතික විද්‍යාඥයෙක් දකින්නට වැඩිය තමන්ගෙම මේ ආස්වාද ප්‍රසවාසයේ තුල තියෙන ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස ඒකේ තියෙන පටවි ගුණේ, ආපෝ ගුණේ, තේජෝ ගුණේ, වායු ගුණේ මේ සේරම මතු වෙන්නේ නැති වෙන්නයි. මතු වෙන වහාම නැති වෙනවා කියන ඒ දේවල් වලින් නිස්සාරණේ වෙලා එන මේ සන්තතිය පැවැත්ම ඇතිව නැතිව යන ගතිය විපරිණාමය ඒකාකාරී නොවන ගතිය දැක්කට පස්සේ ඒ යෝගාවචරයාගේ හැබෑම හැබෑ පෞරුෂත්වයේ වෙනසක් එනතන් රුචි අරුචිකම් වල වෙනසක් ජම්ම ගති වල වෙනසක් ඇති වෙන පටන් ගන්නවා. මේක මජ්ජේ කල්යාණේදී මේක සිද්ධ වෙන්නේ මේ හරිය තමයි යෝග ජීවිතයේ හැබෑ පරිවර්තනය. ඉතින් මෙතනදී ඇත්ත වශයෙන් සාධාරණ සැකයක් තියෙනවා. ඇත්තටම කල්යාණ මිත්‍රාට කලහයක්ක් තියෙනවද කියලා මෙතන. කල්යාණ මිත්‍රාට දෙන්න පුළුවන් විශ්වාසය විතරයි. ඒ මොකද ඒතෙන් ප්‍රධාන වෙන්නේ මේ විදිහට පොදු පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට යනකොට පුදුමාකාර ඒකාකාරීකමක් ගන්නවා ජීවිතේට. පුදුමාකාර නීරස ගතියක් ගන්නවා ජීවිතේට. පුදුමාකාර විදිහට නිර්මාණශීලීත්වයේ බාධා කරනවා වගේ පේනවා. පුදුමාකාර විදිහට ප්‍රගතිය සැලකීම එපා කරන ගතියක් එනවා. පුදුමාකාර විදිහට මේ තනි වෙච්ච ගතියක් දැනෙනවා. අසරණ වෙච්ච ගතියක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් ගෝලයාට ගුරුන්නාංශ එපා ඒ එපා වෙන්නේ ඇත්තටම බලන බලන අරමුණේ පොදු ලක්ෂණ හරහා ඒකාකාරී දකින්නකොට එතකොට ගුරුන් වහන්සේටත් එපා වෙනවා ධර්මයත් එපා වෙනවා gedara ගෑනිත් එපා වෙනවා මොනම දෙයක් එපා වෙන වෙලාවක් එනවා අන්න එතනදී කල්යාණ මිත්‍යාට සිද්ධ වෙනවා අර ඉස්සර වගේ සුතමේ ඥාන දීමක් නෙවෙයි වටෙන් අත දාලා ඒ යෝගාවචරය හැලහැප්පෙන්න දෙන්නේ නැතුව මේක දරුවා ඔක හැටි තමයි ඔක කලබල කරන්න දෙයක් නැහැ. එතරම් දන්නවා. එතකොට ගුරුවරයා කෙරෙහි තරහින් ඉන්නේ කියලා. නමුත් අරසාවක් කරන එක සුත්තමේ ඥානීය දීමක් වශයෙන් නෙවෙයි ගුරුවරයා කරන්නේ වෙලාවට. ඉතින් ඒකට දාන්න දහංගට තේරම දානවා. දහංගටමයි දාන්නේ. සංඝගට, දංගට කියලා જાතියක් තියෙනවා ගියෝ දන්නෙත් නෑ වුණා. ඒව ටික තේරම දාලා වගලගෙන තියාගෙන ඉන්න එක හරියට පේන්නේ නිකන් මේ අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා වගේ තමයි. කරලිවලා ගුරුවරයාට තේරුම් කරලා දෙනවා ශිෂ්‍යයාට මේක උඹට මේ ඇති වෙන කම්මැලිකම එපා කරන ගතිය ඒක මම දන්නවා නමුත් මේකත් මෙනෙහි කරපන් මේ පා වෙන ගතියත් මෙනෙහි කරන්න මොකද හේතුව පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට යනවා කියලා කියන විචිත්‍රත්වය නැති වෙනවා විවිධාංගීකරණය නැති වෙලා අපේ පොඩ්නේරි සුපාසක මහත්තයා ඉන්නකොට කියනවා මේ හැම කෙනාට මගුල් දෙයට ගියාම මුල් ලැබරියමයි කන්න ඕනේ කියලා ඒකෙන් තමයි සැලකිල්ල හම්බෙන්නේ. නමුත් දන්නවනම් කොයි යවරියෙන් ගත්තත් කෙසේ කිරි තියෙන එකම රසයි කියලා ඔක මුල් යවරියටම රණ්ඩු කරන දෙයක් නැහැ ආන් මේ වගේ පොදු ලක්ෂණයට ගිය ගමන් තේරෙනවා මේ අපි රණ්ඩු කරලා ඉක්මන් කරලා අනුන් පරයාගෙන යන්න හදන්නේ අර පෞද්ගලික ලක්ෂණයට තියෙන අමතර ආශාව නිසා මේ මගේ රුචිකත්වය මේකේ මගේ මනාපය මේ මගේ පෞරුෂත්වය මේ මගේ මතිය වෙන ඕන දෙයක් අප කරන මේක දෙන්න බෑයි කියලා කියන කවදාකවත් මේ සියලු දේ අතර තියෙන සාමූහික පොදු ලක්ෂණේ දැකපු නැති නිසා. පොදු ලක්ෂණේ දකින්න දකින්න මේ පුද්ගලයා තමන් ගංගානංගගේ කොච්චරනම් වැලි තලායක්ද මේ වැලි තලාවේ තියෙන වැලි යටේක වැලි කන්දක වැලි තලාවක මමත් වැලි යටයක් වෙන්න හදනවා මිස කවදාකවත් ඔලු උසන්න යන්නේ නැහැ ඊට පස්සේ අඬහැර පාන්න යන්නේ නැහැ කියා පාන්න යන්නේ නැහැ එතකොට දන්නවා මේ කියා පාන්නේ අඬහැර පාන්නේ පුරාජීරු කතා කරන්නේ තන්නේ ක්‍රම කෙලෙස්. මමත් මිනිස්සෙක්. මිනිසයන් අතර මමත් මිනිස්සෙක්. එහෙම නැත්නම් මේ දේවල් අතරින් පොදු ගතිය දකින්න ගිය ගමන් ඒ මනසය තුළ කලහ කරන ගතිය, රණ්ඩු කරන ගතිය, උඹ උඹ තෝතෝ වර වර පල පල කියලා කියන ගතිය ඔක්කොම ඉබේම අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදී ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍යා බණකින් ධර්ම සුතමේ ඥාන දීමෙන් කටයුතු කරනට වැඩිය ආදර්ශයෙන් කටයුතු කරලා ඒ ශිෂ්‍යයාට අවශ්‍ය කරන්නා වූ මේ ආරක්ෂාව සාකස් කළ දෙනවා. ඒ අපේ තේරවාදී ඒකට ඇත්තම අටුවාවේ හරියට ඒකට කතන්දර තියෙනවා විවිධාකාරයෙන් අපේ ගුරුවරු ඒ ශිෂ්‍යෝ හදාගත්ත හැටි ඒක වයසක හාමුදුර කෙනෙක් කැලේ දවස් ගාණක් ඇතුළට යන්න ඕන කැලේක තනියම මේ බණ භාවනා කරන වයසට ඉන්නකොට ගමේ ඊලන්දාරියෙක් මේ ස්වාමීන් වහන්සේගේ තියෙන මේ නිස්සරණාධ්‍යාසය දැකලා ඇවිල්ලා පැවිදිලා තියෙනවා. පැවිදුණාට පස්සේ මේ ශාන්සි චීමන්සට සාමනීර බණ දා උගන්නලා මිදුලතු ගන්න උගන්නලා ඉතින් දරතිය අදින්න උගන්නලා කටයුතු කරන ගමන් හිමීට කලවයස් බල්ලා කමටහන දීලා තියෙනවා. ඉතින් කමටහන දීගෙන දැන් කමටහන වැඩ කරන යනකොට ටික දවසකින් මෙයාට බොහොම ආදරෙන් මේ ගුරුවරයාට කටයුතු කරන්න ගියා එපා වෙලා තියෙනවා. පැවිලාවිලා බැඳලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම මේක හුඟක් සැරයක් කල්පනා කරලා බලලා තින්නේ මම ඔබ වහන්සේට පැවිදිලා කටයුතු කරාට මට නම් දැන් සිවුරු වරින්ද හිතෙනවා ඉතින් ගුරුවරට වැඩි කැලගන්න කාමේ කලබල කරන්න නැතුව හිතනවා ඉතින් මොකද කරන්නේ ඉතින් මම කිව්වට ආවත් නෙවෙයි මම කිව්වට යනවත් නෙවෙයි ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ඕක කොහොම තමයි ඒකට කරන්න දෙයක් නැහැ කියලා නිකන් ඒකට නොසැලෙච්ච බව පෙන්වති ප්‍රසිද්ධ වෙන දවසෙත් ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මේකමයි මගේ හිතට එන්නේ. ඒක නිසා මම යනවා කියලා. ඊට පස්සේ තුරු තුන්වෙනි දවසත් එන්නදලා කියනවා මෙහෙමයි දැන් මේ කමන්නේ නැහැ ඒකට ඒකට කරන්න දෙයක් නැහැ. යන එක යනවනේ. නමුත් දැන් ඉන්නේ මේ වස් කාලේ දැන් මේ අපි ඉන්න කුටිය පේනව නේද? හොඳටම දිරලා තියෙන්නේ. ඕක ඇදගෙන වැටුනොත් එහෙම මේ නම නැති වුණාට පස්සේ මට මේක කරගන්න හම්බ වෙන්නේ නැහැ. මම දැන් වයසයි. ඒක නිසා මට පුළුවන් නම් යන්න ඉස්සලා ගල් කුටියක් හොයලා දීලා යන්නයි. මට ඒතකොට ඒක ඇතුළේ ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කියනවා ඒක ඉතින් කරන්න එපායි මට උගන්වපු ගුරුවරයනේ සිවුර පිටින්ම මෙයා ගිහිල්ලා ගල් කුටි වෙනවා එහෙම තැනක් නැහැ. ඇවිල්ලා කියනවා හාමුදුරනේ එහෙම මේ ගලා ඉන්නේ එහෙම තැනක් නෑ නෑ නෑ එහෙම නෙමෙයි ගල් කුටි කියන එක එහෙම බෑ මම උඹට කියලා දෙන්නම් ගල් කුටියක් හදන හැටි දර ටිකක් එකතු කරපන්කෝ කියලා. ඉතින් මෙයාට දැන් මේ ගුරු රැට උදව් කරන විශාල දර කන්දක් එකතු කරපුවා හොඳ ගලේ වතුර බේරන තැනක වතුර බහින් නැති නාරා බහින් නැති <clears throat> තැනක් හොයාගෙන ගිහලා කියනවා මෙතන දර ටික දාලා හොඳට ගිනි ගහන්නයි කියලා. ගිනි ගහලා හොඳට ගල රත් වෙන්න ඊට පස්සේ වතුර බාල්දියක් ගෙනලා ගහන්නයි කියලා. ගෙවුවට පස්සේ ගලේ හැරි පිපිර යනවා. පුපුර යනවා තට්ටුවක් ගලවිලා වැටෙනවා. ඊට පස්සේ කියනවා මේ ඉතින් ගෝලයා කියන ගෝලයා දන්නේ නැති ශාස්ත්‍රයක් දරගෙන දැන් දැන් දර ගොඩක් නෙමිලා දැන් පොඩි ආඩයක් ආවා. දැන් ගලේ කැල්ල කඩලා වැටෙනවා. ඊට පස්සේ කිව්වා දැන් ආයෙ දර කොටක් හොයන වරෙන් ඔය වගේම දර කොට ගහපන් ආයෙ සැරයක් වතුර ගහපන් එතකොට ආයෙත් කැලක් කැඩෙනවා අන්නෝම කරලා කරලා කරලා වතුර ස්වභාවයෙන් වැටෙන්නේ නැති තැනක මේක සාමාන්‍යයෙන් කරන්නේ එතකොට ආයෙ කටාරම් කරන්න කොටන්න ඕන දෙයක් නැහැ ස්වභාවයෙන් ඉතින් වතුර ගල දිගේ රූරා බහින්නේ නැහැ අන්නේම ගැහුවට පස්සේ මිනිස්සුෙකුට හිට ගන්න පුළුවන් තරම විතර එහෙම ගල් කුටි හදන්න පුළුවන් මේක දැනට අබේගිරි විහාරේ මේ මහවිහාරේ නෙමෙයි අබේගිරි ප්‍රොජෙක්ට් එකේ දැනට තියෙනවා ඒ පළරෙන විතර හදව එකක් බොහොම ලස්සනට හදලා තියෙනවා. ඒක බොහොම නිර්මාණශීලී. නමුත් ඒ කෙරුවට පස්සේ ඉතින් මෙයා ඊට පස්සේ කොල්ල හරි දැන් ස්වාමීන් වහන්සේගේ වැඩේ හරි හිටගෙන ඉන්න පුළුවන් තරම් බුදියාන පුළුවන් තරම් ලෙලක් කපලා. ඊට පස්සේ කොල්ල මන් දැන් සිවුරු වටනවා කියලා. එස් කහත් දැන් බොට බොට පිං අයිස් වෙයි අනේ උඹ ලදලදාත් මේදී මහා යෝධ බල යෝධ ශක්තිය සහිත පුරුෂයෙක් වේවා කියලා සූපපතල කිවලු. හැබැයි දරුවා මේකයි වෙලා තියෙන්නේ. ওই ගලේ වැස්ස වෙලාවට තෙතමනේ යවුවට පස්සේ ඕක ඇතුළේ ඉන්න ගියාම නියුමෝනියාව හැදෙනවා. ඉතින් ඒක නිසා මේක පිරියම් කරන්න <clears throat> මේකට හුණු ඇලි එකතු කරලා ගෑවොත් ඒ බිත්තියේ තෙත අල්ලන්නේ. ඒක නිසා එහෙම වයසක ස්වාමීන් වහන්සේලාට පිරියම් කරපු නැති තැන ඉන්න බෑ. ඉතින් ඒක නිසා ඒකට කරන්න තියෙන්නේ හුණු ටිකක් හොයා ගන්න ඕන කොහේ හරි ගිහිල්ලා ඊට පස්සේ ගොම්මෑ මේ හුඹස් මැටි ටික කලවම් කරලා ඕක ගාන්න ඕනේ ගාලා මැත්තේ හුණු ගෑවට පස්සේ ඔය ගලේ තෙතමනේ වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ මේකෙදි පොඩි වැඩක් මෙයා හා කියලා හුණු වැලි ගනනලා අහඩ අහමුතු කියලා නිකන් පිරියම් කරනවා පිරියම් කරාට පස්සේ කියනවා ඉස්සරහ පැත්තෙන් දැන් පොඩි උලන් වදින විතර වා කවුළු තියලා මේ බිත්ති බැඳලා සිවුරු කෑල්ලක් දාලා හරි ගසලා දෙන්නේ ඉතින් හරි ගසලා දැන් ඉතින් කරන කරන එක මෙයා කීනවස් කියනවා ගොමට ගොම්මැටි කාණ්ඩෝ. බිම ගොම්මැටි කා ඒකත් ගාලා. ඊට පස්සේ ඉතින් කියන දැන් හරි මන් දැන් සිවුර අරින්නම් කියලා. ඊට පස්සේ කියනවා මේකයි දැන් ඉතින් වස් කාලේනේ දැන් ආවනේ. ඕක කවුරු හරි ඉඳලා ඕක පුරුදු කරන්න ඕනේ. අඩු ගානේ මාසයක් දෙයක් මේක සීසන් කරන්න ඕනේ. මට ඕක කරනවට වැඩිය මේ නම ඒකේ වස් වසන්න මම මේකේ වස් වසන්න. ඊට පස්සේ මේ ආමඳුරෝ ඉතින් මේ දැන් මේ දාලා යන්න බෑනේ වයසක ආමඳුරෝනේ. ඊට පස්සේ දැන් මෙයා කුටියට වෙලා අලුත් කුටියට වෙලා ඉන්නවා. ඉන්නවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කමටහනක් දෙන්න බෑ. මොකද කමටහන ජීපු ගාන එපා වෙන්නේ. ඊට පස්සේ කියන සංයුත්තනිකාය පොත ගෙනල්ලා මේ එක කෑල්ලක් කටපාඩම් කරනවා. ඉතින් ඒක රසම තනකින් අල්ලන කටපාඩම් කරන මේ ආම්දෝ කටපාඩම් ගන්නවා. අන්තිමට මාස තුන ඉවර වෙනකොට අරයට අර යන්න තියෙන ගතිය කම්මැලිකම නැති වෙලා සංයුත්තනිකාය කටපාඩම් කරපු ගෝලෙක් වාටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ අර එපා කරන ගතිය, කම්මැලි කරන ගතිය වුණාට පස්සේ එමීට ආයසරයක් ඒ සංයුත්තනිකායම තියෙන විදියට ඒ සතිපට්ඨාන භාවනාවට දාලා කෙරුවට පස්සේ මිනිසයා සංයුත්ත භානක මහතෙරුණාංශේ බවට පත් වෙලා ලංකාවේ ශාසනයට සෑහෙන උදව් කරපු කෙනෙක් වාට පත් වෙලා තියෙනවා. හැබැයි එතකොට ඒ සිද්ධිය වෙනකොට ඒ පුද්ගලයාට මතක නැහැ. ඒ ගුරුවරයාත් එක්ක එපා වෙලා කම්මැලිලා හිටියේ කියලා. ගුරුනාංශ මේක ඔක්කොම දන්නවා. එයා දෙන්නේ ඒ වෙලාවට මොනවා හරි අමතර වැඩක් දෙනවා. දීලා නිකන් අනේ මට බැරිකමට මේක කරපන් කියලා එතන ඒ දක්වන කල්යාණ මිත්‍රතාවයත් එතන සද්ධර්මයේ ක්‍රියාත්මක කරන හැටියත් මං හිතන්නේ අම්මා කෙනෙක් දරුවෙකුට ප්‍රේම කරනවට ඒ වගේ එකක් එයි කියලා. මේ කොහෙද යන දරුවෙක් තමයි. නමුත් දැනගන්න ඕනේ මේ කාගෙන් ඉස්සරහට සාසනයට වැඩක් වෙනවනම් මේ වෙලාවේ මේ එන කේන්තිය ස්වභාවයි. ඒ මොකද හේතුව මේ පෞද්ගලික ලක්ෂණ ඉඳලා හිත පොදු ලක්ෂණයට යනකොට ඒ නිබ්බිදාව කියන ධර්මය එහෙම නැත්නම් විරාගය කියන ධර්මය එහෙම නැත්නම් විමුච්ඡති වෙන් වෙන කතිය විරංජනේ වෙන ගතිය එනවනම් හොඳ යෝගාවචරේ හැබැයි ඒක යෝගාවචරයට බෙන්නේ කාලකණිකමක් විදියට යෝගාචර වෙන්නේ මුස්පේන්තුවක් විදියට. යෝගාචර නිර්මාණශීලීත්වය නැති වුණා විදියට. යෝගාචර වෙන්නේ ප්‍රගතිශීලීත්වය කාබාසිනියා වුණා විදියට. මොකද ගුරුවරයා දන්නවා දැන් ඉතින් වැඩේ හරි කියලා. හරියන කියලා කියන්නේ මජ්ජේ ප්‍රමාණයේ ඉන්නේ කියලා. ඊට පස්සේ ඒක සකස් කිරීම සඳහා විවිධාකාරයෙන් ඒ දරුවා රැකහරසා කරගන්න එක මං හිතනවා මට නම් පුද්ගලිකව පැහැදිලිවම පේන මේක කෙනෙකුට කෙනෙක් පුද්ගලික කරන වැඩක් මිසක් දුසින් වශයෙන් හෝ තොග වශයෙන් කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙයි. කවම කවදාකවත් බෑ ඒ තොගේට පිරිසෑතගෙන භවනා කරන එක්කනට ඒ ශිෂ්‍යයාගේ එන ඒ නూరు නూరుස්නා ගතිය අල්ලන්න. නිසා ආනාපාන සති සූත්‍රේ පටන් ගන්නකොටම සරුවචනාංශේ දකිනවා එදා හිටපු මහරහතන් වහන්සේලා පොඩි කට්ටිය නෙවෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන බානන්ද නන්ද බද්දිය ඒ සෑම ස්වාමීන් වහන්සේලා එක්ක පස් දෙනයි aran තියෙන්නේ එක්ක 10 දෙනා එක්ක 15 වැඩිම ගාන 30ක් කියලා තියෙනවා ඒ මොකද එතින්දී අවශ්‍යයි මේ පෞද්ගලිකව පුද්ගලයාට ඇසුරු කරන්න පුළුවන් අවශ්‍යතාවය අවශ්‍යයි මොකද ගුරුවරයාට තියෙන්න ඕනේ පිටින් අත දාලා අල්ල ගන්න පුළුවන් ගතිය ඉතින් මෙතනදී මතු කරන මේ වංචනික ධර්ම ටික මෙතින්දි මතු කරන මේ ෂටමායාවී ගති ටිකට කවදාකවත් කෙලස් කියලා උඹනදකින් කියන්නේ යන්න නරකයි. ඒක අර සරව බහපු සරව පිරිච්ච තුවාලෙක සුව වෙන්න නම් සරව එළියට යන්න ඕන. මොකද වැමෑරිල්ලක් තියෙන. වමාරන්නේ හොඳ දෙයක් නන් නෙවෙයි. හැබැයි වමාරුවේ නැත්තම් පිළිකාවට යනවා. නිසා ගුරුවරයා මෙතනදී මජ්ජේ කල්යාණයේ ඉන්න ඒ ඒ ශිෂ්‍යයාට ඒ කරන වැඩ ටික දිහා බලනකොට අම්මා කෙනෙක් මං හිතන්නේ දරුවෙක් වෙනුවෙන් එච්චර දුක් විඳී කියලා. ඒ තරම්ම සලකලා බලලා තමයි මේ දරුවට ඇඟට නොදැනෙන්න ඒ ඒ තිත්ත බේත පවනවා. ඒවට පස්සේ මෙයා දක්ෂකමක් ඇති කරගන්න ඕනම වස්තුවක පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියලා අඩු ගන්න දෙකක් තියෙනවා කියලා. ඉස්සල්ලා මුලිච්ච වෙන හම්බ වෙන පොදු ලක්ෂණය තමයි වෙනස් වෙන එක. අපි කොච්චර කෙරුවක්වත් net අදහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. කොයි එකෙත් ඉච්චරයි. අපේ සිංහල කවියා කිව්වේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසීම සුදු වෙලා කියලා. ඒක නිසා දෙයක් දිහා දිගට බලනකොට ඒකේ පරිණාමය වීම ඉංග්‍රීසි කාර්යය කියලා තිබුණා sensational transference කියලා. ඒක යා කියලා තිබුණා වැඩියෙන්ම දන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ කියලා. ඇඩ්වර්ටයිස්මන්ට් ගැන ඉගෙන ගන්න මේ sensational transference හොඳට අල්ල ගන්න ඕනේ. ඒගොල්ල කරන්නේම අර ඉස්සල්ලා මතුවෙන සිලිලාරේ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකට විකුණන්නේ. හැබැයි දන්නව කොයි කොයි දේ පව් පව් වෙනකොට ටිකක් කොහු කොහු වෙනවයි කියලා. දැන් කපු කපුව මගුල් ගන්න තුලාවල් සඳහන් කරනකොට කියන හොඳ ටික බැඳලා පස්සේ නෑනේ. ඒක ඉතින් කවුරුත් දන්නව මම නම් බැඳලා නෑ. මේක තමයි බුදුහාමුදුරෝ වටෙන් ගොඩෙන් දත් ධර්මයේ කියලා කියන්නේ. එකම දේ අසුරු කරන්න පටන් අරගත්තොත් ඒක පිළිබඳව පරිණාමයක් ඒකට කියන විපරිණාමය කියන වදේ පාවිච්චි කරන්නේ මේක කිසිම කිසි කෙනෙක් ස්වයම්බූ ඥාණයෙන් කද්දාකත් අගය කරන්නේ නැහැ නැහැ නැහැ නිසා සරුවත් chance සඳහන් කර තිනවා ද්වේමේ බික්ක වේ පච්චා සක්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත්තා යෝනිසෝ මනස්කාර මහන්නේ මේ භාවනා කරාට කෙනෙකුට සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්නම් අත්‍යන්ත වූ ආසන්න කාරණා දෙකක් තියෙන එකක් පරතෝ ഘോഷය අවශ්‍යයි පරතෝ ഘോഷ කියන්නේ සත් ධර්ම ශ්‍රවණි වෙන ඒක බුද්ධි විඳපු කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ ඒක කියන්නෙත් කෙලින් නෙමෙයි අවශ්‍ය වෙලාවට කටයුතු සම්පාදනය වෙනවා. දෙක ඒකට ගැළපෙන යෝනිසමනස්කාරයක් ඕන. ඒ නුවණින් සලකා බැලීමක් ඕන. ওই දෙක නැතුව අපි කොච්චර තටමැව්වත් භාවනා ප්‍රතිඵල ලැබෙන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. ලැබෙන ප්‍රතිඵල කවදාකවත් අර්ථකථනයක් දෙන්න බෑ. මොකද අපි අර්ථකථනය දෙන්නේ කෙලසිච්ච හිතකින්. ඒක කවදාකවත් සක්කාය දිට්ඨිය කඩන්න උදව් දෙන්නේ නැහැ. ඒක කරන්නේම සක්කාය දිට්ඨිය නැවතනත හදන එක. මෙතෙන්දී බුදු කෙනෙක් අවශ්‍යයි. නැත්නම් බුදුබණ අවශ්‍යයි. නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් අවශ්‍යයි. එයා මේක බුද්ධි විඳලා තියෙනවනම් අර ආදි කල්යාණේ නතර කරන්නේ මජ්ජේ කල්යාණේදී අතනාරින දුද්දදන් දදාදි දුක්කරං කරයිති දුක්කමස දුද්ද දුක්කමං කමති විදියට පුදුමාකාර දෙන්න බැරි ධර්මයක් දෙනවා. තාම දුෂ්කර ඉවසිල්ලක් ඉවසනවා. ඒ ගුරුවරයන් ගෝලයාගෙන ඕනේ බැනිල්ලක් ඕනේ තරහවක් ඉවසනවා ශාසනයේ නාමයෙන් ඒතර කල්පනා වෙනවා නේ මම මෙතෙන් දෙන්න මගේ ගුරුවරුන්ට මම කොච්චර වද දෙන්නද කියලා. ඒක මං හිතන්නේ මගේ පුද්ගලික දැනුමක් කියලා. නමුත් අපි කරන්නේම සද්ධාව මධිකම නිසා සද්ධර්මයට කොනහන එකම තමයි. සත්පුරුෂයා කොනහන එකම තමයි. නමුත් මේ සත්පුරුෂයව ගණන් ගන්න. ඒ වගේම කවදාකවත් වැටුණයි කියලා අතාරින්නෙත් නැහැ. ඒ වෙනුවෙන් Tamanට දෙන්න පුළුවන් අන්තිම රහස පවා අවස්ථානුකූලව දෙනවා. ඒ වගේම Taman ගුරුවරේ ගෝලයා ගැන දන්න කිසිම රහසක් කාටවත් කියන්නේ මේ විදියටයි සරුවචනාංශේ මේක පිහිටවලා තියෙන්නේ ඒක නිසා මේ තේරවාද ශාසනය යන්නේක මනසෙන් මනසට යන ක්‍රමයක් තියෙනවා. අන්නේ එවැනි සද්ධර්මයක් අපිට වදිනකොට තේරෙනකොට ඒක තේරෙනවා සංසාරේ කවදාකවත් මේ මේ කියන නැම්ම නම් මේ කියන ගැම්ම නම් අපිට අවිලා නැහැ කියලා. එතකොට එන සද්ධාව තමයි නියම බුදුන් දක නිවන් දකින සද්ධා. එහෙම නැති සද්ධාවකුත් තියෙනවා. ඒ සද්ධාට අපි කියන්නේ පසාද සද්ධාව කියලා. මේ කියන්නේ ඕකප්පන සද්ධාව. මේ සද්ධාව කවදාකවත් අධිකම සද්ධාවක් වටපත් මිස අතනාරි. දිගටම යනවා. ඒ මොකද කල්යාණ මිත්‍යාගේ සේවයේ දෙවෙනි වතාවට ලැබිලා තියෙනවා මේ ඔක්කොම කරගෙන ගියත් මේ විදිහට ආදි කල්යාණ සම්පාදනය කරගෙන මජ්ජේ කල්යාණ নানা ආකාර දුක් විඳගෙන ගියත් අවසානයේදී සංඛාර උපේක්ඛා ඥාන මට්ටමේදී 100%ක්ම අලුත් පරීක්ෂණයක් පවත්වනවා. කිසියම් වග විභාගයකින් තොරව අර සියල්ලටම හරියන්ට අවසාන පරීක්ෂණයක් පවත්වනවා. ඒක නිකන් ඔය මේ පශ්චාත් උපාදී වල වගේම අවසානයේ වාචික පරීක්ෂණයක් පවත්වනවා ඉදිරි පිටට ගෙන්නලා අවශ්‍ය කනේ මණ්ඩලයේ ඉදිරි පිට විවිධ පැත්තෙන් ප්‍රශ්න අහලා වාචික පරීක්ෂණය තමයි කොම්ප්‍රිහෙන්සිව් එක්සෑම් කියලා කරනා වගේ ඒ පරියෝසాన කල්යාණේ අර ආදි කල්යාණේ මධ්‍ය කල්යාණේ ලබන ලකුණු වලින් කිසිම වගතු භාගයක් නැහැ සම්පූර්ණම අලුත් තත්වයක් දෙනවා. ඒකට යන්නේ නැතුව මේ පිට ඉතුරු වෙන කට්ටිය අපි බෝසත්තුරු කියලා කියන එහා පැත්තට පයින් කට්ටියට අපි කියනවා මේ ජීවිතේ වෙන දකින්න කට්ටිය කියලා. දෙගොල්ලම කිසි වෙනසක් නැත්තේ නෑ. සමහරු අදිෂ්ඨාන ශක්තිය නිසා මිල නතර වෙනවා. බෝසත්ත්වන සමහර පයින්. එතනදී පයින් පැම්මත් ඉම්මත් ඒකට කියන පරියෝසాన කල්යාණය කියලා මේ ධර්මයේ මුලැමැදාගත් විස්තර කරනකොට සරුවචනාංශේ ආධුනිකයන්ට ඒක වැඩ නැති වුණාට ඒකෙන් සම්පූර්ණ කළා tie. ඒ නිසා යම් දවසක අපිට අන්නේවැනි ධර්මයක් තේරුම් කරලා දෙන අපිට ඒ ධර්මයකට පූර්වාදර්ශයේ සපේන අවසානයේ දක්වාම ඒ මේ කෙනෙක් කෙනෙකුට කරන වැඩක් නෙමෙයි සාසනික දායාදයක් රිලේ රේස් එකක් දුවන මිනිස්සෙක් වටන්න නැතුව බැටන් එක අනිත් එකට මාරුකරන කරන වැඩේ දිහා බලනකොට මේ අවුරුදු 2600 ඇතුළත අපේ තේරවාද සාසනයේ මොන්න තරම් විචිත්‍ර මොන්න තරම් කැපකිරීම රාශියක් වෙන්නද කියලා හිතා ගන්න පුළුවන්. අපිත් හිතන අපිත් භාවනා කරනකොට දුක් කරා යනවයි කියලා. අපිත් හැයෙන මේ විඳවනවා කියලා මේවත් තම්බේකට ගණන් ගන්න තියෙන වේදනාවක් නෙවෙයි. මෙවුවා එහෙම කතා කරන්න පටන් අරගෙන කවදාකවත් මේක කොට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙවුවා පටන් ගන්නකොට තිබුණාට කමක් නැහැ මතක තියාගන්න ඕනේ. මේන සෑම දුකකටම සද්ධාව තියෙන මනුස්සයාට හේතුවක් තියෙනවා. ඒ දුක්කම සාක්ෂියක් කරගන්න. එතන බාධකේ සාධකයක් කරගෙන ඉදිරියට යන්න ඉදිරියට යන්න යන්න යන්න යන්න යන්න මේ බුදු කෙනෙක් මොන විදිය ප්‍රයත්නයක් කරන්නද බුදු කෙනෙක් මොන විදියට මේ ධර්මය නෛර්යානික සීසත් ධර්මයේ වමාරණ්ඩ ඇද්ද? එවැනි සීසත් ධර්මයක් අවුරුදු 2600ක් එනකොට මොනතරම් කැපකිරීම කරන්න ඇද්ද කියලා බලනකොට අපිට තියෙන්නේ ඇත්තටම ඇතෙකුත් හම්බ වෙලා අපි මේ චරිචුරු ගන්න හෙන්ඩුවක් හම්බුන්නේ නැහැ කියන. සද්දන්ත කුලේ ඇතෙකුත් හම්බ වෙලා අනේ මට මෙච්චර දෙයක් කරගන්න හෙන්ඩුව නැති වුණානේ කියලා අපි චරිචුරු ගන්න. එතකොට මේ ඒ කල්යාණ සත්පුරුෂය දැකලා සද්ධර්මයටත් විවෘත වෙලා සද්ධාව ඇති වෙච්ච කෙනෙක්ගේ මං හිතන්නේ කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලලා කරන සටනක් හෝ චෝදනාවක් කටට නැගී කියලා. අපිට තියෙන මූලිකම මානව අයිතිවාසිකම තමයි බුද්ධෝත්පාද කාලෙක ඉපදිච්ච එක හම්බෙලා තියෙන්නේ. ඒ බුද්ධෝත්පාද කාලෙක අපිට manussත්ව භාවය ලැබිලා තියෙන්නේ. එහුව එකේ අපිට ඇහැකන ජීවනාසී අංග පුලාවට හම්බෙලක් තියෙනවා. තත් ධර්මයක් ඇහෙනවා. පැවිද්දක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයක්වත් ලැබිලා තියෙනවා. මෙච්චර දුෂ්කර වස්තු තියෙද්දී අපි තාමත් වෙන ලයිස්ට්ුවක් හදාගෙන ඉන්නවා. මේ භාවනාව කරන්න බැරි අරක නැති නිසා මේක නැති නිසායි කියලා. ඒවා සේරම නිකන් හිරි එළියේ තියෙන කලාමැදිරි එළිවා. ඒ නිසා යම් තැනක කල්යාණ මිත්‍යාගේ අගේ ආඩම්බරේ වැඩි වෙනවා නම් සද්ධර්ම ශ්‍රවණේදී සජීවී ධහම Tamanට ඒ ධර්ම ඕජාවෙන් අදාර කරනවා නම් සද්ධාව වැඩෙනවා නම් ඒ මිනිස්සයා කවදාකවත් මං හිතන්නේ දකි කියලා අපි මේ සරුවච්චන් ආංශිකේ අවුරුදු පිරිනවම් පළ අවුරුදු 200ක් 2600කට පස්සේ ඉපදිච්ච කෙනෙක් කියලා හිතන එකක් නැහැ. මේ ආකාරයෙන් සද්ධර්මයේ දකින්නවනම් මේ ආකාරයේ සද්ධාව පිපෙනවනම් ඒ කෙනා සවැත්තුර ජේතවනාරාමේ බුදුහාමුදුරුත් ඉන්නා වගේම සාසන සම්පත්තියක් පුත්තු වෙනවා. පිරිචි ගතියක් පුත්තු වෙනවා. ඉතින් මේ තේරවාදයේ තියෙන ඉතාමත්ම සජීවී ගතිය තමයි ඒ කාලාන්තරය එක දශමයට කපලා දාන. ඒ දේශාන්තරය එක දශමයට කපලා දාලා අපි බුදුන් එක්කමයි ජීවත් වෙන අපි ධර්මයත් එක්කමයි ජීවත් වෙන අපි ධර්මයේ සජීවී කරනවා කිව්වොත් ඒක වෙලාවකට මට හිතෙනවා බුදුහාමුදුරුවෝ ඉන්න දවසවල භාවනා කළා මේකට උරදීලායිදී කටකිර වෙනවට වඩා 2600ක් පරණ වෙච්ච එකේ කරන වැඩේ ශ්‍රේෂ්ඨකමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ මොකද නැත්තම් මේක නිමි પરම්පරාවට යන්නේ. මෙයින් පස්සේ මේක නැහැ කියන තැනට යන්නේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඒක නිමෙන්න දෙන්න එපා. කෙලවර වෙන්න දෙන්න එපා. අපේ තියෙන ජීවිතය අපේ කියන මේ කය මේ සඳහා කැප කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේකෙන් සිද්ධ වෙන්නේ අර නිවෙන්න අතර පහන තෙල් බිඳුවක් දැම්මා වගේ ශාසනය පවතින එක. ඒ නිසා කිසි දවසක මේ භාවනා පෞද්ගලිකව හිතන්න එපා. මේ අපි විශාල සාසනික මෙහෙවරකට අපි ශක්ති ප්‍රමාණය උර දීලා ඉදී කටයුතු කරන එකට අපිට අතිරේක ලාභය තමයි අපිට සෝවාන් වෙන්නේ. ඒක පුද්ගලික හම්බෙච්ච පොඩි ගතම් එකක් නැත්තම් සන්තෝෂමක් විතරයි. ඒ නැත්තම් නිවන් දකින්න එක. නමුත් ඒකෙන් ලැබෙන ආදර්ශය දිහා බලනකොට අපි මේ අනිකුත් ආගම් එක මේ මූලධර්මවාදීව රණ්ඩු කරලා අනම්මනම් කරනවට වැඩිය හම්බු වෙච්ච දිගේ මේ ආනාපානය සම්පූර්ණ කරගෙන ඒ තුලින් මේ සාහස සම්පත්තිය ලබාගෙන ඒකෙන් අපි සාසනෙට ගන්න තියෙන සීවියත් කරන සාසන කරන තියෙන සීවියත් කරනවා නම් ඒක තමයි කල්යාණ මිත්‍ර සීවණේ කියලා කියන්නේ. ඒකටමයි සද්ධර්ම ශ්‍රවණේ කියලා කියන්නේ ඒකටමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ නිසා සරුවචනාංශය සඳහන් කළ තියෙනවා මේ කල්යාණ සත්පුරුෂ සීවනේ ලැබුණා නම් සද්ධර්ම ශ්‍රවණේ මාර්ගයෙන් ඒක සාධාරණීකරණය වෙයි. සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණා නම් සද්ධාව විකසිත වීමෙන් සද්ධාරණ සද්ධා පිපීමෙන් ඒක සාධාරණීකරණය වෙයි. ඒක ඉස්සල්ලාම දකින්නේ ඒ වේතපත් වෙච්ච එකනම තමයි. ඒ නිසා මේ අද ධර්ම දේශනාව සියලු දෙනාටම සත්පුරුෂ සංසේවනයේ තව ඉහළ මට්ටමකට දමා ගන්නත් මතක් කරනවා මේ දේශනය සම්බන්ධ එහෙම නැත්නම් මේ වෙලාවට මේ පිටසට ගැළපෙන දත යුතු කී යුතු ප්‍රකාශ කළ යුතුමක් තියෙනවා අපි ඒක සඳහා වෙලාව ගනිමු එහෙම නැත්නම් අපි දෙවෙනි දවසෙත් අපේ වැඩ කටයුතු සාර්ථක නිම කරගන්න උදව් උපකාර කර සංවිධානය කරව පෙනීම පෙනී සංවිධානය කරව සීල දෙනාටවත් පින් පැමිණීමේ ඥාතීන් සීපත් කර ගැනීම නිසා අපි අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගන්න අදහස ඉදිරිපත් කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිම කරමු. උපක්ලේශ කියලා කියන්නේ භාවනාවේ ප්‍රතිඵල දැකලා ඇලෙන එක. ඒකෙම අනික හේවණල්ල තමයි ප්‍රතිඵල දන්නේ නැතුව එව්වට කලකිරෙන එක. ඒ නිසා මේ දෙක මැදින් යන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒ උපක්ලේශ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කිරීම ආධුනිකයා මන්දෝත්සහය කරනවා. ආධුනිකයා යන්නේ ඒක තමයි රසමස උල ඒක ලැබෙයි කියලා හිතන් තමයි යන්නේ. බුදුන්ස කියන හැබැයි ඒක කන්දේවා කෑවොත් එහෙම අමාරු වෙටනවා කියලා ඒක ඒ නිසා ආධුනිකයට ඒව උගන්වන්නේ නැහැ. ආධුනිකයා යනකොටම යන්නේ මට අවබෝධය පහළ වේවා. මට ප්‍රීතිය පහළ වේවා. මට වර්ණ ඒ ටික ඉල්ලන්නේ නැහැ. ඊට පස්සේ බුදුරන්සීක පහළ වුණාට පස්සේ කියනවා ආපෝ ඔය මොකද්ද ඔය කරගෙන තියෙන්නේ? ඕක පැත්තකට දාපන් කියලා. ඉතින් ඒ නිසා ආධුනිකයට ඒක කියන්නේ. ඒිට ඒ ඒ සමතේ පැත්තෙන් ඒ කියලා ඒ රසමසවුලු හම්බෙනවා වගේම අනිවාර්යයෙන්ම එපා වීම කම්මැලිකම නීරස ගතිය එනවමයි. ඒන එක සමහර කියා ගන්න දන්නේ සමහරුන්ගේ හරි ලස්සන නිර්වචනය කරනවා. ඉතින් මෙන්න මේ දෙක දෙකම මාර්ගයෙන් උපපත වලට දානවා හරි මාර්ගයේ තියෙන මේකත් වෙන්න ඕනේ දැනගෙන ඒක අතාරිනවා මේකත් වෙන්න ඕනේ ඒකත් අවබෝධ කරගන්න. එතකොට තමයි මැදමාවත තෝරගන්න පුළුවන් නිසා කිසිම කෙනෙකුට හදපු මැදමාවතක් නැහැ. හදපු මැදමාවත එතන එතන සංශ්ලේෂණය කරගත්ත යුතු මැදමාවතක් තියෙනවා. ඒකයි ධර්මයේ තියෙන සජීවීකම හොඳට දැනගන්න. ඒ වගේ ආලෝක ප්‍රීති පහළ හොඳ වගේම නරකක්. කම්මැලිකම පහළ හොඳ වගේම නරකක්. ඒකට අනියම අර්ථකථනයේදීම එච්චරයි අපි මේ සත් මේ සත්පුරුෂ සේවනයෙන් බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡාවලින් බලාපොරොත්තු වෙන්නේ කමඨාන් සුද්ධකමින් බලාපොරොත්තු වෙන්නේ. ඒක 100 100ක් දැන් අපි ළඟ නැහැ. මොකද බුදුහාමරණෝගේ අපිට අර ආසයන්සු දක්ෂින ඥානෙ නැහැ. හැබැයි අපිට අනික් එක්කන අදාහගෙන යාට කෙලීම කියමනේ. මම මට තියෙන්නේ මෙන්න මෙහෙමයි වැටෙන්නේ කියලා කිව්වොත් අනිත් එක්කනට කන්නඩියක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඉන්නේ මේ සැප පැත්තට වැටලා එහෙම නැත්නම් දුක පැත්තට වැටලා කියලා කියයි. ඉතින් ඒ sannivedane වෙන්නේ නැත්නම් ඉතින් එතන ලොකු ગેප් එකක් එනවා. ලොකු බ්ලැක් හෝල් එකක් හිටිනවා. ඉතින් ඒක නිසා උපක්ලේශ බවටපත් වෙන්නේ සැපපැත්ත. මේ කතා කරන්නේ මේකේ තියෙන වෙහෙස කරපැත්ත. මේකේ තියෙන පොදු ලක්ෂණේ දකින්නකොට ඇති වෙන ඒකාකාරීකම. නීරස ගතිය ඒ කියන්නේ ඥාත පරිඥාව ඉඳලා තීරණ පරිඥාවට මාරු වෙන තැන. තීරණාත්මකයි. එතකොට තීරණාත්මකයි. ඉතින් මම දන්නවා මේ වගේ පිරිස නෙවෙයි අපේ භාවනා කරන 180කට වැඩි ඕක පැනලා තියෙනවා. නමුත් කසි කෙනෙක් දන්නේ නැහැ. ඔක්කොමලා පශ්චාත්තාප වෙලා තිනවා මගේ භාවනා කිසි ගෝ එකක් නැහැ නේ. හරි ප්‍රෝග්‍රස් එකක් නැහැ. හරි ශෞත්‍ය කීකේ ඉන්නවා. ඉතින් අර මණික හම්බුණාට ඒක අස්බෙට්ටකින් වැහුවාම මණිකේ කාන්තියක් එන්නේ නැහැ. වහන්නේ වෙන මොකකින්වත් නෙමෙයි කෙලෙසකින්. නමුත් බුදුරජාණන් වහන්සේ ඈතින් දැකලා ඒ තේරවාදී අපේ ඒ සංග්‍රහ පොත්වල තැන් තැන් වල හංගලා තියලා තිනවා මෙන්න මෙව මෙව වෙන්න පුළුවන් ඒක හැබැයි ආධුනිකයට පේන්නේ නැති වෙන්න කරන්නේ ආධුනිකයට පේන්නේ නැති වෙන්න කියන නමුත් ඒ සංග්‍රහ වෙලා තිනවා අපි ඔය දස උපක්ලේශ අපේ සඳහන් කරලා තිනවා මට හරි පුදුමයි පහුගිය ටිකේ මං කීපවතාවක් කියෙව්වා මේ අර මහායාන සූත්‍රයක් තියෙනවා ශූරංගම සූත්‍රය කියලා. ඒ උපක්ලේශ 50ක් පෙන්නනවා. රූප කර්මස්ථානයේ දක්ෂ වෙනකොට ට්‍රැප්ස් 10ක් තියෙනවා. වේදනා කර්මස්ථානයේ දක්ෂ වෙනකොට තව ට්‍රැප්ස් 10ක් තියෙනවා. සංඥා පිළිබඳ දක්ෂ වෙනකොට තව ට්‍රැප්ස් 10ක් තියෙනවා. සංස්කාර පිළිබඳ දක්ෂ වෙනකොට තව ට්‍රැප්ස් 10ක් තියෙනවා. විඥාන පිළිබඳ දක්ෂ වෙනකොට තව ට්‍රැප්ස් 10ක් තියෙනවා. හැම එක්කෙනෙකුටම එක එක යකෙක්ගේ නම් දීලා තියෙනවා. මේ යක්කු මගදී හම්බ වෙනවා. ඒ යකාට උඹ බිලි වෙන්න එපා. මේ යකාට මෙන්න මේ වැඩේ කරපන්. බොයි ඉන්නේ දැන් අහුවෙලා තියෙන වේදනාවක්. උඹ දැන් අහුවෙලා තියෙන සංඥාවක් කියලා කෙනා කේල් ගිටිය පොත් ඇරලා පෙන්නනවා වගේ පෙන්නනවා. මට හරි පුදුම හිතුණා ඒක මේ සාමාන්‍ය හිතලා බල්ලා කියන්න පුළුවන් එකක් නෙවෙයි. හොඳට අත්දැකලා ලියන්න ඕනේ. ඒකේ ඔය අපි පෙන්න දසෝපක්‍රේෂ පෙන්නන්නේ වේදනානුපස්සනා කොටසට. ඊට කලින් රූප කර්මස්ථානිමත් උපක්ලේශ 10ක් පෙන්වනවා. ඒක ඒක ඒක දක්ෂ වෙච්ච කෙනාට තමයි ඊගා උපක්ලේශ 10 තෑග්ග වශයෙන් හම්බෙන්නේ. ඒක දක්ෂයෙක් කරනට ඊගා උපක්ලේශ 10 තමයි හම්බ වෙන හම්බ වෙන එක අතහැරලා හම්බ වෙන හම්බ වෙන එක අඳුරගෙන ගියොත් බුදු වෙනවා වගේ තේරෙන්නේ. යන කැලයක් කපාගෙන යනවා. පළවෙනි එකෙන් තමයි මේ ශිල්පය ඉගෙන ගන්න. පළවෙනි එකම ශිල්පය ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අන්ධහැර එපා. පුරාජේරු දාන්න එපා. ලැබෙන සෑම දෙයක්ම පුංචි කරගත්තොත් ඊගාවකට යන්න පුළුවන්. ලැබෙන දේ ලොක් කරගත්තොත් ගමන කියන්නේ මේ ප්‍රතිඵලමයි හුඟ දෙනකොට බාධා කරලා තියෙන්නේ. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලමයි. නමුත් ඒ නීරසකම කම්මැලිකම කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒක ප්‍රතිඵලේ ප්‍රතිඵලේ වශයෙන් දන්නේ නැහැ. අර්ථකථනයක් දෙන්න බැරිකම. එතනදී හුඟාක් කරලා ගුරු රැසා ගෝලයේ හතර මේ sannivedana තද බැරියර් එකක් එනවා. තද්දම තද බැරියර් එකක් එනවා බුදුරජාණන්සේ බෝධි සම්භාර පුරනකොට මෙන්න මේ බැරියර් එක කඩන්න බුදුහාමුදුරුවෝ ගත්ත දෙපැත්තෙම ශක්තිය. ගෝලයාට එන සැකයක් මගේ වාඩුවක් කියලා කරගත්තා. මම කොහොම හරි මේක ගෝලයාට මේක දෙන්න ඕනේ කියන ඒ ඒ අදිෂ්ඨානය එන්නකම්ම බුදු උනේ නෑ. මේ ළඟදී නිකන් විහිළු කතාවක් කිව්වා සෙන් මාස්ටර් කෙනෙක් කැලේටලා ඉන්නකොට ඉතින් නිතර මිනිස්සු යද්දී ඒ මාස්ටර් ඇත්තටම මොකද හොන්ත පරිචයත් තියෙන පරිපූර්ණ කෙනෙක්. ඒ ගමේ හිටපු සුන්දර කෙල්ලෙක් වයස්ක තරුණ වයසේ කෙල්ලෙක් ගිහිල්ලා කමඨාන් සුද්ධන කියලා කිව්වලු ඒ භාවනාව යනකොට මට නම් තන්නේ කරම ඔබ වහන්සේ කෙනෙක් කෙලින්ම තියෙන ප්‍රේමෙම තමයි වෙන මොනවත් නැහැ මට ඒක කියන්න වෙනවා මං හරි අසරණයි ඒක බය වෙන්න එපා මට දෙන්නෙකුට ඇති වෙන්න බය ලැජ්ජාව තියෙනවා කිව්වා මාස්ටර් කියවලු ඔයා බය වෙනවා ප්‍රේම කරන්න මලක දෙන්නෙකුට තියෙන බයලජ්ජාව තියෙනවා කියලා. මාස්ටර් දන්නවා මේව කරනකොට දෙකක් ඕනේ. බුදුහාමුදුරුවෝ දෙක තුන හදාගෙනයි බැස්සේ. එනමමයි. ওই භාවනා ජීවිතයේදී සාර්ථක වෙනවයි කියන්නේ කාමාසාවේ සම්පූර්ණ කරන්න බැරි එක රූප ධර්ම තුලින් රූප ධානවලින් අරූප ධානවලින් අල්ලනවා. ඇල්ලුවට පස්සේ එන ඒ ඒ හුක් එක වෙල්සේ පොල්තල් ගාලා එහෙම ගලවන්න බෑ. ඒක බොහොම දරුණුවට අල්ලනවා. ඒ වගේම වෛරයක් එනවා. අය මොකුත් නැහැ කතා දෙකක් නැහැ ජම්මාන්තර වෛරකාරයෙක් වගේ වෛරක් වෙනවා. ඉතින් ඒ කියන්නේ කෙලෙස් උත්සන්න වෙනවා. ඒක හැබැයි හොඳ මංගල ලකුණු. ඒ කියන්නේ වැඩ කරනකොට ගිනි ගලට කතුරක් අල්ලනකොට ගිනි පුපුරුෂ වෙනවා. ඒ කියන්නේ කී ගෑවෙනවා ගහන්න ගෑවෙනවා කතුරු මොවත් පිය මොවත්. එහෙම නැත්තම් නැතන් නෑ මේ භාවනා ජීවිතයෙන් ඇති වැඩකුත් නෑ මේ සද්ධර්මයෙන් ඇති වැඩකුත් නෑ මේක නිකන් මේ කරඬුවක තැම්පත් කරව පොතකට වැඳ වැඳ ධර්ම රත්නය කී කිය ඉන්න කතාවක් නෙවෙයි. ඉනි පුපුරු විශ්ය වෙනවා. <clears throat> ඒකට ලෑස්තිලා යන්න නම් අනිවාර්යයෙන්ම අපි එකිනෙකාට කිවිස ගන්න ඕනේ මං උගට්ටට බණි මං උගට්ටට ගහයි ඉතින් කරන්න දෙයක් නැහැ මේ තොවිලේ නටනකොට ඔය ඔක්කොම කරන්න හැබැයි මේ අවසාන ඵලයේ මේක සම්පූර්ණ හත්පසි වෙනසක් අපි කරන්නේ සාසන කෘත්‍යයක්. පුද්ගලික ගැනීම කරන්න දැන නොකරත් බෑ. කිරෙනවාමයි. ඒ ඒ මට්ටම් පැන්නට පස්සේ තමයි ඔය අෂ්ටලෝක ධම්ම කම්පා නොවෙන හිතක් හදාගන්න පුළුවන් වෙන්නේ මේ මේව තාම මේ මොන්ටිසෝරි පන්ති වැඩ වගේක් නෑනේ ඒත් එක්කම එනවා නොසැලෙන මනසක් හැදෙනවා ඒකදී අර ඔය මේ බය මේ ඔය ડિප්‍රෙෂන් එක එහෙම නැත්නම් මේ ඇන්සයිටි එක එහෙම නැත්නම් ඔය නේ ඒව ගැන කතා කරනකොට මේ වෙස්ටර්න් uh, සයිකොලොජි වල හැටියට බලනකොට කවුන්සලින් කරන්නේ ආපෞසරයක් යාට uh, මම ආයනේ ඇති කළ සක්කාය දිටිය දීලා ගෙදර ගිහලා සෙල්ලම් කරලා එන්න කියලා යවන එකනේ. දන්නවනේ ෂුවර් එකට අනිත් දවසේ තෙනවයි කියලා. ඒ කියන්නේ සම්පූර්ණ uh, මේ self එක අල්ලගෙන යන ගමනක් නෙවෙයි western psychology එකේ තියෙන. ඒ නිසා meditation කරපු mindfulness එක කරපු ඒ Mark Epstein කියන එකනා මයින්ඩ්ෆුල්නස් එක පටන් ගන්න තැන ඉඳලා මොක කොච්චර ලස්සන කරගෙන යනවද කියන එක පෙන්වන්න සයිකෝതെරපි without the self කියලා පොතක් කියලා තියෙනවා. අනාත්ම ධර්මයෙන් බලනකොට සයිකෝതെරපි එක බලනකොට යා පෙන්නලා දීලා තියෙන වෙස්ටර්න් සයිකොලොජි කියන කොච්චර ධන ගන්න බබෙද්ද බුදුරජාණන් වහන්සේ මේවා මුල ඉඳලම දැකගෙන අනාත්මය කියන එක තහවුරු කරලා උන්වහන්සේ දෙන සයිකෝതെරපි එක ලෙඩයි වෙදයි අතර වෙනසක් නැහැ හිත ඇතුළෙමයි Taman තුළමයි සිද්ධ වෙන්නේ. මයින්ඩ්ෆුල්නස් එකයි අන්මයින්ඩ්ෆුල් මයින්ඩ් එකයි දෙක අතරෙම ඒ තෙරපිස්නුත් ඉන්නවා පේෂන්නුත් ඉන්නවා. ඒ නිසා ඒ ගනුදෙනුව ඒ වෙනස් වෙන හැටි හැම විස්තරයක්ම හැම ඇන්ගල් එකක්ම කියලා තියෙනවා. ඇත්තට මේක අපි දකින්නේ තර වෙස්ටර්න් කෙනෙක් පෙන්වුවාට පස්සේ තමයි. මේ ධර්මයේ තියෙන කොටස් අපි දකින්නේ වෙස්ටර්න් කෙනෙක් දැක්වට පස්සේ තමයි. ඉතින් එයා කියන්නේ අපි තර්කෙන් දිහා බලපු නිසා තමයි මේ බුද්ධ학ම හරියටියට දැක්කේ. මොකද තර්කය කියලා කියන්නේ බොහොම බොළඳ දෙයක්. බුදුසජාණන්සේ තර්කයට එහා ගිය සද්ධාවෙන් සෑහෙන වැඩ අරන් තියෙනවා. වැඩ අරගෙන ඉවරලා තාමත් ඒක සජීවී. ඒ නිසා ඒක Taman තුලින්ම යම් විදියකින් Taman තුල ඉන්න පිස්සා, Taman තුල තියෙන මේ ඇන්සයිටි එක, Taman තුල තියෙන මේ ડિප්‍රෙෂන් එක, Taman තුල ඒක දැක්කනම් යම් කිසි කෙනෙක් තව කෙනෙකුට පිස්සුව දුනා කියලා බය වෙන්න දෙයක් නැහැ මොකද මටත් ওই පිස්සුව තිබිලා තියෙනවා දන්නවනේ හොරි හැදිච්ච එකන තව කෙනෙක් හොරි දැක්කපුවම සොරි කියලා හිතෙන්නේ නැහැ. ඒ සොරි තමයි. ඉතින් දෙන්නටම හොරිනේ. ඒ වගේ තමයි භාවනා කරන්න ගියාම කිසි කෙනෙක් කිසි කෙනෙකුට වැඩිය සුද්ධියක් නැහැ මේකේ. මොනම වෙනසක්වත් නැහැ. මෙන්න මේක අසුද්ධිය මේක සුද්ධිය වශයෙන් දන්න කෙනෙක් ඉන්නවා දන්නේ නැති කෙනෙක් ඉන්නවා එච්චරයි තියෙන්නේ. හැබැයි කන්ටෙන්ට් එක අන්තර්ගතය තියෙනවා සියල්ල සමානයි. අනේ සමානකම අපි දකින්න කැමති නැහැ. අපි හිතනවා නෑ මම උසස්. මම වෙනස්. මම මෙහෙමයි මෙහෙමයි කියලා අර පෞද්ගලික ලක්ෂණ වලට තැන දෙන්න හදන එක ඇත්තටම සෙක්ටේනියසම් වල ආගමෙන් කරන්නේම ඔච්චරයි. කරන්නේම වර්ග ભેදයක් ඇති කළ මිනිස්සු ගන්නවා. බුදුදනන්ස කියනවා ආගමට ගිහිල්ලා ධර්මය වෙන් කරගන්න. වෙන් කරගත්ත ගමන් සියල්ල අතර තියෙන සමතුලිතභාවය සමබරය දැක්කට පස්සේ මුල්වැරියම ඉල්ලන්නේ නැහැ ඊට. ඒක කොයි අවරිය වුණත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ওই රණ්ඩු උරුට්ටු වෙන්නේ නැහැ. මම හිතනවා කිසි කෙනෙකුට මේ ಗುಣ වබන්න දෙයක් නෑ ඔක්කොම සහජාසයෙන් ලැබලා තියෙනවා. නමුත් මේකද සද්ධර්මයේ කියන සැකය හැම කෙනා ගාම තියෙනවා. හැම කෙනෙක්ම manussත්වයේ ලැබනකොට ඒ ওই කියන උපේක්ෂාවත් එක්ක ඉපදෙලා තියෙනවා. අපිට කිසිම කෙනෙකුට භාවනා කළ යුත්තක් මේකේ නෑ. මේ භාවනා කළා ලබන්න හදන්නේ මේකයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ මේකයි කියලා. බණෙන් අහපු දවසේ තමයි තේරෙන්නේ අනේ මේකනේ මෙච්චර කල් අයින් කර කර වෙන් කර කර හිටියේ මේකට තන දුන්නා නම් එදත් නිවන් දැකලා ඉන්නේ කියලා. ඒ නිසා අපි නිවන් දැකලා ඉන්න බව දන්නේ නැති එකයි තියෙන මෝඩකම. නෑ අපිට බෑ සොසයිටි එකට හරහා වෙන්න. අපි හිතන ඒ නිසා මොනවා වුණත් ඇත්ත සත්‍ය කෝකුණත් සමාජය පිළිගන්නේ නැත්නම් ඒක සත්‍ය නෙවෙයි. අපිට කොන්දක් නැහැ. අපිට අපිට ශක්තියක් නැහැ. මම අත්දකපු දේ මෙහෙමයි කියලා කියන්න. ඉතින් ඒ තාක්කල් ඉතින් අර සමාජයේ ඉසින් අපි රිමෝට් කන්ට්‍රෝල් එකේ යට තමයි තියන්නේ. සමාජය කියන සිටින් ඉඳී සිටින් ඉඳී. ඉතින් ඒකට හිට ගන්නවා ඉඳ හිට. බිස්සානම් අත අද්දමයි කියනවනේ ඉතින් අපිත් අතක් දාලා කවදා හරි ධර්මේ නැගිටපු දවසට ඒ ඒ ඒකට හැබැයි බාධා කරන්නේත් නෑ සමාජය යන ඒ නාටකමට බාධා කරන්නේ තමන් තමන්ගේ ස්වාධීනත්වයක් ඒ ධාර්මිකව සද්ධර්මයෙන් හැදිච්ච පිටකොන්දක් එන්න පටන් ගන්නවා ඒක සරුවච්චන්හන්සේ දෙන වචනේ තමයි ශාක්‍ය සිංහ ශාක්‍ය පුත්‍ර කියලා කියනවා. ශාක්‍ය දීතා. ආය කවුරක්වත් આવට මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ මොකක් කරන්න බෑ. බුදුහාමර කියන්නේ අකුප්පා. අකුප්පා මේ චේතුවෙන් කවුරුත් කිව්වට මාව කුප්පන්න බෑ. හොඳ ලස්සනට කිව්වා ඒක ඔය කිරිබත්කර ඥානන්ද හාමුදුරගේ බණක තව කෙනෙකුට මාව කුප්පන්න පුළුවන් මම කොච්චර තුච්ඡද කියලා. තව කෙනෙකුට පුළුවන් නම් මාව කුප්පන්න මම කොච්චර තුච්ඡද කියලා. ඒ කියන්නේ අකුප්පා ගතිය අපි තාම සමාදන් වෙලා නැහැ. අපි තාම තියෙන්නේ මේ එක එකන පහුරු ගන්නකොට කොනහනකොට කෙනහෙන ගතිය. ඒ තියෙන තාක්කල් දිනුවක් පරාදයි පෙරතුණක් පරාදයි. අපි ළඟ තියෙන්න ඕන ගතියක් ඒ කවුරු මොන තාතියක් කෙනෙව්වත් ඒ බුදුහමතුත් පෙන්නපු සද්දේය වස්තු කෙරෙහි නොසලින සද්ධාාවක් එන්නේ ඉතින් අර මුල් අභ්‍යාස ටික යන්න ඕන. භාවනාවෙන් කරන්නේ බොහොම පොඩි වැඩක්. භාවනාවේ පොඩි වැඩ. ඒකට සුතමේ ඥානය සහ දෘෂ්ටි පිරිසුදු කර ගැනීමට කල්යාණ මිත්‍යා දෙන ආදර්ශය ගන්න දන්නේ නැත්නම් භාවනා එච්චර ලොකු දෙයක් කරන්නේ නැහැ. ඒ ඔක්කොම එකට තම්මැද වුණාට පස්සේ තමයි රෝල පෙරලෙන්න පටන් අරගන්නේ. හැම එකම ඒ ටිපිකල්. කිසිම කෙනෙක් නෑ මේකේ දෙන්නේකේ සමාන හැම කෙනාම ජීනියස්. දන්නේ නැතිකමයි වෙලා දිනේ මොකද සමාජය අපිට තාම දීලා නෑ නම්බුනාම. එතකන් අපි ඉතින් සමාජයට සැලුට් ගහගෙන ඉන්නවා. ඕනේ නෑ කාගෙන්වත් දෙයක් හැම මිනිස්සෙක් කිව්වට පස්සේ කිසිම කෙනෙකුට ආය ඔළුව නමන්න ඕන කවන්න නෑ. manussත්වයේ ලැබුණා නම් දුර්ලභ වස්තුවක්. manussත්වය කියන්නේ ජීනියස්. ආ ඒකේ අර ගෝල්මන්ඩකෝදේ පොතක ලියනවා එයා ලිව්වේ ඇත්තටම මේ මයින් සයන්ස් කියන මේ ඒ තියරික පෙන්නකොට මුළු ශිෂ්ටාචාරම චිත්‍ර තුනකින් පෙන්වනවා යා. ඒ කට්ටිය දන්නේ ග්‍රීක ශිෂ්ටාචාරනේ මචන් අවුරුදු 600 කට කොහොද වගකීම කියනවා. ඒ කට්ටිය සොක්‍රටිස්ද මේ හිපොක්‍රටිස්ද මන් දන්නේ. ඒ ග්‍රීක පළවෙනිම ග්‍රීක ෆිලොසොෆර් වහලෙක් එක්ක කතා කරගෙන ඉන්න කතාවක් එයා ඉස්ලාම චිත්‍රයට පෙන්නනවා. ඒකල කියනවා මේ මිනිස්සයා තමයි මේ ඉතිහාසය වෙනස් කරපු දාර්ශනිකයා වැදගත්ම මිනිහා සොක්‍රටිස්ද හිපොක්‍රටිස්ද සොක්‍රටිස් දා වහලා කියලා කියන්නේ manussකම නැති ආත්මේ භාගයක් තියෙන මිනිහ. සම්පූර්ණ පූර්ණත්වයක් නැහැ. නමුත් දෙන්නගේ කිසිම වෙනසක් නැහැ කියන එක අද දන්නවයි කියන්නේ. සොක්‍රටිස් පඬිතයා වගේ කියන්න පුළුවන් අර වහලට කියා ගන්න බැරි කම විතරයි වෙලා තියෙන්නේ නැත්නම් දෙන්නගේ කිසි වෙනසක් නැහැ. මොකද අද RNA DNA ඇනලිසිස් කරලා ගත්තොත් මේ මිනිස්සු දෙන්නෙක් අතර 98%ක්ම තියෙන සමානකම් 102යි වෙනස්කම් තියෙනවා. දැන් අද ඒක නිසා දන්නවා මිනිස්සු අතර මේ ඉස්මිටිකාංග යන පිටිම ගති තිබුණාට ඒ අන්තිම දැනට තියෙන තාක්ෂණය අනුව බලනකොට සමානකම් වාද කරන්න දෙයක් නැත්තේ නෑ. විෂමකම තියෙන ඉතාම ලේසියයි. ඒකෙන් තමයි මේ රණ්ඩු ඇති කරන්නේ. මේක කවුරක්වත් නෙවෙයි. මේ මේ මේ මන්නන්ගේ මම ඔය කියනකොට තරහ වෙනවා මේ ජනමාධ්‍ය කාර්යය ඇති කරන විකාරයක් මේකදී. එච්චරමයි. ඒගොල්ලෝ තමයි අපිට මේ ක්‍රයිටීරියන් හදලා දෙන්නේ. ඔබ දවස් දියුණුද නැද්ද? පෝසත්ද? දුප්පත්ද? උඹලගේ සැපද නියම සැපේ නැත්තම් අපි පෙන්වන එකද කියලා මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වක් කරන මේ ජනමාධ්‍යයෙන් තමයි මේක කාලා තියෙන්නේ. ජනමාධ්‍ය නැති කාලේ මිනිස්සු ජොලියේ හිටියා. දැන් අපිට අපි බූවල්ලෙකුට අහුවෙලා නැතිනේ ඉපදිච්ච දවසින්ලා මැරණකම ඒකට කියන දේ අහගෙන නේ අපි වැඩ කරන්නේ. අපිට මතක නැහැනේ අපි මේ දුර්ලභ මනුෂ්‍යාත්මය ලැබලා තියෙන කේ මේ අපි රණ්ඩු කරන මනුෂ්‍යයරක් තියෙනවයි කියන එක. ඒ නිසා මේ ගෝල්මන්ගේ කතාව කියලා තියෙනවා සොක්‍රටිස් බැලුවත් බාලා බැලුවත් එකයි. අද ওই නවීන විද්‍යාව කියලා කරන්න පටන් අරගත්තට ඕකෙමුත් කිරුවේ මනුෂ්‍යයාගේ සද්ධාව අවුරුදු 200කින් පස්සට දාපේක විතරයි කියලා තියෙනවා. සද්ධාවෙන් වැඩ කරලා ලස්සනට හිටපු සමාජයේ අවුරුදු 200කින් කොර කෙරුවා. හිර කරලා හැබැයි වාසනාවට වෙලා තියෙන එතනින් ගිය කට්ටිය වැරදිලා ඉන්න බව මේ අපි වගේ පස්සෙන් යන කට්ටියට දැන් පේනවා. තුන්වෙනි ලෝකේ කට්ටියට පේනවා දිනුන කියන සම්මතවල ওই කියන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක දුන්නාට පස්සේ ওই කොමියුනිකේෂන් එක ආවට පස්සේ ওই කියන දිනුන ආවට පස්සේ මොකද වෙලා තියෙන්නේ එන ගහච්ච තෝප පිටනිය වගේ. කොම්බ. එතකොට මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා මේ මනුස්සයා කියනවා කවදාකවත් මේ යන ආර්ථිකේ නම් වගතුවක් වෙන්නේ ආපහු බටහිරට එන්න වෙන ආශාකරයට ඇවිල්ලා ආශාකරයේ මේ මෙතෙක්කල් গুপ্ত ධර්ම කියාපුවා බොරු නැත්තම් මායාවල් කියපේ වගේ තියෙන සත්‍ය බලන්න සිද්ධ වෙයි එදාට සමබර භාවයක් එයි කියලා. ඒ නිසා මුළු මානව ඉතිහාසෙම ජවනිකා තුනකින් පෙන්වන්න උත්සාහ කරනවා. අපිව පෙන්වන්න හදට වෙනස්කම් කවදාක බුදු කෙනෙක් දකින්නේ නැහැ. බුදුහාමර දකින්නේ මානවය මානවය වශයෙන් සෝපාක දැක්කත් එකයි බිම්බිසාර රජුරෝ දැක්කත් එකයි. කෙලස් තියෙන ප්‍රමාණය තමයි වෙනස තියෙන්නේ නැතුව වෙන එකක් නෑ. ඉතින් ඒක මම දැකලා තියෙනවා හරියට ඒ විපස්සනා කරන සමාජවල ඒ පුද්ගලයෝ අතර ඇති වෙන සම්බන්ධකම නෑකමටත් වැඩි සම්බන්ධකමක් ඇති මෙයාත් භාවනා කරන කෙනෙක් කියලා මේ භාවනා කියලා කියන්නේ ෆැෂන් එකට භාවනා කරනවත් ලෙඩසුව කරන භාවනා කරනවා කියන එක නෙවෙයි. විපස්සනා සඳහා භාවනා කරන එකෙන් කිසිම ලැන්ග්වේජ් ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිලින්ම ප්ලග් වෙනවා කියනවා. ඒ මානව ගතිය ඇවිත්ලා තියෙනවා. ඒක වෙස්ට් එකේ දැන් කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එක කවුරු හරි තේරුම් අරන් ඉන්නවනම් ලෝකේ ඔක්කොම දැන් network වෙලා ඉවරයි. Taman සත්‍යයයි අප්‍රමාදයේ කියන එකට ජීවිතේ කැප කරා නම් අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ ක්‍රීම් එකට ලෝකේ ඒක දැනගත්ත ක්‍රීම් එකට අපි ඉන්ටර්නෙට් එකට කනෙක් වුණා වගේ කනෙක් වෙනවා. ඒ කවුරු කරන දේක් දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ යුනිවර්සල් කොන්ෂස්නස් එකකින් කරනවා කියන්නේ. එනිසා අපේ දරුවන්ට අපි ජාත්‍යන්තර මට්ටමට යන්න ඕන නම් ඒ කොයි එක දුන්නත් ඒ මිනිස්සුන්ට අප්‍රමාදේ පොඩ්ඩක් උගන්වන්න ඕනේ සතිය පොඩ්ඩක් උගන්වනවා නම් ඒගොල්ලෝ টොප්ම টොප් ලෙවල් එකට යනවා. ඒක නැතුව අනෙක් මොනවද දුන්නත් ඒ කියන ක්වොලිෆිකේෂන් එක හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දෙනවනම් ඔච්චරයි දෙන්න තියෙන්නේ. අනිත් ඒවා නම් ඕනතරම් සල්ලි වල ගතයි. පරීක්ෂණ ආයතනයේ ෆුල් ටෙස්ට් එකක් කරනවා. ඒකෙදි කියනවා මේ අටුවචාරින් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා ඒකෙදි. ඒ කියන්නේ මේ පැත්ත මේක ගඟ නම් මේ පැත්තේ ඒ උර මේ පැත්තේ ඒ උර. ඒකට එහා පැත්තේ වැවිච්ච ගහකින් මේ පැත්තට එනකන් අතු ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් වැවිච්ච ගහෙන් මේ පැත්තට එනකන් අතු ඇවිල්ලා තියෙනවා. ඒතර මේ මැදින් වැලක් කෙල්ලිලා තියෙනවා. ඒතර අර පැත්තේ දැන් මේ පැත්ත සංසාරේ මේ පැත්ත නිවන කියලා අපි හිතාගත්තොත් ඒ සංසාරේ බය ඇති වෙලා ඒ මනුස්සයා දැන් ඔය ආදි කල්යාණ මජ්ජේ කල්යාණ ගෙවාගෙන එනවා. ආවට පස්සේ දෙනවා ආයෙ කතා කරන්න මොනවත් දෙයක් නැහැ. එහා පැත්තට යනවා පැන්න තමයි. ආයෙ දෙසරයක් මෙතන තෙපර බබා ඉන්නේ. ආපු මනුස්සයා ආපු වේගෙටම ඇවිල්ලා වැල්ලට පයින්. මෙතනilla පයින් පැම්මට ඒ වැල පැද්දිලා යනවා එහා කොනට. හරියටම අන්තිම කොනට ගියාට පස්සේ වෙලා තාරියේ නැත්තම් මිනිහට මොකද වෙන්නේ? ආපහු මේ මෙතෙන්ට ගෙනත් ආවා. එතකොට අන්තිම පැද්දිල්ලේදී තව ගඟෙන් ගොඩට වැටෙන්නේ. තුනී වතුර තියෙන තැන ගලකට වැටී දන්නේ. එතනදී වැල අතාරිනවයි කියලා කියන්නේ මේ අන්තිම අවස්ථාවේ අන්තිමට උදව් කරපු ලොකුම ආධාරය අතාරින්න. ඒක මෙතෙක් ආපු ගමනෙන් ට්‍රේන් කරපු නැති අලුත්ම ට්‍රේනින් එකක්. කෙලවරටම ගිහිල්ලා අතහැරියේ නැති වුණොත් අයියෝ දැන් වැටෙන්නේ වතුරට ඒකට යන්න බෑ කියලා මේකට ආවොත් ඊගාසරේ යන්නේ අච්චර දුර යන්නේ නැහැ ඊගාසරේ. ඒක නිව්ටන් උන්න ඇදක්ක කල්ලාතු. ඊට කිල්ල පොඩ්ඩක් අඩුවෙන් යනවා. ඊට පස්සේ එන්නේ එන්නේ මිනිහා ගඟ මැදලයි නතර වෙනවා. ඒ නිසා මේ පන්න පැම්මති යා තල් අන්තිමටම ගිහිලා ඒක අතාරිනවා කියන්නේ දාන පාරමිතාවේ අන්තිම කෙලවර. දීලා දාන්නේ ඊ타ත්ම අත්‍යන්ත දෙය. Tamande කොට වෙන්න උදව් කරපු දෙය. ඒක ට්‍රේන් කරන්න බෑ. ඒක සිව්සයිඩ් බෝම්බ කෙනෙකුට කරන ට්‍රේනින් එක තමයි. ඒ අන්තිම තීන්දුව තමයි. ඒක මේකෙදි පුරුදු කරනවා පොඩ පොඩ කැප කරපන් රුචි අරුචිකම් කැප කරපන් පෞරුෂත්වය කැප කරපන් වැරදුනා කැප කරපන් හරි ගියා කැප කරපන් කියලා අතන දෙන ටෙස්ට් එක රියර්සල් නෑ හරිනම් හරි වැරදි නම් වැරදි Yeah, no, but I'm not a ඒක නිසා හොඳයි ගෙදර ඉඳගෙන බැට්ටියක් කාලා පුදිය ගන්න එක මාත් කියන්නේ හරි ඒක නම් මට টොප් එකට තේරෙනවා. දැන් මේ භාවනා කරන කට්ටිය මට අවබෝධ කරන්න බැරුණාට මේ භාවනා නොකරන කාලා බීලා ඉන්න කට්ටිය මට නම් හොඳටම තේරෙනවා. මේ මිනිස්සු හරි තාර්කිකයි. අපිට අපිට මොකද්ද පිස්සුවක් තියෙනවා. නැත්තම් මේ මේ කන්නේ නැතුව රැයට මේ එකතු වෙලා මේ ඉන්න ගතිය මේක මහ හරි පිස්සුවක්. මේ දුක නැති කරන්න නෙමෙයි මේ දුකක් දාගන්න මේ තියෙන්නේ. දුක තිය දුක නැති කරන්න හොඳට බුරියානි කාලා රැට කාලා බීලා නට්ට ටික සෙල්ලම් කරන එක මත් නෑ ඒක හොඳටම තේනවා අර මම දැන් ඔයගොල්ලෝ ඒවා කියනකට කැමති වෙන එකක් නෑ රාජිනිෂ් කියලා විශ්සේ කියලා දන්නවනේ ඕෂෝ ඕෂෝ කියනවා මට දුන්නොත් ඔපචුනිටි එකක් මෙයා පෘථජනෙක් මේ බුදුහාමුදුරුවෝ කවුරුත් එක්ක කතා කරන්නේ මං කවදාකවත් බුදුහාමුදුරුවෝ එක්ක කතා කරන්නේ නැහැ කියලා කියනවා වැඩක් නැතුළු එක දෙමළු කියන්නේ මේ මනුස්සයා මේ කියපේක නෑ කියනවා ඒ නිසා මං හැන්ද වෙනකන් කතා කරන පෘථජනත් එක්කයි ඒක හරි විචිත්‍රයි. මේ ඔප්පු කරපේක මේක මං කිව්වේ නෑ කියන්නේ. දැන් අපි මහලිපල්ලෙම ඉන්නකොට අපිට ට්‍රැක්ටර් ලයිසන් දුන්නා. ඉතින් කොහොමඩක්වත් දෙන්න වෙනවා. මොකද එක්සමින් ඇවිල්ලා 100ටම ලියනවා. කෙල්ල කොල්ල ඔක්කොටම ලියනවා. ඉතින් නිකන් ඉන්නවට ප්‍රශ්න අහනවා නිකන් ලයිසන් දෙනකොට අහනවා වගේ. ඉතින් අපේ එකකින් ඇහුවා මේම සයිඩ් හරස් පාරකින් ඇවිල්ලා මහා පාරට දානකොට එතන මැද කණුවක් තියෙනවනම් කණුවේ එහා පැත්තෙන්ද දාන්න ඕනේ මේ පැත්තෙන්ද දාන්න ඕනේ කියලා බොහොම ස්පෙસિෆික් එකක්. ඌ ගත්ත කටුව මේ පැත්තෙන් දාන්න ඕනේ කියලා. දැන් එක්සෑමිට කොහොමද දැන් එක්සෑම් ලයිසන් එක දෙන්නත් ඕනේ. ඒ නිසා ඇහුවා නෑ ආයතනය කල්පනා කරලා බලන්න කියනකොට මුණ්ඩ තේරුණා ජීවුත්‍රේ වැරදි කියලා නෑ නෑ මං කිව්වේ එහා පැත්තෙන් දාන්න කියලා. නෑ දැන් ඔයා මේ කොයි එකද කියන්නේ මං එහා මේ පැත්තෙන් දාන්න කියන එකෙන් අදහස් කරුවේ එහා පැත්තෙන් දාන්න කියන එක තමයි කිව්වා. හරි. ලයිසන් දුන්නා. ඔය ඔය සෙල්ලම තමයි තියෙන්නේ. පුරාවට පුරත් පුත්‍ජනය ගාව තියෙන්නේ. මම මේ ඕ කියන එකෙන් ඇත්ත වශයෙන් අදහස් කරුවේ නෑ කියන එක තමයි. හොඳට බලන්න කතා කරනකොට ඒක නැද්ද කියලා. ඇත්තටම සයිකොලොජිකලි ඇනලයිස් කරලා බලන්න අපි මොන හරි මේක මට එපාමයි කියලා කියනවා නම් ඒකට තියෙන තද කැමැත්තක් නේ ප්‍රකාශ වෙන්නේ. මේක මට ඕනෙමයි කියලා කියනවා එපා වෙලා තමයි. ඒ තරම්ම මේ ചാටුව තියේදී විපස්සනාවෙන් කපාගෙන බයි. ඒකෙදි ඇත්තටම තව කෙනෙක්ගේ ආදර්ශය අවශ්‍යයි අපට. එයත් ඒ පරිශ්‍රණය කරනවා, මාත් ඒ පරිශ්‍රණය කරනවා. ඒ නිසා මේකෙදි මේ කරන අත්වැරදි පෞද්ගලික අපරාධ නෙවෙයි. දඬුවම් කළ යුතු දේවල් මේක තමයි සංසාරය කියන්නේ. මේක තමයි සම්මුති සත්‍ය කියන්නේ. ඉතින් ඒක ඒ මට්ටමේදීලා ඌවට සාධාරණකම් යුතුයකම් අයිතුකම් ඉෂ්ට කරන්න යන්න එපා. ඔය සම්මුති සත්‍ය. ඕක එක්ක රණ්ඩු කරුවොත් પરමාර්ථ සත්‍යෙට වෙලා නැතු වෙනවා. නිසා ඒකට ආයිබෝන් කියලා පොල් කටු හැන්දට, බෙලි කටු හැන්දට ඉතිං ආයිබෝවන් වැඩි හිටියෙක් වෙන්න බලන්න ඕනේ. ලැබුණොත් ඒක පෙර කළ ලොකුම වාසනාවක්. පෙර පින් කරපු ගතිය තමයි. එන්නෙන්ද වෙන්නේ මොකද්ද? Taman තුල ඉන්න කල්වැරණ මෙච්ච නැගිටිනවා. Tamanගේ තියෙන නික්ලේශී ගතිය පොඩ පොඩ පන ගන්නවා. කෙලස් ටික එන්නෙන් එන්නෙන් දුර්ල වෙනවා. එතකොට Taman දෙවන්නේක් ගැන අපේක්ෂා කරන ගතිය Taman තුල පහළ වෙන කල්යාණ මිත්‍යාගේ අයින් කරනවා. අපි ඉස්සෙල්ලා සද්දේය වස්තු හතරක් ගන්නවා. බුද්ධ ධම්ම සංඝ සහ සීලය. ඊට පස්සේ සීලය පිළිබඳ අවෙක්කප්පසාදේ පහළ වෙනකොට බුදුහාමුදුරුවෝ හිටියත් එකයි නැතත් එකයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා රහත් වෙනකොට අසද්ද වෙනවා කියලා. අසද්දෝ අකතඤ්ඤෝ. බුදුහා රහත් වුණාට පස්සේ මොකෙක්වත් අදහන්නේ රහත් වෙනකන් තමයි බුදුහාමුදුරුවෝ වාංගුවට ගන්නෙ, පිවට් එකට ගන්නෙ. ඊට පස්සේ අදහන්න දෙයක් නැහැ ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ. ප්‍රත්‍යක්ෂයේ තියෙනකට ඇදහිල්ල කරන නිසා රහතන් වහන්සේට තියෙන එපිතෙට් එකක් තමයි නමත් තමයි අසද්ද. සද්ධාව පාවිච්චි කරන්න එතෙන්ට යනකන් තමයි ගියාට පස්සේ ඒක විසිකොලලා. අර අර වැලිය පැද්දිලා පැද්දිලා ගිහලා වෙලා තැරියවා. ඊට පස්සේ අදහන තමන්ගේ සීල විතරයි. ඒක වරක් ගන්න බෑනේ. ඉතින් මෙතෙන් එනකන් තමයි රැකගත්ත සීලය තමයි දන්නවා අමාරුවෙන් අමාරුවෙන් ගොඩ ගහගත්ත එක. ඒක බුදුන් කරේ බුදුහාමර තබන්න ඕන තැන තියෙනවා. නම බුදුහාමර නැතුව මට බෑ කියලා එකක් එන්නේ. බුදුන් ගමුත් විනිර්මුක්තයි. ඒ සෝවාන් වෙනවත් නැති ඊටත් පල්ලෑ කෙනෙකුට මේක කිව්වොත් ඒක නිකන් ಗುಣමකුකමක් වගේ තේරෙනවා. නොකිය යුතු ධර්ම. නමුත් ධර්මපදයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ අස්සද්දයි. ඒ කියන්නේ සද්ධාව පරෝජන පිණිස පාවිච්චි කරලා පරෝජන වුණාට පස්සේ හැලෙනවා හලනවා. ඒ නිසා කල්යාණ මිත්‍රෙක් දැන් හුඟ දෙනෙක්ගේ මැසිවිල්ල තමයි අපිට කල්යාණ මිත්‍රෙක් නැහැ කියන්නේ. නමුත් තමන්ගෙම තියෙන ಗುಣ ටිකට තමන් අදහන් නැති මනුස්සයර කවදාකවත් කල්යාණ මිත්‍රෙක් හම්බෙන එකක් නිසා Taman ළඟ දැනට තියෙන හොඳ කියලා ගැලවෙනවා. මාන්නකාරකම් නම්බුව නෙවෙයි. Taman ළඟ තියෙන මනුස්සකම. ඒක අගේ කරන්න ඉගෙන ගත්තට පස්සේ තමයි මේ මනුස්සකම දිදුලන්න පටන් අරගන්නේ. ඒකට දැන් හුඟව දෙනෙක් Tamanට සාප කිරීම විනෝදාංශයක් නේ කරන්නේ. අයියෝ මං වගේ කාලකන්ණියෙක් නැහැ කියලා නිකටල්ලි තියන ඉතින් චර්චුරු ගන්න. එහෙම කෙනෙකුට බුදුන්ටවත් බෑ උදව් කරන්න. කාන්තාව එකක් තමයි මම නෑ හැබැයි මං මං පරිසං වුණා මං කිව්වේ නෑ කෙලිම කාන්තාවන්ගේ දුර්ලභම තියෙනවා කියලා මම ඉතින් කියුණාද මන් දන්නේ මොකද මන් දන්නවා වැඩි හරක් ඉන්නේ කාන්තාව වැරදි ආවොත් එහෙම එහෙමනම් කිව්වොත් මට නිකන් ඇඟට පණ එනවා ලේ වුණනවා කෙසේ නමුත් Taman ළඟ ඒ ගතියක් තියෙනවා කියලා දන්නවනම් first and foremost අපි නිදහස් මයි ළඟ මෙහෙම vulnerability එකක් තියෙනවා softness එකක් තියෙනවා එක දෙක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට කියලා තියෙනවා ලැජ්ජි කුක්කුච්චක වෙන්නේ කියලා. මොන හරි ඔෆරයක් ආපු ගමන් පැනලා දෙන්න එපා. මේක මට ගැළපෙන්නේ නැහැ කියන හැඟීම ඉස්සෙල්ලා පහල කරගන්න කියලා. ලැජ්ජි බායට පායට ලැජ්ජා, බවට ලැජ්ජා, පවට ලැජ්ජා. කුක්කුච්චක කියලා කියන්නේ මේක ගුරුවරයන් අහලා කියන්නම්. එහෙම නැත්නම් මේ අපි වැඩ කරන අනික් කට්ටියත් එක මම අහලා කියන්න නැත්නම් ශිෂ්‍යෝටින් අහලා කියන්නම් කියලා පොඩ්ඩකට ඒක එහෙම සස්පෙන්ඩ් කරනවා. ලැජ්ජී කුක්කුච්චක ගති දෙක සංඝයා වහන්සේකට තියෙන පලියක් වගේ. දැන් අපි ලොකු සංජින්න කාලේ කිව්වේ මොන වර්ධයක් ආරාධනාවකට කෙරුවා නම් පවු නැහැ. කවුරු හරි කියනවා මොනම ආරාධනාවක් අපිට බාර ගන්න බෑ. නමුත් ආරාධනාව නෝ අපි කාලයන් බලලා කවුරු හරි ආරාධනාව බාරගත්තන අඩුවනේ මේ මනුස්සයට කියකි මොකද කරන්නේ ඉතින් එයා කිව්වනේ කියලා හරි අපිට බේරුමක් තියෙනවා. නමුත් මේ මේ කවුද මේ ඇමරිකා එංගලන්තේ හිටපු හොඳම ඔය මේ මේ ෆිලොසොෆර් බර්ටන් රසල්. එයා කියනවා අපි අනුන්ලව ආරාධනා කරවා ගන්න තරම් කට්ටයි. ඒකට කියනවා වෙස්ටඩ් ඉන්ටරස් කියලා. ඒක තමයි මිෂන් එක මිෂනරි කියලා කියන්නේ. මිෂනරි කියන්නේ දැන් මේ මනුස්සයා මිලෙච්චයි කියලා අපි වාට ලේබල් එකක් ගන්න කියලා කියනවා. ඔබ දන්නේ නැහැ දෙයයන්ාංශ කියලා කෙනෙක් ඉන්නවා. ඔබ දෙයයන්ාංශිකේ පැත්තට ගියොත් එම්බ මැරිච්ච ගමන් කෙලින්ම ගිහිල්ලා ස්වර්ගයේ දෙයයන්ාංශික දකුණු පැත්තේ උපදිනවා. ඒකට ඔබට එකයි තියෙන්නේ මම මේ දෙන එක අදහපක්. ඒක සඳහා අපිට බයිබලෙ ඕනම සමා වෙන්න මම මේ වචන පාවිච්චි කරන්නේ දෙන්න. කියලා අර මසම මොනවත්ක්ම දන්නේ නැති අකමැසට ඇති කරලා ඒ සියලුම හැකියාවන් මයි ළඟ තමයි තියෙන්නේ කියලා මේ මිනිස්යාට මේ ඇති කරන වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එක අර මිනිස්යා කියන මානවයෙක් විසින් මානවයකට කරකේ තුච්ඡම වැඩි කියලා. ඒ ආරාධනාව ජිනිවිලි එනවනම් අපිට තියෙනවා අපි කියපු නිසා කරා. ඔක් කවදාකවත් එයාට අවශ්‍යතාවයක් ඇති කරන්න යන්න එපා. ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කරන්නේ ඒක. මිෂන් එකෙන් කරන්නේ ඒක. අන්න එතෙන්ද ගියොත් කැතයි. එතෙන්ද ගියොත් තන්නේ කර පොලිටිකල් රැකට් එකක් යනවා. එහෙනම් එයාගේ පරිප්පු එයා කාගත්තා. අය අපිට මොකද්ද තියෙන උමනාව? එයාට ගිහිල්ලා ආරාධනාවක් ඇති කරලා දෙන්න. මොකද මයගේ පිළිබඳ මට තියෙන සුපිරියරිටි කොම්ප්ලෙක්ස් එක ඉන්නේ. මම එයාට ආරාධනාවක් ඇති කරන්න මේ වැකියුමක් ඇති කරන්න. ඒක කවුරු මොනවා වුණත් මේකෙදී නෑ මේ ඒ කතාවක් තමන් බේරා ගන්න එක තමන් තමන් බේරෙන එක තමයි ප්‍රධානම කටයුත්ත අල්ලපු gedර බේරෙන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අත්තාන මේව මත පතමන් පටිජග්ගේ නිවාරේ. එතකොට අපි selfish. නමුත් අපි දන්නවා සරුවචන් ආංශේ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරන කාලේ තමන්ගේ පාරමිතා පිරුව මිසක යසෝදරාට පාරමිතා පිරුවේ නෑනේ. ඔව් බුදු වුණාට පස්සේ අවුරුදු 45ම non-self, unselfish totally අනුන්ට උදව් කරා. ඊට පස්සේ ගියේ නෑ. එදා සම්පූර්ණ පරෝපකාරයට ගියා. ඒ නිසා බුදු දන්සේ නොවන්දි ගෙව්වා. උනාසේ opportunities කෙනෙක් නෙවෙයි බුදු වෙන්න ඉස්සලා බුදු උනායි කියලා කිව්වෙත් නෑ. බුදු උනාට පස්සේ විනාඩියක්වත් ඉන්න නැතුව වැඩ කරා. ඒ නිසා උනාසේ selfishනුත් නෑ. ඒ නිසා අපි කෙනෙක් එක්ක වැඩ කරනකොට මතක තියාගන්න ඕනේ මේ මගේ නිවන් මගට මොනම විදියෙන් හරි බාධා වෙනවනම් ඒ මනුස්සයාට අපි දොස් කියන විදියට වැඩ කරන්නත් එපා. අනිත් එක ඒ මනුස්සයාට chance එකක් දීලා වැඩක් නැහැ. මම ඒක ගාඩ් කරගෙන මමත් වැටෙන්නේ නැතුව යන්න පුළුවන් නම් ගිය පාර රිට්‍රීට් ආපේ කෙනෙක් මයෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මම මේ මේ විදියට භාවනා උගන්වනවා මම කරන වැඩේ හොඳද කියලා. මම කිව්වා Tamanne මොකක්ද හම්බෙච්ච ලාභය කියලා. මගෙන් පරිසමෙයි. මේ භාවනා රිට්‍රීට් එකක් හරි කාටද උගන්වන්නේ Tamanට හම්බෙන ලාභයක් නිකන් මේ මීයක් කඩන එකේ අතලෙව කන තරම්වත් නැත්තම් ඒ පරිස්සම් වෙන්න තමයි තේරෙනවා නම් මේ මාර්ගය නිසා මේ ආධුනිකයෙක් මේක ඉගෙන ගන්නේ කොහොමද බුදුහාමුදුරු මේක උගන්ලා තිනකොට තමන් පොලිෂ් වෙනවා දන්නවනම් එච්චරමයි ඔය කාට උදව් කරුවත් selfish අපි කරන්න හදන්නේ මම ආයෙ වැඩි කරන එකයි බුදුසෙන්සේ කියලා තියෙනවා මේ කුමුදන් සාරධිකංග පානිනා. උච්චින්ද සිනියේ මත්තනෝ. Tamange ආත්මෙට ති ස්නේහය උදුර්ලා දාපන් මඩට බෑප් මිනිහෙක් නෙළුමක් කඩලා වගේ. අපි කාටත් උදව් කරන්නේ මම ලොක්කා කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් උදව් කරයිද අපි? අනුකම්පාව ලෙඩක් නේ. ඒක දැකලා ඉන්න බැරි කමනේ අනුකම්පාව කියන්නේ. ඒ ඒ අනුව කම්පා වෙන ගතිය. ඒක ලෙඩක් බව දන්නා ප්‍රශ්නයක් නැහැ. එතකොට යාටත් ලාභයි තමන්ට ලාභයි. මේක මේ යා මට ආපුලේ යාට දාන්න ඕන කමන්නේ දැන්. අපි හිතනවා මේ මේ එකම කලන්ත හැදිලා. ඉතින් දොස්තර කෙනෙක් කියන්නේ කරුණාකරලා කට්ටිය අයින් වෙන්න දොස්තරට වැඩේ කරන්න. ඔක්කොම කියෝ නෑ මටත් අනුකම්පාව තියෙනවා මමත් එන්න ඕන කිව්වොත් අර මනුස්සයට වැඩි කාබන් ඩයොක්සයිඩ් හම්බෙන්නේ. ඔක්සිජන් නෙවෙයි. දොස්තර කියනවා අනුකම්පාව තියෙන යන්න මෙතන. දැන් බෝම්බයක් ගහපුවා පොලිසිය ඇවිල්ලා කියනවා මේ කට්ටිය අයින් වෙන්න බලන්න එන්න එපා. මොකද දෙවෙනි බෝම්බේ එනවා උතෙන්. ඌ ප්ලෑන් කරලා තියෙන්නේ අපි කිව්වොත් එහෙම බෑ අපිටත් අයිතියක් තියෙනවා අපේ රට රෝම ගහන්න අපි බලන්න යන්න ඕනේ කියලා. ඉන්ටෙලිජන්ස් නැහැ. ඒක අනුකම්පා ඒක තකතිරුයි. අනුකම්පාව නැතුව නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් හැම අනුකම්පාවක්ම ඥාණයෙන් ආරූඪ වෙලා නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒ අනුකම්පාවට තියෙන ප්‍රධානම වංචනික ධර්මයේ ද්වේෂය. දෝෂ මොකේන අනුකම්පා වංචේති කියලා සරුවචන සඳහන් කරලා තියෙනවා. මෛත්‍රී ප්‍රධාන හතුර මේ මේ මෛත්‍රී භාවනා තියෙනකොට සිනේ උපදින්න ඉඩ තියෙනවා රාගේ. ජීව දන්නේ නැතුව මම මෛත්‍රී කරනවා කියන්නේ ගියා. මේ හැම බෙහෙතකම side effects තියෙනවා after effects තියෙනවා. ඒක දන්නේ නැතුව බෙහෙත් recommend කරන්න ගියොත් එහෙම ඒකනේ pharmacists ගේ doctors ගේ වෙනස. බුදුරජාණන්සේ මේක recommend කරුවේ හැම එකේම counter effects පෙන්වලා දීලා තියෙනවා මෛත්‍රී කරුවොත් මෙන්න trap එක. කරුණා කිරොත් මෙන්න ට්‍රැප් එක. උපේක්ෂා කරන මෙන්න ට්‍රැප් එක. මුදිතා හැමදේම ලස්සනට ලියද. උපේක්ෂා විපස්සනා කිරොත් මෙන්න ට්‍රැප් එක. සමත කිරුවොත් මෙන්න. සම සම්මේ සීලය රැක්කොත් මෙන්න. හැමදේම ලිස් කරලා තියෙනවා. අපිට ඒ නිසා කියන්න බෑ සුද්ධයි සීලය රකින්න එක 100%ක් හොඳයි කියලා කියනවනම් කියවන්න සත්පුරුෂ සූත්‍රය. අඥානුපේක්ෂාව කියලා එකක් තියෙනවා. උපේක්ෂාවක් වගේ පේන්න තියෙනවා නොදන්නා හින්දා. සබ්ජෙක්ට් එක දන්නේ නැති නිසා අඥාන උපේක්ෂාවෙන් පෙන්වනවා නිකන් බොහොම තල තුනක් තාලට කරබන් නිකන් ඉනවා. අපි අර සංඝදාස කියලා පන්දිසාවන්සේගේ මිනිස්සෙක් හිටියලු. ඒ වෙලාවට ඉතින් කියන හරියක් කියන්නේ මිනිස්සයා කියනවා කියන්නේ මම මේ මොනවද හොඳලා මට මතක නෑ බොරුමයි කියන හරියක් කියන්නේ. හැබැයි සාසනයට කරු කරලා මේ සංඝයාර ආරක්ෂා කරන්න බොරු කියන්නේ මම සුදු බොරු කියන්නේ කියලා කියන්නේ. ඉතින් මිනිස්සයා දවසක් මේ ගෙදර ගියාට පස්සේ ඉතින් පන්සිංශනේ ආශ්‍රය කරන්නේ. ඉතින් ගියාට පස්සේ උපාසකම්ම කෙනෙක් ගෙනල්ලා ඉවරලා වටිනා පොතක් මේක කොහේ තිබුණත් දන්නේ නැහැ බොහෝ වටින එකක් කියලා ගෙනත් දුන්නාලු. මේ මාසේ අකුරු දන්නේ නැහැ හැබැයි කරංග දාස. ඊට පස්සේ දන්නේ බුදුහාමේ මේක මං කොච්චර හොයලා හිටියද උපාසකම්මට කොහෙන්ද මේක හම්බුනේ කියලා වල අනේ මට දවස් දෙකකට මේක ගෙනියන්න දෙන්න බැරිද කියලා හැවලු. ඉතින් උපාසකම්ම කළෝ අයියෝ මේක වැඩක් ගන්න ගෙනියන්නේ. ඇත්තටම සංඝදාස අකුරු දන්නේ නැහැ. පොත බලලා කිව්වා අයියෝ මේක මේ පරණ පොතක් මම මේ හොය හොය හිටියේ අන්න ඒ වගේ සෙල්ලම් වගේක් උපේක්ෂාවේ සිද්ධ වෙනවා තමයි සබ්ජෙක්ට් එක දන්නේ නැති වෙච්චාම කරබනේ දිල්ලෙන් පණිතිකමක් පෙන්වන්න හදනවා එතකොට තමයි ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් ඇති නිසා උපේක්ෂාව පවා මේ ලෝකේ කිසිම දෙයක් ඒ වගේ තර්ජනයක් නැති දෙයක් නැහැ හැම දෙයකම තියෙනවා අපි හිතාන ඉන්නවා මේ මේක නම් 100%ක් හරි කියලා එහෙම දෙයක් තියෙනවනම් මේ සංසාරේ නිවන් දකින්න ඕන කමක් නැහැ මේ සංසාරේ හොදලා ගන්න මොකක්වත්ම නැහැ හැම දෙයකම නරක පැත්තක් තියෙනවා. මේ පහනක් පත්තු කරපුවාම බලන්න ඒ පහන තමන්ගේ මුලට අන්ධකාරයක් විහිදුවා ගන්න. පහන පත්තු කරන්න ඉස්සලට වැඩිය පහන තමන්ගේ මුලට අන්ධකාරයක් විහිදුවා ගන්න. ඒක ඕනෙම පහනක ඉර ඇරිච්චාම තියෙන ඕනෙම පහන ගැලිය අපි කවදාකවත් දකින්න බෑන අන්ධ පහන ඇති කරන අන්ධකාරය. අපි දකින්නේ පහනකින් ඇති කරන ආලෝකය. ඔව් පහන දෙපා මුලට අන්ධකාරයක් ඇති කර ගැනීම පහනේ ස්වභාවයක්. ඉතින් ඒක පෙන්වයි කියලා කියන්නේ නැස්චාර්ත්‍යයක් නෙවෙයි. ඒක ලෝක සත්‍යයක්. එනිසා අපි කරන හැම ඉන්ට්‍රස්ට් එකකම පිටිපස්සේ එක්ක තණ්හා දෙන එක්ක මාන දෙන එක දික්කිය. ඉතින් කවුරු ඒක පෙන්ලා දුන්නොත් එහෙම කිව්වොත් එහෙම අපි එයාට මේ මේ මේ ප්‍රගතිශීලීත්වය නැති කරා, නිර්මාණශීලීත්වය නැති කරා, අනම්මනම් කිව්වොත් එහෙම ඇත්තටම බුදුහාම කියන්නේ නිදියක් පෙන්නපු මේ මේ දහනයක් පෙන්නපු සත්පුරුෂයෙක් වගේ සලකන්නේ කියලා තියෙන හැම වැරද්දක් පෙන්වන කෙනෙක් දැක්කා. මොකද ඒක අපිට කවදාවත් පේන්නේ නැහැ. අනිත් එක පෙන්වන්නට සාදර වෙන්නේ නැහැ. මොකද අපි ඒක සාද අපි ග්ලොස් ඕවර් කරනවා අපි කරන සමාජ සේවයක්. අපි කරන්නේ මේ අනුන්ට උදව් කරILLා. මම ජොබ් එකේ හත්ෙන් ඉස්සෙල්ලා ඉවරලා මම ඔය මම අද උදව්වලුත් කිව්වේ ඒකයි. ඊයේ මං කියා මේ මේ කවුද මේ යෝගාවචර රාහුල හම්දුරම්බේ. පැවිදි වෙන්නද කියලා අහන්න. ඩොක්ටර් ෆර්නෑන්ඩෝ මට කිව්වා කියලා කියන්නේ කියලා. ඉතින් මං ගියා ඒ පොඩි කුටිය කියලා වහනවට පස්සේ මං ගියා කියලා ගණන් ගත්තේ. ඉතින් මං එන්න විස්තරයක් දුන්නා මං වැඩ කරන්නේ මෙහෙම කම්පැනි එක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. ඉතින් මට දැන් අවුරුදු ගාණක් ඉඳලා තියෙන අස්සෙන්ඩේ කියලා. නමුත් මං අස්සුනොත් එතන 350කට රසාව නැති වෙනවා කියලා මේ මම නිකම් මේ විකුණුණා බඩු. ඉතින් මේ ආවද මොකද්ද කියන්නේ කියලා ඇහුවා. ඊටසේ මං කව මට මේ මේ මේ මේ මම ආවේ ඔබ වහන්සේ පැවිදි වෙච්ච කෙනෙක් විදිහට කන්සල්ටන්සි එකක් ගන්න පැවිදි වෙන එකද හොඳ මොකද කරන්නේ කියලා. ඉතින් මොකද ප්‍රශ්නේ කියලා ඇහුවා. ඉතින් මං කව නෑ මම අස්සුනොත් අර බර ගානක් අමාරු වැටෙනවා. මේ මම්ම. ඊට පස්සේ මොනවා කියනවා මම උඹට එකක් කියන්න. ලංකාව කියන්නේ සාරක්ෂතාවයේ තියෙන හොඳම රටක්. උඹ ගියොත් නුඹට වැඩි හොඳ එකෙක් කොතෙන්ද එනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ ඕන තරම් ක්වොලිෆයිඩ් මිනිස්සු ලංකාවේ ඉන්න නිකන් උඹ ඕක අයිල්ලන ගන්නේ උඹට යන්න ඕන ඵලයක්. මට ඇත්තට කිසිම ශ්‍රද්ධාවක් පහළුනේ නෑ මොකද මම නිකන් උසල පොළවේ ගැහුවා වගේ මම ගියේ මේ චීෆ් එක්සකියුටිව් කෙනෙක් මං ඒ කාලේ. ඉතින් එහෙම කිව්වහම මේ හාමුදුර කෙනෙක් මහානිකන් තුච්ච කරා මම ඇවිල්ලා ડોક્ટર ෆර්නෑන්ඩෝට කිව්වා ගියේ එකෙන් කිසි ඉන්ස්පිරේෂන් එකක් ඉන්ස්පිරේෂන් නැහැ. ඒක තමයි මම ඔතෙන් ඔබ ඇරිය කිව්වා. අද යහමසෝ කාටවත් ඒ මායින් කරන්න කෙනෙක් නෙවෙයි. ඉතින් අද වුණත් මට තේරෙනවා ඒ වෙලාවේ මම ඒක කියනකොට කොච්චරක් මගේ මාන්නකාරකම් වැగిරෙනවා පේන්නේ නැද්ද ඒ ස්වාමීන් වහන්සේට. ඒ වගේම මම මේ පුම්බන ගතිය මේ කොහෙදෝ නැති කෙනෙකුට කියලා මම පිළිබඳ චිත්‍රයක් මවලා පෙඩස්ටලයක් උඩ තියලා සායම් ගාලා හුටු කුරු ගාගෙන බලන්න හරි ලස්සනයි නේද ඉතින් මම කොහොමද විමිට බහින්නේ කියලා ඕක තමයි අල්ලාප දල්ලාප කියන්නේ ඉතෝක පෙන්ලා දෙන්න පුළුවන් නම් මම හිතනවා සංසාරේ දෙතුන් සැරයක් පෙන්වන්න වෙන්නේ එක සැරේ පෙන්වනකොට මොලේ තියෙන මිනිහට තේරෙනවා ඒ ගතිය භාවනාවෙන් එන එකක් නෙමෙයි අපිට අපේ සාජාසේ අපි ළඟ තියෙනවා ඒක දකින්න හැබැයි ඒක හොඳ රත්තරන් මුද්දක් දාපු අත්තකින්ම ඔටොක් අනින්න ඕන. වෙන කෙනෙක් දුන්නොත් එimhe අපි මානවයිජ වාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරලා මට මේ අවමානයක් කෙරුවා කියලා පොලිසිය යනවා. අර බුදුහාමුදුරුවෝ කෙනෙක් දුන්නාම බුදුහාමුදුරුවෝ සාක්‍ය වංශයේ සර්වඥතා ඥානෙ තියෙනවා. දුෂ්කර ක්‍රියා කළා ගැහුවා ගැහුවා. ඒකටයි උන්වහන්සේ ගැම්ම ගත්තේ. භාවනා මොකද? ඔව් හතෙන් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ අම්මා ඉන්න කාලේ කිව්වා නව ටික්කක් කියලා එකක් තියෙනවා නව ටික් හොදි ටික්කට නව ටික්කක් ඕනේ කරනවා කියන්නේ. කිරි හොද්දකට නව ටික්ක කියලා කියන්නේ කිරි හොද්දේ පදම ගන්න රතුළු ඕනේ, රම්පේ ඕනේ, කරාබු නැටි ඕනේ කුරුඳු පොතු ඕනේ කහ ටිකක් දාන්න ඕනේ ලුණු ටිකක් දාන්න ඕනේ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි නව ටික හැදෙන්නේ මේ හොදි ටිකට කරන වැඩේ ඒ නිසා කිසිම දෙයක් නැහැ මේ ලෝකේ එක හේතුවකින් තව හේතුවක් පහළ වෙනවා හේතු රාශියක් නිසා තමයි ඵලයක් පහළ වෙන්නේ හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ ඵල රාශියක් පහළ වෙනවා නමුත් අපි අවාසනාවන්ත අධ්‍යාපන ක්‍රමයක වැටලා තින්නේ ලීනියර් ක්‍රමයකට අපි ඉගෙනගෙන තියෙනවා. අපි එකින් එකට සිදුවෙන සිංචිප් එක විතරයි අපේ තියෙන අධ්‍යාපනයේ උගන්වන්නේ. බුදුරජාණන්සේ මෙහෙම කරලා පෙන්නන්නේ මෙතනත් පහක් තියෙනවා මෙතනත් පහක් තියෙනවා මේ දෙකේ මේ කනෙක්ෂන් එකක් තියෙනවා මේ දෙකේ මේ කනෙක්ෂන් එකක් තියෙනවා මේවත් එක මෙහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් ඕනේ සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ දේශනා විලාසය වශයෙන් පෙන්නනකොට ඔක්කොම පෙන්නනවා. ඉස්ලාම් පෙන්නේ දස්සනා පහතබ්බා. සංවරා පහතබ්බා. ආසේවනා පහතබ්බ. අදිවාසනා අන්තිමට තමයි භාවනා පහතබ්බා කියලා කියන්නේ බොජ්ජංග ධර්ම ටික. ඒ කියන්නේ මේ ස්ටේජස් කීප එකකින් යන්නේ කවදාකවත් බුද්ධ ශාසනේ එක පහරකින් එක වරුවකින් කරන කිසිම වැඩක් නෑ. ඒකට ප්‍රතිපක්ෂ ධර්මයෙන් තමයි යෝය සෙන් බුද්ධ ආගම තියෙන සටෝරි කියන එක quick enlightenment කියන්නේ. අපේ කියන අපේකේ තියෙන process නැතර නිතර පරිණාමය වෙවි වෙවි යනකොට එතකොට එකකින් එකන අත දෙනවා අනිත් එකන අනිත් එකන අත දෙනවා රත විනිත සූත්‍රයේදී රිලේ කරනවා ඉතින් සයි එකින් එකට තල්ලු කරන ගිහලා හැබැයි එකවරකින් යන්නේ ඊට පස්සේ භාවනාව හදාප වුණාට පස්සේ ආය ඇවිල්ලා ඒක බලනවා දසන පහතක් බවලට කරන එන්ලයිටන්මන්ට් ඊට පස්සේ ඒක ආයත් සයිකල් එකක් දුවනවා එimhe සයිකල් චක්‍ර කැරකි කැරකි කැරකි කැරකි ඉතින් ධර්මයේ ගැඹුර මෙතකයි කියලා කියන්නේ දැන් එකකින් හොඳට මතක තියාගන්න එක හේතුවක් නිසා කවදාකවත් එක ඵලයක් පහළ වීමක් අපිට තේරෙන්නේ එච්චර උනාට ඒක කවමදාකවත් ලෝකෙ සිද්ධ වෙන්නේ හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වීම සිද්ධ වෙන්නේ හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ වීම වෙන්නේ නැහැ. එක ඵලයක් නිසා එක එක හේතුවක් නිසා එක පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා හේතු ඵල රාශිය පහළනේ ඒක අපේ මනසට මේ මේ අධ්‍යාපන ක්‍රමයේ අර්ථය කවමදාකවත් ඉඩ දීලා නැහැ. හැබැයි මනසට ඒක තේරුම් ගන්න බෑ කියන එකෙන් ඒ කියවෙන්නේ නැහැ. ඒක දකින්න ඔය පෞද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියන ක්‍රමයට පරිණාමයට යන්න ඕනේ. එතකොට මේ මේට්‍රික්ස් එකම අහුවෙනවා. මේ සම්පූර්ණ ඔය ඤෙය්‍ය මණ්ඩල කියලා බුද්ධ ජනනාසී තියෙන. ඤෙය්‍ය මණ්ඩල තුනකින් සමන්නාගතයි. සත්ත්ව විෂය, ලෝක විෂය, අවකාශ විෂය කියනවා ඔය දැන් ඉන කට්ටිය ඔය ලොකු විද්‍යාගාර හදාගෙන নানা ආකාර දේවල් කරන බුදුන්ස මොකක්ක් කරුණේ ඇතුළට ගිය එක විතරයි කරේ. ඔව් ඒක නිසා අද ගිහිල්ලා තියෙන ඕවර් ටයිම් පැයක් විතර. අපි 10ට ඉවර කරන්න තියෙන අතර 9 මාට ඉවර කරන්න තියෙන දැන් 10ම ආරයි වෙලාව. ඉතින් ඒක නිසා අපි මේ ආයෙ ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන එත්තවතා ചാති ගාථා